හොඳයි එහෙමනම්. සියලුම දෙනා සද්ධා බුද්ධියට දැමෙලා. කියන්නේ සතාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මම අද දිනේදී අවබෝධ කරගන්නවා කියන හැඟීම පෙරටු කරගෙන තථාගත සද්ධර්මයේ පිළිබඳව මේ නිවන් මඟ පිළිබඳව තමන්ට යම්කිසි ප්‍රහෙලිකාවල් තියෙනවද? අපි ආරම්භ මේක අහලා තියෙනවා. මේක තවදුරටත් විග්‍රහ කරගන්නේ කොහොමද? ඒ වගේ ප්‍රශ්න තමන්ගේ තුල තියෙනවනම් එකින් එක निराකරණය කරගත්ත හැකි අපිට. එතන මේ තථාගත සද්ධර්මයේ පිළිබඳ තියෙන ගැටලු මේ වෙලාවේ අහන්න. මම ගෙදරට ආපු ගමන් ජන්නය මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. සුදුසු නැති නිසා උත්තර දුන්නේ නැහැ. කාංක්ෂා විතරණ විසුද්ධිය ගැන කතා කිරීම සුදුසු නැහැ. සුදුසු තලයකට ආවට පස්සේ කතා කරන්න පුළුවන්. සම්මයලකුලන්ගේ පෞද්ගලිකව කතා කරලා දැනගන්න. ඉතින් ඔබට මොනවා හරි ගැටලුවක් මේ වෙනකොට තියෙන්න පුළුවන් මේ තථාගත සද්ධර්මය ඉතින් තථාගත සද්ධර්මය කියලා කියන්නේ සම්පූර්ණ මහා ගැඹුරු දෙයක්. කොච්චර ගැඹුරුද කියලා කියනවනම් ඔය බුද්ධිමත් කියලා කියන බොහෝ පිරිසන්ට මේක අවබෝධ කරගන්න බැරි තරම් ගැඹුරුයි. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ මේ බුද්ධිමත්කමයි උගත්කමයි ප්‍රඥාවන්තකමයි කියන්නේ තුනක්. ඔබ උගත් වෙන්න පුළුවන් බුද්ධිමත් වෙන්න පුළුවන් නමුත් ඔබට ප්‍රඥාවන්තයෙක් වෙන්න හරි අමාරුයි. මොකද ආලෝකයක් තමයි බුදුහාමුදුරන් අහන්නේ කතන්තු ලබතේ පඤ්ඤා. කොහොමද මේ ප්‍රඥාව කියන එක ලබන්නේ? එලා බුදුහාමුදුරුවෝ කියනවා මොකද අපි ප්‍රඥාව ලබනවා කියලා හිතන් ඉන්නේ මොකක් කරලා කියලාද? ඈ මහා පහම ආලෝක පූජාවල් කරාට පස්සේ අපිට ප්‍රඥාව ලැබෙනවා කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. නේද? ප්‍රඥා සම්පත්තිය ලැබෙන්න ආලෝක පූජාවල් කරන්න ඕනේ කියලා පහන් 84000 පින්කම් කරනවා. ඊළඟ පන්සල් වලට අපි ලයිට් අරන් දෙනවා. ඒතර හාමුදුරුවෝ අපිට කියනවා මේ ආලෝක පූජාව තුළින් Tamanට ප්‍රඥා සම්පත්තිය වැඩිනවා කියලා. ඕම අමූලික බොරු කතා. ආලෝක පූජාවක් කරාම Tamanට පින් ලැබෙන එක තල්ලෙපෙයි. නමුත් ඒකෙන් ප්‍රඥාව වැඩනවා කිව්වොත් ඒක හරි මෝඩ කතාවක්. මොකද බුදුහාමුදුරුවෝ සම්බුද්ධ දේශනාව සඳහන් කරනවා ප්‍රඥා සම්පත්තියක් ලැබෙන්න නම් ඒ සේ සද්ධර්මය අතුරු කරන්න ඕනේ. ඒකයි මම කියන්නේ මේ බුද්ධිමතයි උගතයි අතර මේ ඒ දෙන්නට කවදාකවත් මේ ප්‍රඥාවන්ත කියන දණ්ඩ පිට්ටු කරන්න බෑ. ප්‍රඥාවන්තය කියන කෙනා බිහි වෙන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා. ඒක නිසා ඔබට මේ වෙනකොට ඔබ <clears throat> මම ඉතලා ඔබට මේ උප්පත්තියෙන් ලැබිච්ච මහා දායාදයක් තියෙනවා. ඒ උප්පත්තියේ ලැබිච්ච දායාද තමයි තමන්ගේ උප්පන්න රහතගේ බෞද්ධ කියලා ලියලා තියෙනවා. ඒක නිසා අර රිජෙක්ට් කිරීමකින් තොරව කවුරු හරි කෙනෙක් බුදුදහම ගැන කියද්දි අන්න ඒක පිළිගන්න හිතෙනවා. නැත්තම් මේ තථාගත සද්ධර්මය කියලා කියන්නේ මේ තුන් ලෝකෙටම අයිති දෙයක්. මේ සිංහල බෞද්ධ කියන පිරිසට අයිති කියලා කියන්න බෑ. මේ තුන් ලෝකෙටම අයිති දෙයක් තථාගත සද්ධර්මය කියලා කියන්නේ. නමුත් ක්‍රිස්තියානි කෙනෙක් හෝ වේවා මුස්ලිම් කෙනෙක් හෝ වේවා Hindu කෙනෙක් හෝ වේවා ඒගොල්ලෝ මේක පිළිගන්න අකමැති. නමුත් ඒගොල්ලෝ මේ තථාගත ධර්ම විඳිනවා. ඒගොල්ලෝ දන්නවා. වයසට යන එක දුකක් කියලා. එතකොට මේ තථාගත ධර්ම තථාගතයන් වහන්සේ දේශනා කරපු යම් දෙයක් ඒගොල්ලෝ විඳගෙන යනවා. නමුත් මේක පිළිගන්න කැමති නැහැ. ඉතින් ඔබ මහා පොත ආයතන ලැබලා තියෙන ඔබ බෞද්ධ කියලා උත්පන්න සාහිත්‍යයේ බෞද්ධ කියලා ලියලා තියෙන නිසා ඔබගේ දෙමාපියන්ට පින් සිද්ධ වෙන්නේ. ඒ දෙමාපියෝ තකරමකට වැලිකිලි පෝච්චියකට තමන්ගේ ආගම පාවල දුන්නේ නැති නිසා මේ පෘතුගීසි ලන්දේට ඉංග්‍රීසි ගිහිල්ලා මේ රට විනාශ කරන්න හදනකොට මේ තථාගත සත්‍ධර්මයේ වැතිලා තියෙන ඉඳ විනාශ කරන්න බෑ කියලා දැනගෙන මේ අම්මලගෙන් ළමයි උදුරගෙන උඹලා මේ ආගමට හැරියලා නැත්තම් ළමයින්ගේ බෙල්ල කපනවා කියද්දි සමහර අම්මලා බෙල්ල බෙල්ල කැපුවත් ගමන් නැහැ මම මගේ ආගම වෙනස් කරන්නේ නැහැ මේ සද්ධර්මයේ ඒ තරම් සත්‍යයක් කියලා හිතාගෙන හිටපු අම්මලා ඉන්නවා. ආන්නේ අම්මලාගේ තාත්තලාගේ ලේ වලින් පැවතගෙන ඇවිල්ලා මේ උත්තර රහතගේ බෞද්ධ කියන නම ලැබුපේක මහා පිනක්. ඒක නිසා අද මම මේ කියන දේවල් පිළිගන්න ලෑස්තියෙන් ඉන්නවා. තර්කයක් තර්කයක් ඔබ කරන්නේ පිළිගන්න බලාගෙන කරන තර්කයක් තමයි අද ඔබට තර්කයක් එනවා නම් එන්නේ. තර්ක දෙකක් තියෙනවා එකක් පිළිගන්න බලාගෙන කරන තර්කය තියෙනවා අනිත් එක පුහු තර්කය තියෙනවා පිළිගන්න කැමති නැහැ ඒක නිසා තර්ක කරනවා ඔබට ඔබට මේ සම්බුද්ධ සම්පේ තථාගතයන් වහන්සේ යම් කිසි ධර්මයක් දේශනා කළා දිනනම් 100%ක්ම තර්කානුකූලයි ඔබට අහන්න පුළුවන් මම කියන හැම ප්‍රශ්නයක්ම මම ත්‍රිපිටකයේ ඒ ඒ ඒ තැන් අරගෙන මම පෙන්වන්නම් මෙන්න මේම සත්‍යක් මෙතන තියෙනවා කියලා. ඒක නිසා හොඳම දේ තමයි ඔබට මේ වෙනකොට මේ තථාගත ධර්මය ගැන ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව මුලින් අහන්න. මම හිතනවා වහන ගැල්ලුවට මට උත්තරයක් දී ගන්න පුළුවන් වෙයි කියලා. මම නදාගෙන සද්ධර්මයෙන් දන්නේ මෙන්න මේ නියපොත් තුනක ප්‍රමාණයක් විතරයි. හැබැයි ඉතින් ඒක මට තව මාස හතරක් පහක් එක දිගට කිව්වොත් කියා ගන්න පුළුවන්. ඔබ බලන්න ඔබ මේ උප්පන්නම හදගේ බෞද්ධ කියන නම ලවපු පිනක එතනින් එහාට මොකද්ද කරගන්න ඕනේ කියන මාර්ගය හදාගන්න. මොකද මම ආශ්‍රය කරනවා තමයි දැන් සමහර පුද්ගලයෝ මම ආශ්‍රය කරන බොහෝම හොඳයි බොහෝම එක එක හාමුදුරන් වහන්සේලා මේ හදාගත්ත එක එක දේවල් අනුගමනය කරගෙන ඉදිරියට යනවා. <clears throat> බොහෝම සන්තෝෂයි. නමුත් මට තේනවා ඒ අය තුල මේ සද්ධර්මය කියන එකට වඩා පූජා බුද්ධිය තමයි ඉදිරියට යන්නේ. ඒ කියන්නේ ප්‍රඥා ශාසනයට වඩා කරුණා ශාසනය තමයි ඉදිරියට ඇදෙන්නේ. දාන මාන දෙන්න හරීම ලැබි බණ අහන්න හරීමලදී හැබැයි ධර්ම අවබෝධ කරගන්න මේ හැඟීමෙන් නෙමෙයි බණ අහන්නේ. අපි බණ අහනවා. බොහොම හොඳයි වංචා කරන්නේ නැහැ, සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාම වර්ධව ඉදිරෙන්නේ නැහැ. ඒ දේවල් කරන්නේ නැහැ. නමුත් ඉංග්‍රීසි සතාගතයන් වහන්සේ මේ ලෝකෙට පහළුනේ ඔකට නෙමෙයි නයි සීලේන වතං හෝතු වට්ටක් කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිත මේ අකුරු වටේ පරිදුනා දේශනා කරන බුදු කෙනෙක් ලෝකෙ පහළුනේ මොකද ඔය කියන ඔය පංච ශික්ෂාව කියන එක ඔය පංච සිල්වත ඔය කියන පහ අපේ රතාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන ඉස්සෙල්ලා පහ සමාජෙ තිබ්බා. මොකද කරුණල බුදුහාමුදුරන් කාශ්‍යප බුදුහාමුදුරන් එම් තාවතක දෙන ශාසනයක් තිබුණා. ඔය ශාසනය සම්පූර්ණ ලෝකෝත්තර පැත්ත අයින් වෙලා ලෞකික පැත්ත තිබිලා ලෞකික පැත්ත වේදයට එකතු වුණා. අද ඉන්දියාවේ රික් යජුර් තාම අතරමන් කියන වේද ගත්ත හතර ගත්තාම ඔය වේද ගත්ත හතරේ තියෙන තථාගත ධර්මය. හැබැයි අමතක කරන්න එපා තථාගත ධර්මයේ ලෞකික ආහාරයයි යෝගේ තියෙන්නේ. තථාගත ධර්මයේ තමයි යෝගට එකතු උනේ. හැබැයි ලෞකික පැත්තයි තියෙන ඒක තුල කවදාවත් නිවන් දකින්න බෑ නමුත් හොඳ සමාජයක් බිහි කරන්න පුළුවන්. ඒ ඔන්න ඔය කරුණු කාරණා තියෙන ඔබට මේ සද්ධර්මයෙන් මේ ශ්‍රවණය කරන්න නම් ඔබ මගෙන් අහන්න ඔබට තියෙන ගැටලු. එතකොට ඔබට ඔබගේ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න පුළුවන්. ඒ සංගුණ බුදුදහම තුනේ. මේ බුදුදහම ඒකාන්තයෙන්ම සංග වෙලායි තියෙන්නේ. දැන් තියෙන හරි බුදුදහම නෙමෙයි. හරි බුදුදහම එළියට එයි. රාතන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්න ගත්තාම පෙනෙන්න එළියට පෙනෙන්න. දැන්ට රාතන් වහන්සේලා ලෝකේ පහළ වෙනවා. නමුත් එළියට පේන්න උන්වහන්සේලා වඩින්නේ නැහැ. උන්ව වඩින උන්වහන්සේලා ඉන්නවා. ඒ තමයි සතාගත සාසනේ නගා හිටවන්න පෙරෝපරායන උත්තරමයේ ඉන්න බොහෝම ළඟදී දවසක උන්වහන්සේ අරහත් වෙනපත් වෙනවා ඒකාන්තයෙන්. අන්න එදාට සියම සැඟවුණු බුදුදහම හරියාකාරව එළියට එයි. මම ඔබෙන් ඉල්ලීමක් කරන්නේ ඔබ උත්කන්න රහත් කියන සීමා නොවි ඔබ මේ බෞද්ධත්වයේ තුල ඉන්න බලන්න. මම ඒකාන්තයෙන්ම දන්නවා ඔබ බෞද්ධයෙක් නෙමෙයි කියලා. මං කියන කිසිම දෙයකට තරහ ගන්න බෑ මං හේතුවක් ඇතුව කියන්නේ. මේ ළඟ දවසක ඔයගේ සාකච්ඡා කොහොම පොඩි විනාඩි පහක මම මේ ක්ලාස් එකක් කරලා ඉවරලා කරබන පුංචි සාකච්ඡාවක් ගියා. මේ සාකච්ඡා ගියා මට හිතුණ මේ පිළිස බුද්ධිමත්. බොහෝම බොහෝම ධර්මයට ලැබි. බොහෝම උඩින් ධර්මයේ අත ගන්න බොහෝම ලැබි. දැන් මම දන්නවා මේක ඇතුලේ අත ගන්න මේ මෙයාට විදිහක් නැහැ. මොකද මෙයා උඩින් තමයි මේක අත ගා ඉන්නේ. දානං සීලං ච භාවනා පත්තිපත්තාන හෝදනා වෙයියවච්ච වචායච්ච දේශනාස දීප්තිජි. ඔය ඔය කියන 10න් <clears throat> මේ මූලික තියෙන දන් දෙනවා සිල් රකින්නවා භාවනා කරනවා කියලා මෛත්‍රී ලෞකික කියන මෛත්‍රී භාවනාව වගේ දේවල් කරනවා. ආනාපාන සතිය කියලා හුස්ම ඉහළට ගන්නවා පල්ලයට ගන්නවා කරනවා. ඔයගේ ලෞකික භාවනාවල් කරගෙන ඉදිරියට යනවා. එතකොට හැබැයි ඉතින් ඒකත් හොඳයි නොකර ඉන්නට වඩා. නරක සුගතිගාමි වෙනවා. නොකර ඉන්න එක මරණත් අපාගාමි වෙනවා කිසිම කතන්දරයක් නැහැ. මම කතා කරද්දි මම එයාට මම කිව්වා බොහොම හොඳයි මම බොහොම සතුටුයි ඔයගොල්ලෝ ගැන මාසෙ ඔයගොල්ලෝත් ඒ දවසේ කතා කරා. කියලා මම කිව්වා මට හිතනවා ඔයගොල්ලෝ බුද්ධිමත් කියලා මම ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට ඉතුරු කරලා යන්නම්. කාගෙන්වත් අහන්න යන්න එපා මේ ප්‍රශ්නේ තමන්ගෙන් මහගෙන මට උත්තරයක් කියන්න කියලා. මම කිව්වා ඔබ සිල් ගන්නවා සතියක් යන සතියක් සිල් ගන්නවා ඒ සිල් සමාදන් වෙනවා. මේ රටේ ඉන්නේ. සතියක් යන සතියක් සිල් සමාදන් වෙනවා. මම හරි. ඔබ සිල් සමාදන් වෙනවා. මම කියනවා ඔබ තුල සීලයක් නැහැ කියලා. මම කියනවා ඔබට මේ දක්වාම කොච්චර සීල සමාදන් වුණත් ඔබ තුල සීලයක් තිබිලා නැහැ. ඔබ තුල සීලයක් නැහැ. මට සමාවෙන්න මම මෙහෙම කියනවා ඔබ තුල සීලයක් නැහැ. මම ඇයිද කියන්නේ කියලා. පුළුවන් නම් ඔයාලා කියන්න කියලා. නර්තා මෙයාත් එක්ක කතා කරන්න හම්බුන්නේ නැහැ ඊළඟට. මම ඔබට කියන ඔබ මේ කවදාත් ඔබ සීලයක් ඔබ ඔබතුල සීලයක් නැහැ. ඔන්න ප්‍රශ්න. දවස් අපි පන්සිල් සමාදන් වෙනවා උදේට යවදනයි. අතනින් සමාදන් වෙනවා පොයේට. සමාදන් වෙලා ඒ සීල අපි ආරක්ෂා කරනවා. ඒ ඔක්කොමත් කරනවා. නමුත් මම කියන ඔබ කවදාවත් සීලයක් සමාදන් වෙලත් නැහැ. ඔබ සීලයක් ආරක්ෂා කරලත් නැහැ. මොකද සීලයක් කියන සමාදන් වෙන්න අපිට ආරක්ෂා කරන්න බෑ. තොන්නෝයි පස්සේ දිනන තමන් මං කියන්නේ ඒකයි මේ. තමන් තුලින් මේ ප්‍රශ්නේ එන්න ඕනේ. තමන්ට මේ බුදු නැත්තම් ඒ කියන්නේ තමන් බුදුදහමේ කිසිම ඉන්ට්‍රස්ට් එකක් නැහැ. ඒක මහා අපරාධයක්. අමතක කරන්න එපා ඔබට මනුස්ස ජීවිතයක් ලැබුණේ මෙතනින් අඩියක් හරි උඩට තියාගන්න මිසක් පල්ලෙහාට යන නෙමෙයි. අද ගොඩක් මිනිස්සු මනුස්ස ජීවිතේ ලබාගෙන අඩියක් හරි පල්ලෙහාට තියාගන්න එක තමයි කරන්නේ. ඔබ පිළිගත්තත් නැතත් ඔබ මරණයට පස්සේ අපාගත වෙනවා. තිරිසන් යෝනික උපදින්න පුළුවන්. ඔබ පිළිගත්තත් නැතත් ඔබ දෙකන පිස් මොන විකාර මේක අපි කොහෙන් ආවේ කියලා අපි දන්නේ නැහැ මේක වාට බලනවා මෙතනින් පස්සේ එකක් නැහැ මේ සමන්ති මේ ඔබ හිතාගෙන ඉන්න පුළුවන් ඒ ඉන්නකම් ආපල්ලා දීපල්ලා ජොලි කරපල්ලා. අපි අපේ කාමස් කරදරයක් නැහැ. අපි හොඳට කාලා දින සන්තෝෂෙන් ඉන්නවා. ඒක තමයි අපි කරන්නේ. ඒම හිතන මිනිස්සු ඉන්නවා. නමුත් ඒ අය පිළිගත්තත් නැත්නම් එයාට වෙන්න ඕන දේ අවසානයේදී වෙනවා. මම ඔබට කියන්නේ ඒකයි <coughs> මෙතන මේ අපේ බෞද්ධයෝ හිතන්න පුළුවන් අනේ අපිට මේ මේ බුද්ධ ධර්ම වල ඉපදිලා හරිම කරදරේ නේද? ඈ මේ පව පින කියලා එකක් මේ කියනවා මේ අතීත බව අනාගත බව කියලා එකක් මේ විකාර කියනවා. ඈ ඒ අපි අතීත භවයේ කියලා ආවනම් ඈ ඉතින් අපිට මතක තියෙන්නේ. මතක තියෙන නිසා නේන්න ඔය මොකක වැඩ කරන්නේ? නේද? ඈ මතක තියෙන නිසා නේන්න ඔය අමල වැඩ කරන්නේ. නැත්නම් දේව දේව වැඩ කරන්නේ. දානයක් දෙන්න හිතෙන්නේ. මතක තියෙන නිසා නේද? කොහෙද අපාගත වෙලා ඉඳලා ආවනම් එහෙම ඒ ඇවිල්ලා කරන්නේ මොනවද? අර තමයි ගුරුතු තමයි. බල්ලෙක් වෙලා ඉපදිලා ආව නම් ඒවා තාමත් අර පුංචි පුංචි බලුගති තියෙනවා තමයි ඒවා තමයි අපි මේ කරගෙන යන්නේ ඉස්සරහට. ඒක නිසා මින්ගොඩ අපි හිතට ගන්න ඕන දේ තමයි මේ අපි කැමති වුණත් නැතත් අපි පිළිගත්තත් නැතත් ඔය ආනිසංසය අපිට උදා වෙනවා. අවසාන මොහොතේ තමයි ඕක මතක් වෙන්නේ. මේ මනුස්ස ජීවිතයක් Tamanට ලැබිච්ච ගැන මුලින්ම සන්තෝෂ වෙන්න ඒ වගේම Taman බෞද්ධෙක් කියන අර නාමයේ ලබල ඉපදිච්ච ගැන ඊළඟට සන්තෝෂ වෙන්න. ඊළඟට බලන්න මේක කොහොමද මුදව ගන්න. නැත්නම් අන්තිමට වෙන අන්‍යාගමිකගේ ජීවිතේ තමන්ගේ ජීවිතයට වඩා හොඳ වෙනවා. මොකද අන්‍යාගමිකයා ඇස් අන්ධ නිසා මණික් ගලට පයින් ගැහුවා. ඔබ ඇස් දෙකට පෙනි පෙනි මණික බව දැක දැකත් පයින් ගැහුවා වෙනවා. එතකොට කවුද මොඩේ? chance එකක් ලැබිලා ඒ chance එක මිස් කරන කෙනාද බුද්ධිමත් නැත්නම් මෝඩ chance එකක් ලැබෙන්නේ නැතුවම ඒක මිස් කරලා යන කෙනාද මෝඩ ඔබ දන්නවා ඒ නිසා ඔබ මෝඩ වෙන්න එපා ඔබට මේ chance එක ලැබිලා තින්නේ කොහොම හරි මේක අවබෝධ කරගන්න ඔබ මේ රටට ඇවිල්ලා ඉන්න පුළුවන් ඔබ හිතාගෙන ඉන්න පුළුවන් අපි ඉන්න ලන්ඩනේ නැත්නම් අපි ඉන්න ඇමරිකා එක්සත් ජනපදයේ ලංකාවේ අපේ අර පොඩි පිරිස් ඉන්නේ ඒකේ. අපි ලොක්කෝ. අපි මේ රටේ ඉන්නේ. අපි මේ රටේ සුභෝපභෝගී විදිහට අපි ජීවත් වෙන්නේ. ඒව අපිට හිතන්න පුළුවන් මේ රටට ආවට පස්සේ. නමුත් පින්වතුනි අමතක කරන්න එපා අපි ඔක්කොටම එකම දෙයක් උරුමයි. යන්නේ උරුමෙන් පස්සේ ඊළඟ කරුමේ කරගහන එකයි තියෙන ප්‍රශ්නේ. මැරෙන අයගෙන් තරම් ඔබේ නැගිටලා මම පංචිල් පද කියලා ඉස්සෙල්ලම කියන්නේ ඉතින් um, කියනවා නිරෝධය වෙනවා සෝපත් වේවා. ඒ කියන්නේ දැන් නැගිටින්නේ ඉස්සෙල්ලා. ඔබතුමා කියන හැටියට ඒක වරදක්. ඒ කියන්නේ ඒක වෙන්නේ නැති එකක්. ඒ කියන්නේ මම කියන්නේ දුක් කියවා නිරෝධය වෙනවා සෝපත් මාමෙන්ම සියලු සත්‍යෝ කිසිම විශ්වාසයක් නැහැ. දැන් ඒක මම දැන් මේ රටට ආපු ආපු කාලේ ඉඳන්ම කියපු දෙයක්. සාමාන්‍ය බෞද්ධයෙක් හැටියට උදේ හැමදාම උදේ පිළිත් කියනවා, කණේමත් සූත්‍රය කියනවා. දැන් ඔය විදිහට ආරාධනා කරලා බලනකොට මම මොනවා දිනන්නේ මොනවද නැහැ. ඒක නිකන් මගේ ආරක්ෂාව හැටියට මම බෞද්ධයෙක් නිසා මම ඒක කියන්නේ. දැන් ඔබතුමා මොනවාද ඔය ගැන හිතන්නේ? ඔව්. බොහොම හොඳයි. පන්සිල් සමාදන් වීම මෛත්‍රී කිරීම කෝටි වාරයක් පින් සිද්ධ වෙන දේවල්. ඔබට ඒකෙන් කවදාවත් අවදක් වෙන්නේ නැහැ. ඔබට ඒකෙන් සුගතියක් මොන තමයි වෙන්නේ. ඔබගේ මරණයෙන් මතු ඔබ සුගතිගාමී වෙන්න තියෙන ඊට වැඩි. ඔබ ඒක පුරුද්දක් වශයෙන් කරගෙන යනවා. තමන්ගේ හදවතින්ම තමන් තව කෙනෙකුට මෛත්‍රී කරනවා නම් හදවතින්ම තව කෙනෙක්ගේ දියුණුව ප්‍රාර්ථනා කරනවා නම් තමන් සුගතිගාමී වෙන්න තියෙන ඉඳ වැඩි. නමුත් මම ඔබට කිව්වේ ඒක වඩා ඈත දෙයක්. ඔබ මගෙන් ඒක මම ඒ වගේනම් මම විස්තර කරන්න. නමුත් මම ඊට වඩා ගොඩක් ඉහළ තලයක් ගැන මේ කතා කරන්නේ. මම කතා කරන්නේ ඔබ බෞද්ධයෙක් වෙන්න උත්සාහ කරන්න කියලා. මම ඔබට කියන්නේ ඔබ උත්සාහ ගන්න බෞද්ධයෙක් වෙන්න. ඔබ ඔය කරන දේ අන්‍යාගමිකය උත් කරනවා. ඔය කරන දේ කෝටි වාරයක් හොඳයි. මම කිසිම නරකක් කියන්නේ ඕකෙන් කිසිම අවඩක් වෙන්නේ සෙතක් නිසා. මරණයෙන් මතු සුගතිගාමි වෙන්න පුළුවන්. නමුත් මම ඔබට කියන්නේ ඔබ බෞද්ධයෙක් වෙන්න උත්සාහ කරන්න. මොකද උත්පන්න රහතගේ බෞද්ධ කියලා ලියලා තියෙන හින්දා. මේ chance එක ලැබිච්ච නිසා උත්සාහ කරන්න බෞද්ධයෙක් වෙන්න. අන්න ඒකයි තියෙන වැදගත්කම. ඔබට නැත්තම් මේ බෞද්ධත්වයේ අහිමි වෙලා යන්න පුළුවන්. එහෙනම් ඔබට අහන්න තියෙන ප්‍රශ්නේ මොකක්ද? දැන් ඔබට මගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ මොකක්ද? එහෙනම් මොකද බෞද්ධය කියන්නේ? අන්න ඒක තමයි අහන්න තියෙන්නේ. කවුද ඒ බෞද්ධයද? අපි බෞද්ධ නෙමෙයි එතකොට. අන්න ඒකයි අහන්න තියෙන්නේ. එහෙනම් හරියටම දැනගන්න බෞද්ධ කියන්නේ කවුද කියලා. දැන් ක්‍රිස්තියානි ආගමේ කෙනෙකුට බෞද්ධ වෙන්න බැරිද? අපි හැමදාම ඔය කතා කරන මේ අලුත් පිරිසක් එන නිසා මම මේක කියන්න ඕනේ. ක්‍රිස්තියානි ආගමේකට බෞද්ධයෙක් වෙන්න බැරිද? තමන්ගේ ආගම ක්‍රිස්තියානිකම කියාගෙන. බෞද්ධ කියලා කියන නමේ තේරුම. බෞද්ධ බුද්ධ වික්ඛු කියන තුන බොහෝම ළඟ ළඟ යන තුනක්. බුද්ධය කියලා කියන්නේ භවය උදුරලා දාපු කියන අර්ථය. ඒතර බුදුරන් වහන්සේලා තුන්වරක් මේ ලෝකෙ වැඩ ඉන්නවා. කවුද? සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහත් බුද්ධ. තුන් ගොල්ලක් මේ ලෝකෙ වැඩි ඉන්නවා. ඒතර බුද්ධය කියන්නේ කවුද? මේ භවය සහ මුලින්ම උතුරලා දාපු උතුමයා. භික්ෂුව කියන්නේ කවුද? භවය ඡය කරලා දාපු උත්මයෝ. සංඝ කියන්නේ කවුද? සංගතා දාපු උත්මයෝ. සං කියන්නේ මොකක්ද? සං කියන්නේ ඉපිද ඉපිද මෙරි මෙරි යන්න. මේ භව ගමන යන්න සකස් වෙන එකතුවටයි සං කියලා කියන්නේ. ආනති සංසාර සාරෝග විනීත නීසං සම්නීත සාසං සුචිසාර දීසං සම්නීත කම්සොන්න තනූපලාසං සම්ලාප දේසින් පනමේ හිතාසං මොකද්ද මේ සං? සං කියන වචනේ පාවිච්චි කරන දවසකට සිංහල කතා කරොත් දවසකට ඒක 10 වාරයකට වඩා. සම්බන්ධ සංසාර සංගීත සංයෝග, සංකප්ප නේද? සං. එතකොට ඔය සං කියලා කියන්නේ ඉපිදි ඉපිදි මෙරි මෙරි යන මේ එකතු වෙන මේ භව ගමනට එකතු වීම තමයි සං කියලා කියන්නේ. ඔන සංඝ කියලා කියන්නේ ඒ සං සහ මුලින්ම ගසා දාපු උත්මයෝ. අන්න ඒ උත්මයේ ආර්ය මහා සංඝ රත්නය කියලා කියන්නේ මේ මිසක් පන්සලේ ඉන්න ආම්දුරු නෙමෙයි. ඔබ ආර්ය මහා සංඝ රත්නයට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි ඒක කිසිම දානයකට දෙවුණු වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියපේක ඇත්තද බොරුද? නමුත් ඔබ පංගනේ හාමුදුරන්ට දානයක් දෙන්න ගිහිල්ලා මේගොල්ලන්ට දාන දෙන්න කොහොමද අපිට පින් සිද්ධ වෙන්නේ කියලා කතා කරොත් ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද ඔබ දාන දෙන්න ගිය පංගනේ හාමුදුරන්ට වුණා නම් ඒක වැරදි. ඔබ දෙන්න ඕනේ කාටද දන් බුදුහාමුදුරුවෝ කියන කාට දන් දෙන්න කියලාද සංඝ රත්නයට දන් දෙන්න කියලා සංඝ කියලා කියන්නේ සංඝසාදා පුත්තමයෝ ඒ කියන්නේ උත්තම වූ අරහතුන් වහන්සේලා. සංඝසාදා උත්තමයි. ඔන්න ඔය වචනවල හොඳට පැහැදිලි අර්ථ තේරුම් ගන්න. එහෙමනම් දැන් ඔබ හොඳටම දන්නවා සංඝ රත්නයට වන්දනා කිරීමෙන් Tamanට වාසියක් මිසක් Tamanට යහපතක් මිසක් අයහපතක් වෙන්නේ නැහැ. සංඝ රත්නයට දානයක් මානයක් පූජා කිරීමෙන් Tamanට අවඩ අවඩ කවදාවත් වෙන්නේ වෙන්නේ හොඳක්මයි. සංඝ රත්නයට. ඒතර භික්ෂුව කියන අර්ථයේ තේරුම තමයි භවයේ සෑ කරපු උත්මය කියන අර්ථය. ඒතර බුද්ධ කියලා කියන්නේ මොකද්ද? මේ භවයේ සාමුලින් මුදුරලා දාපු උත්මය. බෞද්ධ කියලා කියන්නේ භවය උදුරලා දාන්න හිතාගත්ත පිරිස. මම මේ භවයේ ඡය කළා දානවා කියන කරන්ට හිතාගත්ත පිරිස තමයි පින්වතුනි බෞද්ධ කියලා කියන්නේ. පුළුවන් නම් තර්ක කරන්න වෙන ආගමත් එක්ක. මහා බුද්ධි බෞද්ධය කියන්නේ බුද්ධිමතා කියලා හමාරු කියනවා. එතකොට ඇල්බර්ට් අයින්ස්ටයින් බුද්ධිමත් නැද්ද? භෞතික විද්‍යාවේ පියා. බුද්ධිමත් නැද්ද? බුද්ධිමත්. උගත් නැද්ද? උගත්. එතන මේ ප්‍රශ්නේ තියෙන්නේ. බෞද්ධත්වය කියලා කියන්නේ ඔන්න ඕකට යම් කෙනෙක් භවය උදුරලා දාන්න තීරණය කළා නම් අන්න එයා පළවෙනි තැනට අඩිය තිබ්බා එයා බෞද්ධයෙක් වුණා. ඔබ කල්පනා කරලා බලන්න ඔබ බෞද්ධද කියලා. ඔබ බෞද්ධ නම් ඔබ හරිම වාසනාවන්තයි. මේක තමයි මේ ආර්ය මාර්ගයේ පළවෙනි යඩේ පළවෙනි බෞද්ධයෙක් වීම. ඒකයි අද මම ඔබට පන්තිල් කියන දෙයක් සමාදන් කළේ නැත්තේ. භික්ෂු කියන එකයි සංඝ කියන ඒ දෙකේ වෙනස දෙකෙන්ම කියවෙන්නේ එකම දෙයක් ගැන අර්ථ දෙකකින් දෙකෙන්ම කියවෙන්නේ ආර්ය මහා ඒ උත්තම වූ අරහතුන් වහන්සේලා ගැන. නමුත් කියවෙන්නේ අර්ථ දෙකකින්. උත්තම වූ අරහතුන් වහන්සේලා ඒකාන්තයෙන්ම භවයේ ශේකලා නේද? භවයේ ශේකනවා කියලා කියන්නේ නැවත උත්පත්තියක් ලබන්නේ නැහැ නේද? නැවත ඉපදීම සඳහා භවයක් සකස් කරගන්නේ නැහැ නේද? එනම් භවයේ ශේ කරපු හේන් භික්ෂු කියන නම පාවිච්චි කරන්න පුළුවන් උන්වහන්සේට. ඒ කාලේ ආචාර්ය වාද හදාගෙන තියෙනවා සින්න බින්න පත දාරේති භික්කවේ භික්කු. මොනවාද සින්දුනු බින්දුනු වක් දරණ හේන්. භික්ෂා භික්ඛාතනේන භික්කු. ඔය හිඟාගමින් කියන්නේ පින්න බින්ද පාඩේ වඩින්ින් දන්වන දෙන හේන් භික්ෂුව කියනවා කියලා. ඉතින් හිඟන්නේ කොටත් ඇවිල්ලා කියනවා මම භික්ෂුවක් මටත් වෙන්න බලන්න හොඳලා කියලා. ඇයි? හිඟන්නන් ඉන්න අලුත් වන්නුද්ද? නෑ චින්න බින්න පට ධාරේති. එයාට අඳින්න මොනවද? ඉරිච්ච ගැලවිච්ච මේ මේ විච්ච ඒවා නේද එයාට අඳින්නේ. වික්ඛාට නේද වික්ඛු. එයා හිඟා කාලා නේද? සිනු හිඟා කාලා නේද එයා ජීවත් වෙන්නේ. එහෙනම් එයාත් භික්ෂුද? එනම් භික්ෂුව කියන වචනේ නියම තේරුම තමයි භවය ශය කරපු කියන එක. එතකොට සංඝ කියලා කියන්නේ ඉපිදි ඉපිදි මෙරි මෙරි යන සකස් වෙන මේ භව ගමන. ඒ සකස් වෙන එකතුව ගසා දැම්මනම් ආයි සකස් වෙයිද? එහෙමනම් එකම ඒ උත්තර වූ රහතන් වහන්සේ ගැන තමයි මේ නම් දෙකෙන්ම සඳහන් කරන්නේ. තේරුණේද? හරි. ඒක නිසා තමයි මම ඔබට කියාගෙන ගියේ මම ඒක නිසා තමයි ඔබට පන්තින සමාදන් කරෙන්නේ නැත්තේ. බුදුහාමුදුරේ කාලේ කවන්න බුදුහාමුදුරුව පන්තින සමාදන් කරලා බණ කිව්වා. ආලෝකයක් යන පන්තින සමාදන් කරුවද බුදුහාමුදුරුවෝ? ආලෝක දැන් ගහලා වියන ඔක්කොම ඉවරයිනේ. දැන් මම වාගේ පුවත් කරන්නේ දැන් එන ඉඳගෙන සාදු කාලා දීලා මේ තිසරණ සයිට් පන්තින සමාදන් වෙන්නේ කිව්වද? අන්න ඒ වහලා දැන් එනවලට දැන් හදින්නේ ඈ ආ දැන් යන බන්දි දාලා ඉන්න වාඩි වෙන කිව්වද නැහැ අර අගික බාරද්දාජ නැත්නම් අර බාරද්දාජ කට්ටිය මොනවද කියන වෙලක් කුණා තිත්ත කුණාරෙන් බැන්නේ නේ බුදුහාමුදුරන් නේද අපිට දැන් කියන්නේ නම් මොකද්ද අපේ බෞද්ධයන් හදාන්න අපේ බුදුහාමුදුරන් කිව්ව කියලා මොකද්ද මුඩු මහන වතලේ කිව්ව කියලා ඕකනේ ඉතින් අපිට පොත්වල ලියන්න පුළුවන් හොඳ වචන දෙක මුඩු මහන වතලේ මොන වර්ග වචන වලින් කියන්නේ නැද්ද දැන් ඔබට පුරුහරෙන් කාටරි බයින්න ඕන වුණොත් එහෙම ඔබ කොහොමද බයින්නේ? අන්න ඒ වගේ බැලුම් අහන්නදී බුදුහාමුදුරුවෝ. නේද? එතකොට කිව්වනේ ආ දැන් බැලි ඉවරනේ. එහෙනම් මම මට බැලු ටික ඔයාම ගන්න. හරිද? දැන් වාඩි වෙන්න වන්වත් නැහැ. කවදාකවත් එහෙම වුණේ නැහැ. නමුත් මේ පසු කාලයේදී මේ බෞද්ධ මේ අපේ ආමඳුන් වහන්සේලා විසින් අර ශිෂ්ටාචාරය ගොඩනැගුව බෞද්ධ කියන පිරිස අතර ඉතින් ගොඩනැගලා <coughs> එහෙම දෙයක තමයි ඔය අපි පන්සිල් සමාදන් වෙලා ඉවර වෙලා බණ අහන්නේ. නමුත් හරියමදී මොකද්ද? අපි බණ අහලා අපි බෞද්ධත්වයට ඇවිල්ලා කියනවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා. බෞද්ධත්වයට ඇවිල්ලා නැත්තම් ඔබ කොහොමද බුද්ධං සරණං ගච්ඡ? මොකක්ද ඒකේ තේරුම? බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියලා ඒකේ තේරුම මොකක්ද? මම බුදුන් වහන්සේ සරණ යමි කියලා කියන්නේ සරණ යනවා කියලා කියන්නේ මම තථාගතයන් වහන්සේ අනුකරණය කරමි. උන්වහන්සේ ගත් මගන් ගමන් මගේ යමි. අන්න පරණ ගියා. එහෙනම් ඔබ මේ ධර්මය අහන්න ඉස්සෙල්ලම බුදුන් සරණ යන්නේ. ධර්මය අහුවට පස්සේද? ධර්මය අහුවට පස්සේ ඒ අහලා ඉවරලා Tamanට මේ ධර්මය හරියාකාරව අවබෝධ වුණා නම් අන්න Tamanගේ ඇතුළෙන්ම එනවා ඒක. ඒ කාලේ ආලෝකයත් අච්චර දේවල් බුදුහාමුදුරන්ට කළා ධර්මය හරි වුණාට පස්සේ අනේ ස්වාමීනි අන්ධකාරේවා තේරපජ්ජෝ මොකද්ද මේ අන්ධකාරයේ තිබිච්ච තැනක පහන් ආලෝකයක් දැල්ලෝ වගේ වහලා තිබිච්ච දෙයක් උඩුකුරු කරලා පෙන්නවා වගේ ඔබ වහන්සේ මාව උඩියට කුරු කළා මම ඒකාන්තයෙන්ම ධම්ම අවබෝධ කළා අනේ ස්වාමීනි අද මට මම තිසරණ සරණ ගිය බෞද්ධයෙක් වෙමි තිසරණ සරණ ගිය උපාසකයෙක් වෙමි කවුද පින්වතුනි උපාසක කියන්නේ? උපාසක කියන්නේ කවුද? නෑ මං කියන්නේ මේකයි. බලන්න බුදුදහම කොච්චර සංගවිලාද කියලා. අද අපි වේද ග්‍රන්ථ පාවිච්චි කරනවා වගේ වෙලා තියෙන්නේ. වේද ග්‍රන්ථවල දැරිද දේවල් නැහැ. වේද ග්‍රන්ථවල තියෙන ඔය සත්තු මරනවා එක බොරු කතා. වේද ග්‍රන්ථවල වලියර නැහැ. ජේසුස් වහන්සේ දේශනා කරපු ධර්ම කවදාකවත් ඔය මේ ඔය සත්තු මරාගෙන කන ඔය කතන්දර මුකුත් ලියලා නැහැ. ඒක එළියට එයි ඉතනහට. හැමෝම දැනගටින් ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකෙක් කියලා. ධ්‍යාන ලැබපු බුදුහාමුදුරුවන්ගේම ශ්‍රාවක දරුවෙක් කියලා හැමෝම දැනගනි. උන්වහන්සේගේ ධර්මයේ තරදි දේවල් නැහැ. නමුත් ලෞකිකයි. කෙලෙස් සහිතයි. සුගතිගාමි වෙන්න පුළුවන්. නිවන් යකින්න බෑ. නිවන් දකින්න ධර්ම ධර්මයේ පෝෂණය වුණේ නැහැ උන්වහන්සේ. උපාසක කියන්නේ මොකක්ද? වයසට ගියාම. නේ වයසට ගියාම උපාසක. හවුද නැද්ද? තරුණ කෙනෙක් මරනොත් කවදාකවත් උපාසක කියනවා. ගහයි. තරුණයෙකුට උපාසකෙකුත් ගහයි. නමුත් මේ මේ මිනිස්සු දන්නේ නැහැ පින්වතුනි උපාසක කියලා කියන්නේ ගිහි ගිහියෙකුට යන්න පුළුවන් උපරිම ස්ථානය. උපාසක තනතුර. ගිහියෙකුට කියන්න පුළුවන් ආඩම්බරම ගෞරවනීයම වචනේ තමයි උපාසක කියන තනතුර. නමුත් අර කොල්ලෙකුට උපාසකයෙකුට කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? මැරිච්ච මරණයෙන් කියලා බලන්න ලංකාවට ගිහින්. තරුණ වෙලෙන් මරන කවදාකවත් උපාසක කියලා ගන්නවා. නැත්නම් ඔබ අඳුරගන්නේ ඒකෙන්ම තමයි මේ වයසක කෙනෙක් මෙන්න මැරලා ගියේ. ඔව්ද නේද? ඈ අය උපාසක මහතා. ආ වයසක කෙනෙක් මෙන්න මැරලා තියෙනවා. නේද? ඒ වුණාට සාමාන්‍ය දැන් පන්සලකට ගියාම 50ක් 80ක් හිටියොත් 50ක්ම හොඳම උපාසක උපාසිකාව. ඉතින් ඒ අතින් බලනකොට ඒක මුසාවක් වත් නෙමෙයි. බොරුමා කියන හැටියට ඉතින් ඒක නම් මොකක් හරි සංකීර්ණ කරලා ඇති ඒ தත්ත්වෙට එන්න. ඔව් ඒක උපාසක කියන නමේ තේරුම දැනගමු එතකොට හරි. මොකක්ද උපාසක කියලා කියන්නේ? ආසන්නයෙන් ඇසුරු කරන කවුද? තෙරුවන්. එහෙනම් පන්සල් යන්න ඕනේ. කවුද කියන්නේ තෙරුවන් පන්සලේ ඉන්නේ කියලා? මම කියන්නේ පන්සල් යන අය හොඳ නැහැ කියලා නෙමෙයි. මම කියන්නේ ඒක. මේ වර්ධින ගන්න මම එකක් කරා. පන්සල් යන අය හොඳ නැහැ කියලා කියනා නෙමෙයි. හොඳයි. කොහොම හරි. මම අහන්නේ උපාසක කියන නමේ තේරුම උපාසක. ඒ කියන්නේ ආසන්නෙන් ඇසුරු කරන. කාවද? තරුවන්. බුදුහාමුදුරන්ගේ ආර්ය ධර්මය ආර්ය සංඝරත්නය ඔන්න ඒ තුන්වල් තුන්වල් මහන්සියලා ඇසුරු කරන ආසන්නයෙන් අතුරු කරන උත්සමයන්ට කියනවා කවුරු කියලාද? උපාසක කියලා. එන පන්සලේ ආවරම ළඟින්ම ආශ්‍රය කරන කාන්තාවක් හෝ පුරුෂයෙක්. ඔය උපාසක කියන තනතුරට ළඟා වෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. එහෙම නේද? මොකද ඔහු තථාගත ධර්මය අතුරු කරනවාද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් ඒක. අපි ගිහිල්ලා මම ලංකාවට ගියත් ගමේ පන්සලට ගිහිල්ලා හාමුදුරනේ කොහමද කතා බහ කරලා මොනවද හාමුදුරනේ කරන්නේ ඕනේ. ඉතින් අපි දානමාන අපි කරමු. කතා කරනවා. දැන් එතන මම ධර්මය අතුරු කිරීමක් කළාද? තෙරුවන් අතුරු කරන්න ඕනේ. නමුත් පන්සලෙන් අපි ගොඩක් මං හිතන විදිහට අපි අතුරු කරන්නේ හාමුදුරුවෝ දැන් පන්සලේ ඉන්නේ හාමුදුරුවෝ භික්ෂුවනේ. ඒ හාමුදුරුවන්ට පුළුවන් අර මේ භික්ෂුව කියන චරිතය රඟපාන්න ඕන. ඔනේ රඟපෑමෙන් තමයි උන්වහන්සේ භික්ෂුව වෙන්නේ කවදාද? නමුත් ඒක නොවනව නම් කවදාවත් උන්වහන්සේට භික්ෂුව වෙන්න බෑ. උන්වහන්සේට සංඝාරයෙන් තන්ත්‍රයට යන්න බෑ. මුලින්ම අපි ගණන අනුකරණය ගැන ඒකනේ සංඝං තරණං ගච්ඡාමි කියලා කියන්නේ. අනේ ඒ උත්තම ආර්ය රහතන් වහන්සේලා සරණ යමි අනුව යමි උන්වහන්සේලා යම් දෙයක් කළා නම් ඒ දේ කරමි එන ඔබ උත්සාහ කරන්න බෞද්ධත්වයට ළඟා වෙන්න ඔබ බෞද්ධ මට මුකුත් නෙමෙයි මුලින්ම ඕනේ මේ සියලු දෙනාව බෞද්ධත්වයට ළඟා කරගන්න මට බොහෝ වෙන දෙල්ලීම් කරන මේ අපි ඉතින් අපි ලොකු හෝල් එකක් arrange කළා අර සුත්තන්ට බල කියමු සංකල්ප මේ ඕනේ අනේ ඕනේ. මහා පිනක් සහිතව මේ සිංහල බෞද්ධ වෙලා ඉපදිච්ච පිරිසක් ඉන්නවා. අද බෞද්ධත්වයට ළඟා වෙන්න බැරුව බෞද්ධත්වය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව අපි එයාට කියමු. එයා ධර්ම අවබෝධ කරයි වහ වහ සමහර වෙලාවට. මොකද මහා පිනක් නිසා තමයි සිංහලයේ කියලා ඉපදුනේ අනිත් එක. පින්වතුනි මේ ලේසියෙන් හිතන්න එපා බුදුදහම ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් කියලා. කියයි. සිංහලෙන් කියා ගන්න බැරි බුදුදහම ඉංග්‍රීසියෙන් කියලා තේරුනොත් ඉතින් ඒක කොහොම හොඳයි. සිංහලෙන් කියලා තේරුම් ගන්න පුළුවන් බුදුදහම. දැන් ඔය හරි අර්ථවල වෙන්නේ. දැන් බෞද්ධ කියන අදහසේ ඔය කවදාකවත් මේ බෞද්ධ කියන අදහස ඔබ හිතට ඇවිල්ලා තිබ්බද? දැන් ඔබට හිතා ගන්න පුළුවන් ඔබ බෞද්ධයද නැද්ද කියලා. එවනම් පළවෙනි අඩිය මේ ආර්ය අෂ්ට ආර්ය පුද්ගලයෝ කියලා අතන අත දෙකෙන් ඉන්න බුදුහාමුදුරු කියලා දිනා නේද? එහෙම අත දෙකෙන් කියන්නේ. අෂ්ඨ කුරිත පුද්ගලයා කියලා. ඈ ඒක භගවතෝ සාවක සංඝෝ කියලා. නේද? මේ ආය ඒ භාග්‍යවත් වරහත්තු සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අට දෙනෙක් ඉන්නවා. අෂ්ඨාර්යෝ ආර්ය වූ ශ්‍රාවකයෝ අට අටගොල්ලක් ඉන්නවා. බෞද්ධ කියලා කියන්නේ නම වෙනියා. ඒ කියන්නේ අට පටන් ගන්න අටේ පළවෙනියා පටන් ගන්න ඉස්සෙල්ලා ඔබ මුලින්ම අඩිය තියන්නේ මොකටද? බෞද්ධත්වයට. ඔබ මුලින්ම බෞද්ධත්වයට අඩිය තියරන්න මම හිතුවා ඔබ හිතා ගන්න. හැබැයි මේ බෞද්ධත්වයෙන් කියන එක ලැබෙන්නේ මොනවද මුලින්ද? ලේවලින් නෑ. ඔබ ඔබ භවය මේ භවය දුරින් දුරටම ඇරලා දාන්න ඕනේ කියලා හැඟීම Tamanට පහළ වෙන්නේ කවද්ද? මොනව ඇහුවා? පත්තර ඇහුවා. මොනවද? බුදුවර. පතාගත ධර්මයේ. ආන්දරෝගේ වනේ නෙමෙයි. තථාගත ධර්මය. බුදුහාමුදුරුවෝ දේශනා කරපු යම් දෙයක් ඇහුවනම් එක දෙයක් ඇති. තථාගතයන් වහන්සේ දේශනා කරපු මහා මංගල සූත්‍රය හරියට ඇහුවනම් ඒකද නිවන් දකින්න. උවුද නැද්ද? නමුත් අද අපි මහා මංගල සූත්‍රය පාවිච්චි කරන්නේ මොකටද? පිරිත් කරලා පැම්බොන්න. බුදුහාමුදුරුවෝ කිව්වේ නිවන් දකින්න. අද හරණීයමතු සූත්‍රය පාවිච්චි කරන්නේ මොකටද? පිරිත් කරලා පැම්බොන්න. ඇයි? එතකොට අපි අපේ ශරීර පිරිත් වෙනවා. සමාවෙන් සමානලා මම පාවිච්චි කරනවා හරි මතක ඉඳන්. කර්ණීයමෙත් සූත්‍රය කියන එකේ හරි අර්ථය අපි දැනගෙන ඔය කර්ණීයමෙත් සූත්‍රය හරියාකාරව පාවිච්චි කළොත් නිවන් දකින්න පවා පුළුවන්. අන්න එහෙනම් බුදුන්ගේ ධර්මයක්. යම් දඩක තථාගත ධර්මයේ දේශනා වෙනවා නම් අන්න ඒ වෙලාවේ තමන්ගේ රාගය ඡය වෙන්න ඕනේ, ද්වේෂය ඡය වෙන්න ඕනේ, මෝහය ඡය වෙන්න ඕනේ. අන්න ඒ ආකාරයෙන් තථාගත ධර්මය තමන්ට කොහේ හරි තැනක ශ්‍රවණය වෙනවා නම් අන්න එතෙන්දී ඔබ බෞද්ධත්වයට ළඟා වෙනවා. අන්න ඔබට අවබෝධ වෙනවා මේ සසරේ ගිහිල්ලා හරියන්නේ නැහැ, මේ සසර මම නවත්තන්න ඕනේ. කවද්ද නවත්තන්නේ කියන එක තීරණය කරන්න ඉස්සරහට. ඔබ තීරණය කරනවා නෑ මේක ගිහිල්ලා හරියන්නේ නෑ. තව ආත්ම කෝටියකින් හරි මම මේක නවත්තන්න ඕනේ. අන්න එතනට ඔබගේ අදහස එනවා. හැබැයි එන්නේ තණ්හා ගොඩාක් ඔළුවේ තියෙනවා. හැබැයි ඔබ තීරණයකට නෑ මම නවත්තනවා. අන්න ඒයි බෞද්ධයා. මේ බෞද්ධයයි සෝතාපන්න මාර්ගයේ යන කෙනා කියන්නේ දෙන්නේ. අන්න ඒ හොඳට අවබෝධ කරගන්න. බෞද්ධයා කියන්නේ බොහොම සුළු කෙනෙක්. මේ ආර්ය විනය බොහොම සුළු පුද්ගලෙක් තමයි බෞද්ධය කියන්නේ. තණ්හාව උපරිමයි. මම කෝටිපතියෙක් වෙනවා. මම ගෙවල් පහක් ගන්නවා. තට්ටු 24ක ගෙයක් ගන්නවා. ඔව් කොහොමත් ඔළුවේ තියනවා. තියෙන ගමන් Tamanට හිතෙනවා නෑ. මම කොහොම හරි මේකත් නැති කරනවා. මේ භවයේ ගිහිල්ලා මම දන්න දෙන්නේ ආවුදුරු දෙන්නට කිව්වනේ මෙන්න මේ ටික. ඇත්ත නේ නේද? ඇත්තනේ. බුදුහාමුදුරු කියලා තියෙන ඇත්තනේ. නෑ. මම කොයි හරි තැනකදී කවදා හරි මම මේක නැති කරනවා කියන තීරණයට තමන් එනවා. අන්න බෞද්ධ වුණා. ඒකයි මම කියන්නේ ක්‍රිස්තියානි ආගමේ කෙනෙකුට ඕන තරම් පුළුවන් බෞද්ධයෙක් වෙන්න. කොහොමද? මම ජේරුපාණ්ඩට වන්දනා කරනවා ඒත් දැන් මට තේරෙනවා මේ හාමුදුරුවෝ කියපු බණ ටික අහුවට පස්සේ මට තේරෙනවා මේ බුදුන් වහන්සේ කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨ උත්මය. උන්වහන්සේ කියපු ටික ඇත්ත. මාත් මේ භවය නැති කරන්න ඕනේ. කියලා හිතනවා. අන්න හිතුණා. මාත් මේ භවය නැති කරන්න ඕනේ. ඒ හිතනවා මම මම භවය මම පව කරන්නේ නැහැ මම මේ භවය නැති කරන්න ඕනේ කොහොම හරි. අන්නේ තීරණයට ආව අන්න බෞද්ධ වුණා. එයාට නෑ එයා බෞද්ධ වුණා කියලා. එයා ඊළඟ දිනේ දේවාලේ පහන තියන වදිනවා. ඒ කියන දේවල් ඒ ස්තෝත්‍රය කියනවා. නමුත් එයාගේ හිත එක තැනක තියෙනවා මම මේ කවදාවත් නවත්තනවා. හැබැයි මාර්ගඵලලාදීන් අන්‍යාගමක සිටීම කරන්න කරන්න පුළුවන් බොරුවට. බොරුවට කරනවා කියන්නේ ඒ සමාජයෙන් Tamanට ගැරවුම් ලැබෙයි කියලා ඒ ආගමේ ඉන්නවා. නමුත් සම්පූර්ණ පිළිපදින මොකද්ද? කතාව දාන්න නැත්නම් යට මාර්ගඵලලාදී කියන්නේ බෑනේ. එහෙම වෙලා තියෙනවා. බුදුහාමුදුරන්ලා එහෙම වෙලා තියෙනවා. අර එක මේ බමුණු සමාජයක මහා ලොක්කේ තථාගතයන් වහන්සේ සරණ ගිහලා සෝතාපන්න මාර්ගයට ඇවිල්ලා. එලා මේ බමුණු සමාජයේ ලොක්කා මේ බුදුහාමුදුරන් කියනවා මේ ස්වාමීන් මම ඔබ වහන්සේගේ සරණ ගිහිල්ලා ඉන්නේ. මම ඔබ වහන්සේගේ <clears throat> ලබාගත දේ බොහෝමයි. ඒත් මට ඔබ වහන්සේ පාරේ දැක්කට මට ඔබ වහන්සේට ගරු කරන්න විදියක් නැහැ. මම ගරු කළොත් එහෙම අරුම් මට නින්දා අපහාස කරයි. මාත් එක්ක යන මිනිස්සු මම මේ බමුණු සමාජේ නායකයා. මට නින්දා අපහාස කරයි. මට ඒකට මේගොල්ලෝ පාලනය කරගන්න බැරුව යනවා. ඒක නිසා මම මේ කරත්තෙන් එනකොට ඔබ වහන්සේව දැක්කට පස්සේ මම හොඳට හරි පරි ගහලා වාඩි වෙනවා කරත්තේ. ඒ කියන්නේ මම බහලා ඔබ වහන්සේව වන්දනා කළා කියලා. මම හොඳට ජටාව මුරුල් කරලා හොඳට ජටාව තද කරලා ගැට ගහ ගන්නවා. මම ඒ කියන්නේ ජටාව ගලවලා ඔබ වහන්සේ වන්දනා කළා. ඔන්න ආදි වශයෙන් බුදුහාමුදුරන්ට කියනවා ඒක. සෝතාපන්න කෙනෙක් සදාගත දහම ඇසුරු කරපු කෙනෙක් සදාගත දහම පිළිගෙන ඒ ඒ ඔස්සේ යන කෙනෙක් අන්‍යාගමිකෙන් ඇති වැඩක් නමුත් ඒ ආගමට ගරු කරනවා ඉතින් හැම දෙයක් වෙන්න පුළුවන් ඉතින් ඔබ උත්සාහ කරන්න බෞද්ධත්වයට එන්න මම කියන්නේ ඒකයි ඔබ බෞද්ධත්වයට එන්න උත්සාහ කරන්න හැබැයි බෞද්ධත්වයට එන්න නම් ඔබ බෞද්ධත්වයේ උදසා තියෙන ධර්මයේ ශ්‍රවණය කරන්න එක්කෝ හොඳින් එක්කෝ නරකින් ඔය දෙකම ඇතුළත් ඔබට පාඩි. මොකද්ද හොඳ? නිවන කියන්නේ මේක, සුගතිය කියන්නේ මේක. නිවනට බැරි නම් සුගතිය කියන්නේ මේක. ඔබ සුගතිගාමී වෙන්නේ මෙන්න මෙහෙම. ඔන්න ඔය කර්ම කාරණා තේරුම් ගන්න නෑ. ඔය එක්කම නිවන් දක්ව නැත්තම් මම සුගතිගාමී වෙනවා කියන හැඟීමෙන් ජීවත් වෙන්න. ඒකට අදාළ දේවල් කරා. නරකමින් නරකින් කරගන්නේ නැත්නම් කොහොමද නරකින් කරගන්නේ? අනේ අම්මෝ මෙහෙම කළොත් මෙහෙම වෙනවා මේ අවිචිම නරකාදී මෙච්චර දුක් ගොන්නක් තියෙනවා. උන් සංජීවක නරකය මෙහෙමයි සංඝාත නරකය මේකයි. රෞරවේ මහා රෞරවේ අවීචිය මේ මේ කියන අතර මේ මේ කියන මේ අතමා නරකාදී. මහා භයානකයි. මේවා වැටෙන්නයි වෙන්නේ මේ වගේ දේවල් කළොත් එහෙම. ඒ තිරසන් ලෝකයේ කියන එක මහා කාලකන් ඉදහ. හුරු පෙරලා දිගන බල්ලෙක් දිහා බලගෙන අනේ මටත් බල්ලෙක් වෙන දිනුන කියලා හිතන මිනිස්සු තියෙනවා. බල මොන තරම් පාත් මොඩ හැංගින්න තියෙන්නේ කියලා. සමහර ආච්චි අම්මලා අනේ මට කුරුල්ලෙක් වෙන්න දිනවා නිදානේ පියාඹ පියාඹ හිටියයි. මොන නේද? කුරුල්ල පියාඹනවා දකින්නේ. මම අපිට මම දැන් මම දවස් ගියේ ගෙදරක පියාඹ දැක්කම මතකද? මම දන්නා ඒ වාගේ ගෙදරට එක්කගෙන ගියම ඒ ඒ කියන කාන්තාව ඔය කතාව කියන ඉන්න මං හිතන්නේ. මේ මෙතුමලා ඒ වගේ බොහොම සත්‍යාවල් කරනවා. ඒගොල්ලෝ කරන්නේ අවබෝධ කරගන්නද කියලා දන්නේ නැහැ. මොකද මලොත් එම කිසි කතාවක් නැහැ. තිරසන් යෝමේ උපදින්නේ නැහැ. අර තිරිසන් සතෙක් උපාදාන කරගෙන ඉන්නේ. හිතන්නේ කුරුල්ලා කියන සතා හරියම චෝ කීටි බීටි කීටි බීටි ගන්න අපිට හරි ලස්සන දෙයක් ඇහෙනවා. ඉතින් හිතනවා මේ කොච්චර වාසනාවක සතෙක්ද කියලා. ඌ කීටි බීටි ගන්න මොකද්ද? ඔය කීටි බීටි ගන්න එක සිංහලට හරවලා දෙන්න ඕන කියලා බුදු අම්මෝ බුදු අම්මෝ නයා එනෝ නයා එනෝ කියලා නේද කියන්නේ. මේ රාපේ අනේ හරි ලස්සන නේද කුරුළු නාදි. කුරුළු නාදෙන මේක කුරුළු විලාපේ. කොයි වෙලේ උගුස්තට ගහන්නේ නේද කොහොමද දන්නේ? මුවේ වතුර බාන ලැගලා තියෙනවා. ඔබ කුස්සියට ගිහලා වතුර බොන්නේ මුවේ වතුර බොන විදිහට. හ්ම්? එක තත්පරයක් වතුර බොන අනිත් තත්පරේ බලන මේ පැත්ත. තත්පරයක් වතුර බොන මේ පැත්ත බලන මේ පැත්ත බලන මේ බලන. මොන කරුමයක්ද? ඇයි කොළු වල රින්ගියා කොටිය පිටත පනින්න දන්නේ? ඉතින් ඔබ තිරසහත එක්ක කැමතිද? ලංකාවේ පාරක් පාරක් ගානේ හංගඩක හිට බලුකුක් ගැන හිතලා බලන්න. බල්ලෙක් වෙන තරම් පව් කරලා කරමු පිනක් පරිසම් දෙන මේ සුද්ධියක බල්ලෙක් කෙනෙක් උපදින්න පුළුවන්. ඒක බොහොම හැමෝමපත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. හැබැයි බල්ලෙක් අමතක කරන්න එපා. හැබැයි මේ ගැන සුදු පිළිසිරිසයි. ඒ බල්ලෝ කියන පිළිසයි අතර මහ ලොකු වෙනසක් මම දකින්නේ නැහැ. මහා පිනකට මේ මනුස්ස එක්කලා ඉපදිලා තියෙනවා. ඒ මනුස්සත්වයේ කියන එක අත්විඳිනවා. නමුත් එතනින් එහාට නැහැ. අර බේසික් නීඩ්ස් ටික සපුර ගන්නවා. නේද? සල්ලි හොයා ගන්නවා eating drinking sleeping and having sex ඔය හතර කරගන්න. ඒ හැරෙන්න මොනවද මිනිස්සු කරන්නේ? ඔය හතර හැරුණාම තවත් එකම දෙයක් තියෙනවා ඒ තමයි මොකද නිවන. ඒක තියෙන අපිට විතරයි. ඔන්නෝගයි වෙනස් වෙන. හැබැයි අපිට විතරක් තියෙන දෙයක් නෙමෙයි. දන්නේ අපි විතරයි. කවම කියන්නේ ඇස් දෙක පෙනි පෙනි මණිකට පයින් ගන්න එක. ඒකනේ මම කියන්නේ මේ ආගමේ තථාගත සාසනයේ ඉඳලා යම් කෙනෙක් ක්‍රිස්තියානි වෙනවා නම් මුස්ලිම් වෙනවා නම් නවත්තන්න යන්නේ පයන්න දෙන්න. අයියෝ 50ක් ගෙවන්නවා නවත්තන්න මොකටද? එන්නේ. එක්ක නැත්තම් ධර්මයේ පැහැදිලි කරලා දෙන්න. ඔබට ධර්මය අවබෝධ වුණොත් ඔබ කවදාවත් මේ මේ ධර්මය අතරින්ද? අතරින්. ඔබ අතරින්. කවදාකද හරි කෝටි කෝටි 500ක් දෙන පවුම් වලින් කෝටි 500ක් දෙන අතරින්. එයි මේකේ දින ඇත්ත දන්නවා. දන්න ඔය කෝටි 500 දීලා මේක අතහැරියොත් තමන්ගේ මොකද කෝටි 500 යනකොට අර යන්න බෑ කියලා. බුදුනාම පිළිබඳ තියෙන අර මෝඩ මතවාද අයින් කරගන්න ඕනේ. ඔය කල කිරිච්චය ගැන තියෙන කතන්දර. කොහොමද මෝඩ කතන්දර මේ බුදුහාමුදුරන්ගේ දහය කල කිරීම කියන එක වචනයක් නෑ. කල කිරන්න ඕනේ සසර. ගෑණි නෙමෙයි. නින්ද නෙමෙයි. ළමයි නෙමෙයි. නේද නෑදෑ පරපුර නෙමෙයි. ලෙඩ හැදිච්චයි කියන නෙමෙයි. සසරයි කලකිරෙන්න. අව ඒ මිනිස්සු කලකිරෙන්නේ මොකක්ද? ප්‍රේම සම්බන්ධයේ කඩායිරුණා, කලකිරුණා. දැන් ඔය කලකිරෙන්නේ සසර ගැනද, ප්‍රේම සම්බන්ධය ගැනද? බලන්න මත් පුහු මෝඩ පල් ගොන්නු නෙම. මේ මේ මිනිස්සුන්ට ගිහිල්ලා මේ සාසනය කරගෙන යන්න පුළුවන්ද? ඈ? මම අහන්නම් ප්‍රශ්නයක්. දන්න අය කියන්න. කෝටිපතියෙක් වෙන්නද ලේසි අරහතුන් වහන්සේ කෙනෙක් වෙන්නද ලේසි? <laughs> සියලු දෙනාම දන්නවා. දැන් අර ඉංග්‍රීසි වලින් කියනවා what goes around comes around කියලා. ඒකෙන්ද මේ ලාමේ බුද්ධාගමේ හැටියට මොකක්ද රදක්තරොත් මේ ආත්මේදීම ඒක පළදෙන කියන එක පොඩ්ඩක් මොහොන ප්‍රශ්නයක්. ඔබ කරන පුංචි පුංචි පුංචි වැරදි මේ ආත්මේ ප්‍රතිසන්දීල ඉවර වෙනවා. තවද බලාපොරොත්තු වෙන මොකද? ආනේ අරු හරක් බැරුවා. ඈ? ඌට කිසිම ප්‍රශ්නයක් නෑනේ. කියන්නේ නැද්ද? දැන් ගම්දනවල ඉන්න කාලේ ලංකාවේ. ගමේ ඉන්න හරක් හොරා. හරිද? ඌ ආනේකුත් ගෙනා ගෙදෙට්ට. එතකොට අපේ අම්මලා මොනවද කියන්නේ? නැත්නම් නැන්දනම් මගේ කතිය මොනවද කියන වයසකයි විශේෂයෙන් ඈ පෙනේද අපි මෙච්චර කළත් අපිට දුකමයි අපි මෙච්චර බුදුන් වන්දලා නෑ දෙයියෝ අදාලා ඔය මොන අපි එවෙලේම කළා අපිට මේ මූ හරක් මරන එක කසීප බරින එක කරන්නේ දැන් වාන්නේ කු ගෙනල්ලා මුන්ට මේ ප්‍රතිසම් දෙන්නේ ඔන්න අපි කියනවා පින්වතුනි ඔය මේ ආත්මව ප්‍රතිසම් දෙනවා කියන්නේ ditta ධම්ම වේදනීය කර්ම විතරස්ම වේදනීය කර්ම කියලා කියන්නේ ඔබ කරන කර්ම වලින් පුන්තිම කර්මය. ඒතර හරකෙක් මරන එක, කඩිප්පු පෙරලා මිනිසුන්ගේ ජීවිත විනාශ කරන එක මේ පුංචි කර්මද? ඈ හත්ක ඝාතනය කියන්නේ පුංචි කර්මයක්ද? මම මේ යන ගමන් මේ මෙයාට පයින් පාරක් ගන්නවා මේ තරහා ඉපදී. අන්ත කරන පුංචි කර්මයක්. අනිවාර්යයෙන්ම දිට්ටලා මොලේ තියෙන්නේ පරිලෝකෙන් කරපුවා මොලේ හරි කායවල හොඳ පයින් පාරක් මාත් කරයි. නේද? නැත්තම් මොකරි හැටි. මොකරි වෙයි. පුංචි දේවල්. කීවෙනි ජවනෙන්ද වෙන්නේ? ජවන පළවෙනි ජවන සිතෙන් ඔක වෙන්නේ. ජවන සිත් කියලා අපි කතා නොකරින් මෙතන. අපි දන්නේ. පළවෙනි ජවන සිතෙන් වෙන්නේ. ඊළඟට දිනා මොකද? උපපජ්ජ වේදනීය කර්ම ඊළඟ එකේදී ප්‍රතිසම් දෙනවා. අපි කරනවම හරියනවා ඊළඟ ආත්මේ අනිවාර්යෙන් ප්‍රතිසන් දෙනවා. ඒක පොඩ්ඩක් වැඩිපුර අපි ගන්න පව්. අනිත් එක දිනවා අපරාපරිය වේදනීය කර්මය කියන්නේ මොකද්ද? තුන්වෙනි ආත්මේ ඉඳලා නිවන් දක්නා ජාති දක්වා කොයි හරි තැනකදී ඔබ පරිසම් දෙන්න පුළුවන් පාප කර්ම තියෙනවා. ඔය කරන්නේ ඒව තමයි ඔක්කොම. මේ පිටින් මේ <coughs> ලස්සන රට වාහනේ මේ ලවන්නේ ඉතින් ඩ්‍රග්ස් එකක් තියෙනවා. ඒගොල්ලන්ට රිටර්න් එක හම්බෙන්නේ පස්සේ. ඔව් මොකද ඔබ කරන පුංචි පුංචි පාප කර්ම මේ ආත්මේ පරිසම් දෙන්නේ නැහැ. එච්චර මේ ඔබ මේ මේ ආත්මේ පරිසම් දෙන්නේ. ආ සරි ඔබ පුංචි පුංචි ඒවා මේ ආත්මේ පරිසම් දෙන්නේ. ඔබ කරන ලොකු ඒවා මේ ආත්මේ පරිසම් දෙන්නේ නැහැ. අයියෝ. හරි ඔබම කියන්නේ. ඔබ විනිශ්චයක් දෙන්න. හරක් 100ක් මරපෙකෙක් ඉන්නවා. ඌට එකපාරක් විතරක් මරණය දන්න බැහැ නැතිද? ඔබගේ විනිශ්චය දෙන්න. ඌ අහිංසක සත්තු 100කගේ ජීවිත මිලියරන් තියෙනවා. එක දවස් එකපාරක් විතරක් මරණීය දන්නේ ලැබුණොත් ඇතිද? ඔබ ඔබ ඔබ මාරය කියලා හිතලා මට කියන්නේ. ඔබ ගැහුනේ ඒක. නෑ ඔබ ගැහුනේ. ඔබ මෛත්‍රී කරන ඒක මම මං කියන්නේ මේක පැත්තකට දාන්න. ඔබ මයි ඔබ ඔබ ඉතින් අනේ මම මෛත්‍රී කරන අනේ ඌ මැරෙන්න එපා. ඒක ඔබේ දින හොඳ කම කියමුකෝ. අපි ඒක අයින් කරමුකෝ. ඔබ ජජ් කෙනෙක් ඉඳලා එකපාරක් මරුවා නැතිද ඌ? අනේ නේද? එහෙනම් ඒව කවදාවත් මේ ආත්ම විතරක් පරිසම්දිලා නතර වෙන්නේ නෑ. මොකද දිට්ඨධම්ම වේදනීය කර්ම කියන ඒවා මේ ආත්මේ පරිසම් දෙන්න බැරි වුණොත් ආයි පරිසම් දෙන්නේ නෑ පින්වතුනි. ඒ වුණාට දැන් බලන්න සමහර වෙලින් ආගම් වල හැටියට ඒගලන් ගාපි කියලා හරක් 100ක් මරනවා නම් ඒගලන්ගේ ඒගලන් හිතන හැටියට ඒක පවත් දෙන්නේ. ඔව් ඒගොල්ලෝ හිතන හැටියට. ඒ කියන්නේ මම කිය ඔබ සිතුවත් නැත්නම් ඔබ පිළිගත්තත් නැත්නම් ඔබ මේ කර්ම ප්‍රවාහයට අවුච්ච පරණපත්. ඔබ ඒක පිළිගත්තත් නැත්නම් කෙනෙක් ඉන්න පුළුවන් මේ දියේ ගිරුණාම මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න. මානුන්ට හුස්ම ගන්න පුළුවන් නම් දීයට මටත් පුළුවන් කියලා හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්න පුළුවන් බැරිද? හිතන්න මම එහෙම කෙනෙක්. හරි. මම හිතාගෙන නෑ මම මැරෙන්නේ. මානුන්ට හුස්ම ගන්න පුළුවන්. ඒ අපිට. එයා හිතාගෙන ඉන්නවා. පයින්නවා. දැන් යා මැරෙන්නේ නැද්ද? ඔබ හොඳටම දන්නවා මම කියන ඔයාගේ යාළුවෙක් නා ඔබ කියන අනේ මේ ඔය වැඩේ කරන්න එපා. මිනිස්සුયો මැරෙනවා. හුස්ම ගන්න බෑ. මේ මාළුන්ට විතරයි හුස්ම ගන්න අපිට බෑ. ඔබ කියනවා. නමුත් එයා වන්නේ. එහෙම කොහොමද මේ වුණේ? අපිට පුළුවන්. කොහමද අපිට මේ අපේ પરම්පරාවේ උගන්වලා තියෙනවා මේකද? දෙකින්ද නම් වෙනවා. එන්න දැන් මැරෙන්නේ. ඉතින් ඒක තමයි මොනගේ මහා පවකට යාත්මලු ඒ ඒ ඒ ආගම් වල වෙන උපදින්නේ. නමුත් වාසනාවකට මනුස්සත්වයෙන් ලැබුණත් මහා පවකට ඔබට ඔබ මොන මොන දේ දරාගෙන හිටියත් ඔබ ඒ සතාව මරණ වෙලාවේ ඔබේ චේතනාව තිබ්බනම් මම මේ සතාව මරනවා කියලා ඔබට ඒ කාන්තෙන්ම සත්ව ඝාතනයේ හිමි පාප කර්මෙ සිද්ධ වෙනවා. උදාහරණයකට දේවදත්ත බුදුහාමුදුරන්ට ගලපෙන්න වෙලාවේ ඔබ ඒ ගල උඩ හිටියනම් ඔබ මොකද කරන්නේ? ඔබ හොඳ රොකට් ලොන්ජරේකුත් අහිතම පැත්තකට දාලා හිටියා ඔබ මොකද කරන්නේ? ඈ ඔබ කෙලියම මොකද කරන්නේ? තමන්ගේ අතේ තියෙන ආයුධෙන් අනිවාර්යෙන් දේවදත්ත උඩු කළා දානවා. හවුද නැද්ද? එහෙම ගන්නවා. ඇයි ඒ? බුදුහාමුදුරන්ගේ බේරගන්න. චේතනා දෙකයි. මොකද්ද? තථාගේ උත්තම වූ තථාගතයන් වහන්සේට හිංසා කිරීමෙන් වළක්ව ගන්න. බොහෝම හොඳ චේතනාවක් දිව්‍ය ලෝක දපරම්පත්තියක් ලැබෙන්න පුළුවන්. නමුත් මේ අවසාන චිත්තය මොකද්ද? දේවදත්ත මරණය. අන්න චේතනාවන් වික්ඛවේ කම්මං වදාමි. චේතනාව ආව මුලට. අර චේතනාවක් තිබ්බා. ඒක නිසා ඔබට මහා පිනකුත් සිද්ධ වෙනවා. තථාගතයන් වහන්සේ කෙනෙක්ව බේරගත්තට. මරණයෙන් බේරගත්තට නෙමෙයි. තථාගතයන් වහන්සේ කෙනෙක් මරන්න බෑ කාටවත්. මේ තුන් ලෝකෙ කිසිම සමතෙක් නෑ තථාගතයන් වහන්සේ නමක් ඝාතනය කරන්නේ. රහතන් වහන්සේ කෙනෙක් මරන්න පුළුවන් නමුත් තථාගතයන් වහන්සේ කෙනෙක් කවදාකවත් කාටවත් මරන්න බෑ. උපරිමයේ කරන්න බෑ තථාගතයන් වහන්සේගේ ලේ හොලන එක විතරයි. ඒක කරගත්ත දේවදත්ත. නමුත් ඔබේ වෙලා හිටෙනවා ඔබ අනිවාර්යෙන් දෙවතර වෙඩි තියෙනවා. කිසිම කතාවක් නැහැ ගල පෙරලන නිසා වෙඩි තියෙනවා. නමුත් ඔබ දේවදත්ත මරපු පාප කර්මෙට හිමිකාරයෙක් වෙනවා. ඒකයි මම කියන්නේ මොන ආගමේ වුණත් මොන මත දරාගෙන හිටියත් ඔබ සත්‍ය ඝාතනයක් කළා නම් මේ කරුණ වායන ඔබ අහු වෙනවා. ඒක හරියට ඔබ නිකන් කෝච්චිය ගැන කෙනෙක් වගේ. ඔබ කෝච්චිය යනවා. ඔබ හිතන් ඉන්න අල්ල පිස්තේජනකින් බැස්සත් හරි කියලා. අනිත් අය නෑ නෑ එයා ඉස්සෙල්ලෙන් බැස්සත් හරි කියලා. නමුත් ඔබ හැමෝම යන්නේ කොහෙන්ද? මේ කෝච්චිය. ඒක කෝච්චිය ඇතුළේ වෙන හැමදේම ඔබට සිද්ධ වෙනවා. අපි මේ මේ කර්මය කියලා බෝස් කියන පිළිස. අපි කරගත්ත දේවල් පසුපස්ස හම්බා වෙනවා අපිට. අපි මේ කරන දේවල් ඉදිරියේදී අපිට මුණ ගැහි. අතීත සංසාරයේ අතීත කරගත්ත ටික ඉදිරියේදී කොහේලාරි මුණ ගැහි. මොකද ඔබට දැන් කැන්සල් වෙච්ච පාප කර්ම තියෙනවා. මොනවද? ඔබ මේ දක්වා සංසාරයේ කරපු දීප්ත ධම්ම වේදනීය පාප කර්ම සියල්ල දැන් අවශ්‍ය වෙලා ඉවරයි. එක්ක පරිසම් දීලා නැත්නම් අවශ්‍ය වෙලා ඉවරයි. දැන් ආයි නැහැ. ඇයි ආත්මෙන් පරිසම්පන්න වෙන්නේ එහෙම කරයි ඊළඟට අපරාපරිය වේදේ sorry උපපජ්ජ වේදේ කර්ම බෝධුරට ඉවරයි ගියාත්ම කරපු ටික තමයි දැන් පරිසම්පන්න තියෙනවා දෙන්න තියෙන්නේ නමුත් ඔබ අවබෝධ කරගන්න එපා ඔබ කරපු අපරාපරිය වේදනීය කර්ම අර තුන්වෙනි ආත්මේ ඉඳලා නිවන් දක්නා ಜಾති දක්වා කරපු ටික තව කොච්චර කාලයක් උඩ පරිසම්පන්න තියෙයිද මොකද තුන්වෙනි ආත්මේ එක එක දෙක එක කියන්නේ මේක දෙක කියන්නේ ඊළඟ එක තුන්වෙනි ආත්මය සහ එතනින් එහාට නිවන් දක්නා ಜಾති දක්වා එතකොට දැන් අපි බුදුහාමුදුරන් සුවනන ලෝකයක් කොමත් තිබ්බා නේද කොන්දේ අමාරුවක් තිබ්බා දැන් එක එක තැන්වල ධර්මයේ සඳහන් වෙනවා බුදුහාමුදුරන් මේ ඒ කොන්දේ අමාරුව එහෙම තිබුණේ මේ බුද්ධකාරක ධර්ම පුරන්නේ ඉස්සෙල්ලා මම බුදු වෙනවා කියලා හිතන්නත් ඉස්සෙල්ලා එහෙනම් මේක මේ බුදුවරු ගණන් වලින් කියනකොට බුදුවරු 5 ලක්ෂයකට එහාදී හිතලා බලන්න බුදුවරු 500කට එහාදී අවුරුදු බිලියන් බිලියන් බිලියන් ගණන් දින බුදුවරයෙකුට බුදුවරයෙක්ගේ අතර කාල බලතනේ අසංඛ්‍යක් කියලා කියන්නේ කොච්චරද ඔය දැන් ඔය දැන් ඔය කියනවා මිනිස්සු ඕකේ 70 බොද්ද කියලා අපි දන්නේ අසංඛ්‍යක් කියලා කියන්නේ 10 බල 123 10 to the power 123 අර ඔක ඇත්ත කියලා හිතමුකෝ ඉතින් අසංඛ්‍යක් කියන්නේ කොච්චරද ඒතර බුදුවරුන්ගේ බුදුවරුන්ට තියෙන කල්ප ගණන් වල වෙනස් ඒ බුදුවරු 500කට විතර එහාදී අපේ බුදුහාඳුරුව තමන්ගේ ඒ තාත්තා ගෙනාපු දෙවනි කසාද නෑ අම්මගේ අම්මගේ තාත්තා මරුණාට පස්සේ අම්මා තව කෙනෙක් ගෙනාවා. එයාගේ මල්ලි කෙනෙක් ලැබුණා. මේ මල්ලිට අම්මා ආව ගුඩම මට මතක නෑ හරි දෙවිද්දි ආදරේ නිසා මෙයාට හිතුණා නෑ මේ මූ ආදරේ කරනවා මට ආදරේ කරන්නේ නෑ අම්මා. දැන් මට හරි ආදරේ අඩුයි අම්මගේ. කියලා අර පොඩි මල්ලිව කන්දක් උඩට අරගෙන ගිහිල්ලා. ඒ ගල්ගුලෙන් පල්ලෙහාට දාලා මෙරුවා. බොහෝ සොඳුරු සොඳුරු හැංගීමක් තිබ්බේ මොකද? ආදරේ මට තියෙනවා මල්ලිට නෙමෙයි මල්ලිට යාත්‍රේ ගණන් තල්ලු කරලා. හරි. පොඩි එක්කෙනා ගුඩු පටන් ඉන්නදනේ. ඒ මරහු භාව කර්මයේ පරිසම්දුන්නේ බුදු වෙලා. බුදවරු 5 ලක්ෂ ගාණක් ගිහිල්ලා ඔන්න පරිසම්දුනවා. එහෙනම් අපරාපරිය වේදනීය කර්ම කියන පොඩි ප්‍රවාහයක් නෙමෙයි. ඒ නිසා පින්විතුනි ඔබ හිතන්න එපා ඔබ මේ කර්ම ප්‍රවාහයෙන් අයින් වෙලා ඉන්න පිරිසක් කියලා. ඔබට ඉදිරියේදී වෙන්න තියෙන දේවල් ගැන ඔබවත් දන්නේ නැහැ. හැබැයි එතකොට අපි දැන් ඔය කියන හැටියට අපි අපි දැන් පින් කරනවානේ. අපි කටි කරනවා. අපි ආත්මන්ත දන් දෙනවා, දාන ඕගනයිස් කරනවා නෙමෙයි ඉතින් ඒවෙන් අපි බලාපොරොත්තු වෙනවා. බොහොම හොඳයි. මේ අද බොහොම හොඳයි මේ සාකච්ඡාව. මොකද මම විතර ඒ කියන්නේ කවුරුත් කියන්නේ මේ අහගෙන ඉන්න මේ මගේ ඔතේ ආදු දෙන්නේ මේගොල්ලන් අහගෙන ඉන්න. නෑ මොකද මේ බොහොම හොඳයි සාකච්ඡාව මොකද Tamanට තියෙන ප්‍රශ්න Taman අහද්දී ඒකෙන් බොහෝ දෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්. ඒ තුල Tamanට පොඩි පිනක් නෙමෙයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඔබට තියෙන ප්‍රශ්න ඔබ අහන්න. ඒතකොට ඔබ විතරක් නෙමෙයි එකෙන් දැනුවත් වෙන්නේ. මොකද ඔබ අහන්න කිසිම ප්‍රශ්නකට මෙතන hina වෙන්න කවුරුත් නැහැ. ඔබ පුංචිම පුංචි ඇයි අපි මැරෙන්නේ කියලා අහුවත් ප්‍රශ්නයක් නැහැ ඒකට උත්තර දෙන බුදුදහමේ. ඔව් ඔබ මම කියන්නේ ඒක ඔබට ප්‍රශ්න අහන්න පුළුවන් විදි දෙකකට එකක් තේරුම් ගන්න බලාගෙන අහන්න පුළුවන් අනිත් එක රිජෙක්ට් කරන්න බලාගෙන අහන්න. රිජෙක්ට් කරන්න බලාගෙන ප්‍රශ්න අහන්න එපා. මොකද ඔබට කවදාකවත් බුදුවරයෙක් එක දිනන්න බෑ. මේ මම කතා කරන්නේ මගේ ධර්මයක් එහෙම නෙමෙයි. මම ඔය කතා කරන සම්පූර්ණම තථාගතයන් වහන්සේගේ ධර්මයේ. තථාගතයන් වහන්සේ ඉස්සරහට යන කතා කරන ඒ නිසා ඔබට කවදාවත් මාව තර්ක කරලා පවත්වන්න බෑ. නමුත් ඔබ ප්‍රශ්නහන්නේ ඔබට දැනුවත් කරගන්න ඒක නිසා මේ හැමෝටම මේකෙන් ලොකු සටක් සිද්ධ වෙනවා. කාරණාවෙන් කාරණාව කාරණාවෙන් කාරණාව සියලු දෙනා දැනුවත් වෙනවා. බොහොම වටිනවා ඔබට බොහොම පිං සිද්ධ වෙනවා මේ ඒ වගේ වැඩ පිළිලක් කරන එක. ඉතින් මේක දැන මිනිස්සුන්ට ගොඩාක් තියෙන මොකද මේක ඕගනයිස් කරනවා. මේ තමන්ගේ යාළුවන් මෙන්න මේකට තමයි කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය Tamanට ලැබිලා තියෙනවා. ඒ තමයි Tamanගේ වියදමෙන් මොනවා හරි දෙයක් ලෑස්ති කරලා පොඩ්ඩක් අන්න බොන්න මොනවා හරි ලෑස්ති කරලා හරිද? මේ පිරිසට බින්දු මාත්‍රයක හරි දහම අවබෝධයක් කොහොම පුංචි පුංචි පාප කරන. තව අවුත් කරන එකක් තියෙනවා. මොකද ඔය දෙක හැරුණාම තව එක අවසියක් තියෙනවා. මෙතනින් ගියාම ඒ කියන්නේ නිවන් දැක්කහම. නිවන් දැක්කට පස්සේ ඉතුරු ටික ඔක්කොම අහෝසි වෙලා යනවා. අපරාපරිය වේදනීය කර්ම අහෝසි කරන්න බෑ පින්වත්. එහෙනම් ඒ කියන්නේ අපි කරමු ඔක්කොම පරිසම් වෙනවද? <coughs> අපි මොකක්ද දන්නවද කරන්නේ? අපි කියනවා ලොකු පින්කලාට පස්සේ අර කරපු පව් අහෝසි වෙලා යනවා ඒක බොරුවක්. එහෙම වෙන්නේ වෙන්නේ මොකද දන්නවද? අර පරිසම් දෙන්න ඉස්සරහට ආපු පාපය පස්සට තල්ලු වෙලා අර පින එනවා එතනට. ඇවිල්ලා පින පරිසම් දෙන්න පටන් ගන්නවා. අන්න ඒකයි අපි පින් කරන්න ඕනේ. අපි පින් කරලා කරලා කරලා කරලා කොහොම හරි ඒ අස්සේ කුසල් කර්මයක් කරගෙන මෙතනින් අයින් වුණා නම් අර තියෙන කරපු පව් ටික පරිසම් දෙන්න විදියක් අන්න ඒකයි බුද්ධිමතා කරන්න ඕනේ. ගත වෙන හැම තප්පරේම පින් කරන්න. හැබැයි මේ පින් කරලා විතරක් මේ වැඩේ කරන්න බෑ. ඇයි? ඔබ මේ සංසාරයක් තිස්සේ මේ අද ඔබගේ මනසයි ඔබ මේක ඉස්සෙල්ලාත්ම වල ඔබගේ මනසයි අතර අහසයි පොළොවේ වෙනසක් තියෙනවා. අද මේ යහපත් දෙමාපියන්ට ජාතක වෙලා තථාගත ධර්මයේ අඳුරු කළා. සාන්තෝරු වගේ මෙතන ඉඳගෙන ඉන්නවා ඉල්ලා. ගියාත්නේ කොහොම ඉන්නේ? මස් වැද්දෙක්ද කියලා කොහොමද දන්නේ? යකෙක් කියලා මිනිස්සු කී දහහක් මැරුවද කියලා කොහොමද දන්නේ? ඈ හිට්ලර් වගේ මිනිහෙක් කියලා කී දහහක් මැරුවද කියලා කොහොමද දන්නේ? මේ අතීත සංසාරේ කවදින්ද වෙන්නේ? ඔබ දීපු මව්කිරි ප්‍රමාණය සප්තමහා සාගරයකට වඩා වැඩි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මං කියව නෙමෙයි. ඒ උත්තම තථාගතයන් වහන්සේ කියන්නේ ඔබ දීපු මව්කිරි ප්‍රමාණය මේ සංසාරෙදී මේ සාගර ජලයටත් වඩා වැඩි කියලා. ඔබ ඔන්න ලීටර් 10ක් බීලාද මව්කිරි නේද? ඉන්දියන් සාගරේ විතරක් ලීටර් 10ක් ගියක් තියෙනවා. එහෙනම් ඔබ කොච්චර ඉපදිලා ඇද්ද? කොච්චර වාර ගානක් ඉපදිලා ඇද්ද? ඔය ඉපදිච්ච ඉපදිච්ච වාරයක් වාරයක් ගානේ ඔබට සිතන හැම හිතවිල්ලක් ගන්නෙම ඔබට පිනක් හෝ පවක් සිද්ධ වෙනවා ඔබ පිළිගන්නවද? කල්ල සුක්ඛං කල්ල සුක්ඛ විපාකං. ඔබ ඉපදුනේ මනුස්ස ලෝකේ මේක කලුසුදු කර්ම කර කර කලුසුදු විපාක රැස් කර ගන්නවා ඔබ. අර දේවදත්තව මරුව බුදුහාමුදුරන්ගේ බේර ගණන්න සුදු විපාක සුදු කර්මයකුත් කළා කළු කර්මයකුත් කළා. එන ඔබට මේ මේ මනුස්ස ජීවිතය කියලා කියන දිව්‍ය ලෝකෙ වගේ නෙමෙයි. මේක කල්ල සුක්ඛං කල්ල සුක්ඛ විපාකං. ඔය වෙන්නේ කල්ල සුදු විපාක ඔබට දෙනවා. ඔබට හොඳක් දීගෙන යනකොට තාම පත්තෙන් යන නරකදුත් හේතු වෙනවා. ඕද නැද්ද? ඈ අනේ ඕ දැන් දරුවා අනේ දරුවට තනියම දැන් අම්මගේ දරුවන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ඔන්න ඉස්සර යනවා ඔන්න ආරංචිය කරන අම්මා අම්මාට ආනන්ද භාගයට හොස්පිටල් එකේ කියලා. දැන් හරිනේ. කොහොමද හොතන? අන්න සුඛේ දීලා තියෙනවා ඒත් එක්කම ආව මොකද්ද? දුක. ඒ කියන්නේ කවදාකවත් ඔබට සැපයක් විතරක් මේ මනුස්ස ලෝකේ බලාපොරොත්තු වෙන්න බෑ. දිව්‍ය ලෝකේ තියෙනවා. ඒක තියෙන මොකද්ද? සුදු කර්ම සුදු විපාක. කොහෙද දිව්‍ය ලෝකේ තියෙන්නේ? <coughs> <laughs> මොහොමද ප්‍රශ්නය? කොහෙද මේ ලෝකේ තියෙන්නේ? ගව් වලින් කියන්නම් දෙරණ තලපටන් 42000ක් යදුන්මත් පීතියා වූ චාතුම් මහරජිකේ. එතෙන් පටන් 240000ක් යදුන්මත් පීතියා වූ තාවතින්සේ. ඔන්න පළවෙනි දිව්‍ය ලෝක දෙක. පළවෙනි දිව්‍ය ලෝක කියන්නේ චාතුම් මහරජික දිව්‍ය ලෝකේ දෙරණ තල පොළොවේ ඉඳලා 42000ක් යදුන් යදුනක් කියන්නේ හැතැම්ම 16ක් හැතැම්ම 16 ඒවා 42000ක් දුරින් චාතුම් මහ රාජ්‍ය කියන දිව්‍ය ලෝකේ තියෙනවා. එතන ඉඳලා 240000ක් යොදුන් හැතැම්ම 16ව 240000ක් උඩින් තියෙනවා මොකද්ද? තාවතින්සේ කියන එක. ඔන්න ඔය දිව්‍ය ලෝක දෙකේ රජුරෝ තමයි සක්‍ර දේවේන්ද්‍ර කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ ශක්තිමත් පුරුෂයෙකු වකුටු කරපු අතක් දික් කරන තරම් වේගෙන් තාවතින්සේ පහළ වෙනවා ගිහිල්ලා. කොඩි තරම් බලවතෙන්ද අපේ බුදුහාමුදුරුවෝ. ශක්තිමත් පුරුෂයෙකු වකුට කරපු අතක් දික් කරන තරම් වේගෙන් ඒ ලෝකේ පාල වෙනවා ගිහිල්ලා. දිව්‍ය ලෝකේ. මෙච්චර දුර. ඒ කියන්නේ ආලෝකයේ ප්‍රවේගයට වඩා වැඩි. සර ප්‍රතිනම් දිව්‍ය ලෝකවලට අ අපි මේ ඉන්වර්ටමින් දෙවි ස්වර්ගන කතාවෙනවා. භූමාතු දෙවිවරු භූමාණ්ඩ දෙවිවරු කියලා කියන්නේ පොළව ආශ්‍රිතව ජීවත් වෙන පිරිසක්. දේවත්වයේ ලැබිලා තියෙනවා පොළව ආශ්‍රිතව. රුක් දෙවි රුක් දෙවි කෙනෙක් කියලා කියන්නේ මේ මේවා සංකල්ප නෙමෙයි පින්වතුනි. මේවා සංකල්ප නෙමෙයි. මේවා සත්‍ය. අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. සංකල්ප නෙමෙයි. රුක්ත දේවතාවෝ කියලා කියන්නේ ඔය හැම කෙනෙකුටම විමානයක් තියෙනවා. දැන් ඔබගේ විමානේ දැන් චන්දයේ විමානේ තමයි මේක. හදාගත්ත කි. ඔබටත් විමානයක් තියෙනවා. ඒ වගේ රුක්ෂ දෙවිවරුන්ට විමානයක් තියෙනවා. ඒ විමානය ඒගොල්ලෝ හදාගන්නේ ගහෙන් පිට වෙන කිරණ වලින්. ගස් වලින් කිරණ පිට වෙනවා කියලා අපි අහලා තියෙනවා. විද්‍යාවේ කියනවනේ ඒකින් තමයි පිළිගන්නවා. ඔන්න ඔතනින් මල ඉන්නවනේ ඔක්කොටම ඉස්සෙල්ලා. අන්න ඒක නම් මම ඔබට කියන්න ඕනේ. ඔය විද්‍යාව කියලා <clears throat> අපි කියන සයන්ස් විද්‍යාව නෙමෙයි. මම හැමදාම මම කියන්නේ ඒක විද්‍යාව කියලා නම දැම්මම සයන්ස් කියන එක ලංකාවේ මොකක් කර මොඩේ. ඇත්තට මේක පල්ම පල් මොඩේ. ඔය සයන්ස් කියන එකට විද්‍යාව කියන නම දාපු. විද්‍යාව කියන නමේ තේරුම දන්නවා. විද්‍යාව කියලා කියන්නේ තණ්හාව ප්‍රහාණයෙන් Tamange හිත්තුර ඇති වෙන ආලෝකයට. ඒතර විද්‍යාව කියන අරහතුන් වහන්සේලාට. ඒතර මේ ලෝක විද්‍යාඥයෝ කියන්නේ කාටද? ඈ අරහතුන් වහන්සේලාට. විද්‍යාඥයෝ. සයන්ටිස්ට්ලා. Sir Albert Einstein, Isaac Newton, ඔය ඒ සයන්ටිස්ට්ලා. විද්‍යාඥයෝ කියන්නේ බෑ ඒගොල්ලෝ. අන්න ඒකයි ඔතන වරද්දගත්ත. මේ සයන්ස් කියලා කියන්නේ තුට්ටු දෙකේ එකක්. තුට්ටු දෙකේ එකක්. ඕකෙන් පාද ගන්න බෑ මේ මේ විශ්වයේ තියෙන තුන් කාලක්. සයන්ස් කියලා කියන්නේ තව දෙයක් හොයාගන්නකම් ඇත්ත. තව දෙයක් හොයාගන්නකම් ඇත්ත. හවුද නැද්ද? ඩෝල්ටන්ගේ පරමාණුක වාදය ඉගෙනගෙන තියෙනවා නම් මතක ඇති. ඩෝල්ටන් කිව්වා මොකද්ද? පරමාණුව මැවීමටවත් බිඳීමටවත් නොහැකිය. ඒ කියන්නේ පරමාණු කියලා කියන්නේ ස්ථිර දෙයක්. අන්න අපේ බෞද්ධයන් මොකද කිව්වේද? ඈ? ඕක අරුවා අපේ බෞද්ධයන් බුදුහාමුදුර බොරුනේ කියලා තියෙනවා. අන්න ඔයාගෙන තියෙනවා. මේ ස්ථිර දෙයක් තියෙනවා කියන්නේ. තින්වතුනි හරියට මේ කෙලස්ට්‍රි කියන එක ෆිසික්ස් කියන එක නියුක්ලියෝ ෆිසික්ස් හරියට ඉගෙන ගන්නකොට තේරෙනවා කතරගම ධර්මයේ කොයිතරම් සත්‍යයක්ද කියලා. මේ මිනිස්සු මේ ධනගාන ලදරු හදක් වෙනවානේ දේශනාවල ධර්මයත් එක බැලුවා. ඔය කියන න්‍යෂ්ටි ඇතුලේ පරමාණු කර කියන න්‍යෂ්ටි ඇතුලේ වත් ස්ථිරව පවතින දෙයක් නැහැ. නියුට්‍රෝන ප්‍රෝටෝන කියන එකවත් ස්ථිරව පවතින්නේ නැහැ. නියුට්‍රෝනේ මෙසෝනයක් පිට කරලා ප්‍රෝටෝන වෙනවා. ප්‍රෝටෝනේ මෙසෝනයක් පිට කරලා නියුට්‍රෝන වෙනවා. පොඩි සෙල්ලවල මේ ඒක ඇතුලේ තියෙන්නේ. ස්ථිරව කියලා දෙයක් නැහැ. තව එදා හිනාරෙන්න දිනේ අපේම බෞද්ධය කියලා ගියාගන්න පිටසම ගන්න බුදුහාමුදුරු බරුවක් කිව්වා. විද්‍යාවෙම ඔයාගෙන තියෙනවා දැන් මේ ස්ථිර දෙයක් තියෙනවා කියලා. ඔන්න ටික කාලයක් ගියා. ඊට පස්සේ මොකද? ඒක බොරුවක් වුණා. පරමාණු බෙදුව කොටස් වලට ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, මීසෝන, පයෝන මහ විශාල තොගයක් තියෙනවා. තව නොකියපුවා. ඊට අලුත් පරමාණු නිපදෙව්වා. ඇමරිදියම්, කියුරියම්, බර්කිලියම් වගේ අලුත් දේවල් නිපදෙව්වා. කොහොමද? සයන්ස් කියලා කියන්නේ තව දෙයක් හොයාගන්නකම් ඇත්ත. දැන් මේ කාගේද සර් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ඊ ඊ සමාන MC වර්ගය කියන එකත් බොරු එකගෙන යනවනේ. ඔප්පු කරලා දිනවා දැන් බොරු කියලා. ඉතින් ඒ වගේ ඒ ඉක්වේෂන් එක තනි කරව පදනම ෆිසික්ස් කියන දේ ඉවරයි. තව ඒ වගේ දෙයක් හොයාගත්තා. ඒක හරියට ශ්‍රී ලංකාවේ ඉතිහාසය වගේ. ඉතින් එහෙමනම් හිතාගන්න මේ සයන්ස් වලට ප්‍රූව් වෙන දේවල් විතරක් ඇත්ත කියලා අපි ගත්තොත් අන්න එතනදී අපි මොඩ වෙනවා. එයි කෙනෙක් ඉන්නවා විද වතුර විදුරුවක් දිහා බලාගෙන ඔබගේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම කියනවා. ඔබ කොහොමද සයන්ස් වලින් වප්පු කරන්නේ? ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගෙන් කෙනෙක් ඇහුවලු දැන් මේ ඔබ හන්ද දෙවියන් ඉන්නවා කියලා මේ මම මේ ඔබ අහන ප්‍රශ්නවලට උත්තර දෙලා මම කිසිම මේ ඔබත් එක අමනාප එහෙම මොකුත් එහෙම නැහැ. ඔබට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මෙතන වැඩි ඉන්න තථාගතයන් වහන්සේ කියලා හිතන් මම පැත්තක ඉන්නවා. තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න තථාගතයන් වහන්සේ කවදාවත් කිසිදා හිතන්නේ නැහැ ඔබගෙන් මොනවා වගේ ප්‍රශ්න ඇහුවත්. ආනන්දමයි මේ මහා මේ මේ UK වල හරි ඇමරිකාව වල දිවිච්ච මහා විද්‍යාඥයන්ගේ සම්මේලනයකදී ආනන්දමයි හම්බුණනේ ඇහුවලු. තව දෙවියෝ ඉන්නවා කියලා කිව්ව ඔබ වහන්සේ ඔප්පු කරලා පෙන්නන්න කොල්ල දෙවි කෙනෙක් කිව්වා. දෙවියෝ ඉන්නවා කියලා. <laughs> ආනන්දමයි හඳුනන්න ඕන්නම් පුළුවන්කම තියෙන්නේ නැති සත්‍යක්‍රියා වලින් අඩුම තරමේ පෙරේතෙක් වගේ පෙන්වන්න. ඒනවා පෙරේත උත්තරෙන් උන්වහන්සේ. ධ්‍යාන බලලාදීන්නේ. උන්වහන්සේ කිව්වලු හොඳයි. ඔබ ඔබ කැමැතිම මල ගැන හිතන්න. ඒ එයා හිතවලු. හරි කිව්වලු. ඔබ හිතපු මල මොකක්ද? රෝස මල කිව්වලු. එහෙනම් මෙතන ඉන්න පිරිසට ඔප්පු කරලා පෙන්වන්න ඔබ හිතුවේ රෝස මල කියලා. අන්න එදාට මම දෙවිවරු ඉන්නවා කියලා ඔප්පු කරලා පෙන්වන්න. හරි මේ ලෝකේ සියල්ල විසිබල් නැහැ. මම ඒක කියන්නේ මිනිස්සයාට ළඟා වෙන්න පුළුවන් විසිබල් රීජන් එක මෙන්න මෙච්චරයි අල්ට්‍රා වයලට් මෙච්චරයි ඉන්ෆ්‍රාරෙඩ් මෙච්චරයි ඉන්ෆ්‍රාරෙඩ් පේන්නේ නැහැ අල්ට්‍රා වයලට් පේන්නේ නැහැ පේන්නේ දෘශ්‍ය කලාපේ විතරයි විසිබල් රීජන් එක විතරයි ඇහෙන්නේ හර්ට් 20 20000 විතරයි 20ට අඩු වෙලා ඇහෙන්නේ නැහැ 20000ට වැඩි වෙලා ඇහෙන්නේ නැහැ බල්ලට එන අපිට උඩවලට ඔය පරාසය ඔය සෞම්‍ය දෘශ්‍ය පරාසය ඉඳගෙන අපි කියනවනම් ඕකට අහු වෙන්නේ නැති ඒවා බොරු කියලා ඒ තරම් මෝඩකමක් තව නැද්ද අන්න ඒක නිසා තමයි මම කියන්නේ. මෙන්න මේවා හොඳට තේරුම් ගන්න. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ බුදුදහමේ අඩිය පටන් ගන්නෙ මොනවෙන්ද? සද්ධාවෙන්. අපායක් තියෙනවා. ඒක බුදු කෙනෙක් කියන්නේ ඒකයි. දැන් ඔබ මට කිව්වොත් මම කියන්නේ මේ පව් කරන්න එපා අපායක් කියලා එකක් තියෙනවා යනවා. ඔප්පු කරලා දෙන්න. දැන් මට පුළුවන් ද ඔබ අපායට එක්කන් ගිහිල්ලා පෙන්නන්න. මට කියන්න පුළුවන් එකම එක තමයි ඔබට මරණය මරණය වෙලා තප්පරයක් ඇතුළත මම මේක පෙන්වන්න ගිහලා අම්මා මරලෙන්නේ කෙලින්ම පොඩි අපාය නෙමෙයි කෙලින්ම මහා මේක අවීචී මා නරකාදී කියන එක මම පෙන්වන්නම් මැරිලා තප්පරයක් යන්න ඉස්සෙල්ලා මොකද ඔබ කරන්නේ එක්ක මම මරන්න එක්ක පියා මරන්න නැත්නම් රහතන් වහන්සේ මරන්න බුදුන් එළියේ හොරන්න බෑ බුදුහාඳුරනේ නැත්නම් සංඝ වේදයක් කරන්න ඔය පහෙන් එකක් කළා නම් මැරිච්ච තප්පරයට කොහෙ යනවද අවීචී මහා නරකාදී උපදිනවා කියන මැරිලා තප්පරයක් යන්නේ උපදින්න ඔන්න ඔහොම දෙයක් මිසක් මට ගිහිල්ලා පෙන්වන්න බෑ. අපි වටා ගන්න ඕන දේ තමයි අපිට පෙනෙන දේට වඩා නොපෙනෙන දේ වැඩි. මේ විශ්වයෙන් අපි තාම අහලා තියෙන්නේ කොච්චරද? එදා බුදුහාඳුරු කිව්වේ ආනන්ද. මේ මගේ අතේ තියෙන ඇක්ටේරියා පොළ ටික වගේ තමයි මම දේශනා කරපු ධර්මය. නමුත් මේ මහ වනයේම තියෙන ඇක්ටේරියා පොළ වගේ තමයි මම දන්න එහෙ දේශනා නොකරපු ධර්මය. එහෙනම් පොඩි ප්‍රමාණයක් මොනවද දන්නේ නැද්ද? අපිට ඒක නියමත තුඩක්වත් කිව්ව දුන්නාන්නේ. නෑ නිවනට වමනා කරන ටික විතරයි කිව්වේ. උතුරිය මොකක් කිව්වේ? ඔය නොකියපු අතරේ පොඩි දේවල් ඇද්ද? තථාගතයන් තථාගතයන් වහන්සේ කෙනෙක්ගේ මනසට පේන දේවල්. ඒක නිසා ඒකයි මේක. මේ බං බොහොම තරගානුකූලයි. ගස්වලින් කිරණ පිට වෙනවා කියලා අපි දන්නවා. ඔන්න ඔය පිට වෙන කිරණ වලින් විමාන හදාගන්න පිරිසක් ඉන්නවා. ඒගොල්ලන් අපි කියනවා රුක්ෂ දේවතාවෝ කියලා. අන්න ඒකයි මොකද ඒ කාලේ ඉඳලා අපි කියන්නේ ඔය දේවාල ගාව, පන්තර ගාව තියෙන ගස් කපන්න එපා කියලා. ඇයි අර ගහ මැරුණ ගමන් මොකද වෙන්නේ? මේ මේවා මේ බුද්ධ දේශනාවේ තියෙන මං හදලා කියන්නේ එහෙම නෙමෙයි. කිසි දෙයක් මං හදලා කියන්නේ මම බලාපොරොත්තු වෙගෙන කෑවා හදලා කිය. කොයිම් විදිහක හෝ මට එනවා. මම කියනවා. ඔබ ආනා මම කියනවා. එන්නේ කොහෙන්ද දන්නේ. එතකොට අර ගහ මැරුණාම මොකද වෙන්නේ? සුරි සුලකට ඔබගේ ගේ අවුනා වගේ වෙනවා. සුලිසුනකට ඔබේ ගේ ආවුනා මොකද වෙන්නේ? ගේ එකට ගහගෙන යනවා. එතකොට ඔබ විතරක් ඉතුරු වෙනවා. ඊමානෙ නැති වෙනවා. අන්න ඒ වගේ අර ගහ මැරුණාම ගහෙන් කිරණ පිට වෙන එකමක් එනවද? නතර වෙනවා. ඒ කියන්නේ අර විමානයමක් එනවද? නැති වෙනවා. අන්න එතකොට අර රුක්ෂ දේවතාව ගැන රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයිනේ. ඔබ වගේම කෙනෙක්නේ. කාම ලෝකේ ජීවත් වෙන. එතකොට යා මොකද කරන්නේ? තරහයි. කරදර කරනවා. දැන් ඔබගේ ගේ කැඩුවොත් කවුද? හරි විචාර කරලා වාලක් කරලා දාලා ගියොත් මොකද කරන්නේ? මොකුත්ම කරගන්න බැන්න අනේ අපිට හේනම ගහපිය කියලා කියන්නේ නැද්ද? මොකුත්ම කරගන්න බැන්නොත් ඒක හරිය කියනවනේ. ඒ තරම් වේදනාවක් ඉන්න තමයි. නේද? අන්න ඒ වගේ තමයි අරක. එහෙනම් මේ රුක්ෂ දේවතාවරු මේ පොළොව සමීපේ වැඩ වාසය කරනවා. භූමානු දේව කොටාස කියන්නේ ඒ අයට තමයි. පොළොව ආශ්‍රිතව. එතකොට තථාගතයන් වහන්සේ පළවෙනි ධම්ම පළවෙනි ධර්ම ධර්ම දේශනාව ධම්සක් ප්‍රයෝජන සූත්‍රය දේශනා කරපු ගමම් පීතිගෝස අවස්ථාවට ගත්තේ කවුද? හ්ම් හරිද? පීතිഘോഷා වත්තන්න ගත්තේ කවුද? ඈ? බුමාන දේවරු. බුමාන දේවරු. ඒතම් භගවතා බාරාණසියන් ඉදිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කප්පවත්තිදං අප්පතිවත්තියං තමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා කේනදීවා ලෝකස්මින්තු කියලා දහම් ගෝසා පවත්වන්න ගත්තා. අන්න ඒක හරි නීතිය කවුද? ඒ පළවෙනි ආදී භූමාණු දෙවිවරුන් ලෝක ආංගය චාතුම් මහරජික දෙවිවරු. එහෙනම් මොකද බුම්මානං දේවානං සද්දං සුත්වා ධාතුම් මහරජිකා දේවා සද්ද මනුස්සා වේසුම් කියලා කියනවා. අර බුමානු දෙවරුන්ගේ දහම් ගෝස අදාගෙන හිටපු ධාතුම් මහරජික දෙවරු මොකද කළේ? ඒගොල්ලෝ දහම් ගෝස අවස්ථම ගත්ත කොහොමද? ඒ අපගේ තථාගතයන් වහන්සේ බරණැති දීපතන නිගදායේදී අනුත්තර වූ ධම්මසක පෙරළුවා. අනුත්තර වූ ධම්මචක්ක පවතන සූත්‍රය දේශනා කළා. මේ සූත්‍රෙම කිසු ධර්ම කාරණාවක් මාරේගුණවත් දෙවිකෙනෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් ශ්‍රමණයෙකුටවත් වෙන කිසිම කෙනෙකුටවත් පවත්වන්නත් බෑ වෙනස් කරන්නත් බෑ කියලා ප්‍රීතිගෝසාව පවත්වන්න අන්න ක්‍රමක්‍රමයෙන් තමයි උඩට ගියේ අන්තිමට ගියා අගනිට බ්‍රහ්ම ලෝකෙට යනකම් ඒක නිසා අපිත් එක්ක තව බොහෝ පිරිස් මේවා ඉන්නවා ඔය අපි කතා කරන දෙවියෝ පොඩි පොඩි ඉන්න දෙවියෝ පෙරේතෝ කුම්භාණ්ඩයෝ මලගෙවලියෝ ඔය කුම්භාණ්ඩය කියන කතාව දන්නා කාමයේ අධික ලෙස වරදවා ඇහෙන මිනිස්සු ඉන්නේ ආන්නයට කුම්භාණ්ඩයා කියන තැන උරුමයි. මිනිස්සු හොගෑනි. අය මේ කුම්භාණ්ඩ දෙකොටසක් ඉන්නවා දේව කුම්භාණ්ඩයි പ്രേත කුම්භාණ්ඩයි. මේ කතා කරන්නේ දේව කුම්භාණ්ඩ ගැන නෙමෙයි. දේව කුම්භාණ්ඩ කියන්නේ ජාතක මහරජාගේ ඉවරගෙන දේව කොටසක්. ඒකද නෙමෙයි. പ്രേත කුම්භාණ්ඩ කොටසක් ඉන්නවා. ඒ പ്രേත කුම්භාණ්ඩයන්ගේ බුසන පොස දෙක බිම ගෑවෙනවා. හාල් ගෝණි දෙකක් වගේ. ඕක කරේ තියාගෙන තමයි ඇවිදින්නේ. ඔබ ඔන්න මවාගෙන බලන්න Tamante එක. ඊළඟ ඒක තමන්ට පහර වාඩි වෙන්න ඕන නම් ඒක කරෙන් බාලා ඒක උඩ තමයි ඒක තියාගෙන නම් ඒක උඩ තමයි වාඩි වෙන්නේ. ඔන්න කුම්බාණ්ඩය කියන සතාගේ හැටි. සතා කියන්නේ කෙලිම මිනිස්සය තමයි කුම්බාණ්ඩය වෙන්නේ. සත්තු කුම්බාණ්ඩය වෙන්නේ නැහැ. ඔබම ඇවිල්ලා ඉන්න සම්දිස්ථානෙට. ඔබ ඇවිල්ලා ඉන්න කෙලිම ජංක්ෂන් එකට. දැන් ඔබට පුළුවන් තෝරගන්න. දෙවි කෙනෙක් වෙනවද? බ්‍රහ්මෙක් වෙනවද? මෙතනින් යන්නම යනවද? හතක් ඇතුළට යන්න යනවද? එහෙම නැත්නම් මල පෙරේතයා වෙනවද? කුම්බාණ්ඩයක් වෙනවද? නේද? දැන් ඔබට තීරණය කරන්න පුළුවන්. ඔබ තීරණය කරනවා තියෙන්නේ. තීරණය කරන්න. ඔබට ඔබ තීරණය කළේ නැත්තම් ඔබ තීරණය කළොත් මොකද වෙන්නේ? ඔබ ඒ උදෙසා වැඩ කරනවා. තීරණය නොකළොත් මොකද වෙන්නේ? උරුමදේ අරගෙන යනවා. ඔබ ඔබ තියෙන්නේ මොකද්ද ගන්නෙ කියලා. අනේ අර දෙමාපියන් විඳින්න ඔබ බෞද්ධය අර කියන නම විරුදාවලිය ලවපෙකට. වත් මම ඔබ පහත් කරනවා නෙමෙයි. එහෙම හිතන්න බෑ මම මේ ගිරිය කඩාගෙන මේ කියන්නේ මොකද? ඔබ නිවන් දකිය කියලා හිතන්නේ. ඔබ ධර්මයට එයි කියලා හිතාගෙන ධර්මයට ඇවිල්ලා ධර්මය අතුරු කරයි කියලා හිතාගෙන එක්ක හොඳ හොඳ ගැන හිතලා එක්ක නරක ගැන හිතලා Tamanට වෙන අවද ගැන හිතලා හරි. මෙතනින් ඔබටයි හිත වෙන්නේ. ඔබ ධර්මය අහනවා නම් ඔබ ධර්මයේ පිළිපදිනවා නම් මේ ලේ වමනේ ගියත් මම කියන්න. ධර්මය. ඔබයි දෙයක් ගන්න ඕනේ. එකෙක් හරි යන්තම් බේරගත්තා. හරක් කෝටියක් බේරුවා වගේ. ඇයි? ඔබ ඔබ මෙතන එක කෙනෙක් සෝතාපන්න වුණා නම් මම හරක් කෝටි දා කෝටි ගාණක් බේරගත්තා කියන කුසල කර්ම වටින්නේ නැද්ද? ඇයි ඔබයි කවදාවත් හරකෙක් කියලා උපදින්නේ නැන්නේ? නැත්නම් මේ ඉස්සරහට වන්දාරේ ඔබ කීවතාව හරක් කියලා උපදිනා මිනිසුන්ව පෝෂණය කරයිද? මේක දින හරය අවබෝධ කරගන්න. මේ ඔබ ඉන්න ජංක්ෂන් එකේ. දැන් ඔබ තීරණය කරනවා කොහෙටද යන්න ඕනේ කියලා. ඒ යන්න ඕනේ යන තීරණය කරන ඒ යන්න ඕන තැනට වැඩ කරගන්න. අර බෞද්ධත්වයට එන්න නම් මෙතනින් යන්න යනවා කියලා හිතාගන්න. හිතාගෙන ඒකට වැඩ කරගෙන යන්න. යන්න යන්න බැරි වෙයි සමහර විට. එතකොට අපායට කියන්නේ. අර බල්ලේ බලලේ කියලා උපදින්නේ නේද? අර කුම්බාන්නේ වෙලා පෙරේත වෙලා පෙරේත ගැන පොඩි ජරා જાතිය. සොඳුරුම පෙරේතෙක් ගැන කියන්නේ. සොඳුරුම පෙරේතේ. ඒක දුක අඩුවෙම විඳින එකේ. ඒ අය තමයි ඔබගේ වැඩි පිළිවෙල ඉන්නේ. දුක අඩුවෙම විඳින පෙරේත කොටාද. ගූත කාදක අසූචි කාල ජීවත් වෙන. ගූත කාදක പ്രേත වස්තු බඩ මෙච්චරයි. ඔළුව මෙච්චරයි. දැන් හිතේ මවා ගන්න. ඔන්න ඔබගේ මූණ දාගන්න එක. නැත්නම් ඔබ ඒකට කැමති නැත්නම් මොකද කරන්නේ? එතෙන්ද වෙන වැඩ කරගන්න එපා. කට කොහෙද තියෙන්නේ? ඔළුවේ. හිස් මුදුනේ. මෙච්චරයි. ඉතින් මේ ඔළුවට මෙච්චර කටක් තියෙන්නේ නැහැ කියන්නේ. නේද? මේ ඔළුවට තියෙන මෙච්චර කටක්. මෙන්න මෙතනින් හරියට පුංචි කටක් තියෙනවා. එතකොට එයා බලන් ඉන්නේ මොකද්ද? අර මිනිස්සයා ඇවිල්ලා පහරනකම්. මිනිස්සයා ඇවිල්ලා හප්ප ගන්නකම්. මනුස්සයා පස්ස කළාම ඒක ඍජුවම ඩොක් ගාලා වැටෙනකොට එයා ටක් ගාලා අර පුංචි කඩ දාරක ගන්න හදනවා. අසුචි කාලා තමයි එයා ජීවත් වෙන්නේ. ඔය පුංචි පෙරේතෙක් ගැන කිව්වේ. ඔබට ගැරන්ටියක් කොහෙද තියනවද? ඔබ පෙරේතෙක් වෙන්නේ නැහැ කියලා. දැන් ඔබ කියන්නේ අපි වින් කරනවානේ කියලා. අයියෝ. මහා අසද්දෘස දානය දීපු කවුද? කෝසල මල්ලිකාව. මැරිලා අපාගත වුණා 7000. 7000. 7000. ඉතින් ඔබ මහා සතුටුදාන දීලා තියෙනවා. දීලා තියෙනවා දැකලා තියෙනවා. දැකලා අහලා තියෙනවා. මහා සතුටුදාන කියන්නේ මොකක්ද කියලා. මහා අසතුටු දානය කියලා කියන්නේ ඒ කාලේ බුදු බුදුන් වහන්සේ ඇතුළු ඉන්න සියලුම රහතන් වහන්සේලා මේ ප්‍රදේශවල ගෙන්නලා හැම රහතන් වහන්සේ කෙනෙක්ගෙන් පිටිපස්සේ මුතු කුඩයක් අල්ලගත්ත ඇතෙක්ව කියලා. ඒ ඒ ඒ ධනපදවල තියෙන සියලුම ආහාර පාන වලින් උන්වහන්සේලාට දානයක් පිළිල ගැනීමයි මහා අසතුටු දානය කියලා කියන්නේ. දැන් අපිට කොහොමද දෙන්න බෑ? ඇයි? කතාවේ දැනුවාගෙන නැන්නේ. සියල්ලම රහතන් වහන්සේලා. එහෙමනම් ඒ මහා අසද්දෘෂ දාණය දෙන්න මූලික වෙලා කටයුතු කරපු කෝතල මල්ලිකාව මැරිලා හත් දවස් කොහෙද ගියේ? හත් දවසක් කොහෙද ගියේ? අපායි. එහෙනම් දැන් ඔබ කරන පින් ටික ඇතිද ඔය අපායෙන් දෙන්නව තියෙන්නේ? සමා වෙන්න. මම ඇත්ත කියන්න. මාත් එක තරහ වෙන්න එපා ඇත්ත කියුවාට. මම මේ අපරට ඕටෝ ට්‍රක් යන්නේ නැති ඒකට දැන් අපි සාමාන්‍යයෙන් දැන් ඔබතුමා වගේම අපි ප්‍රාට් අපිට ඉස්සරහට වැඩ කරන කට්ටිය ඉතින් අපිට වෙලාවක් නැහැ පන්සල් වල මේ කොහොමද යන්නේ අපි පන්සල් යනවා එනකොට අපි මේ මේ බුද්ධ රූපයක් හරි ගාමනහරි කියලා ගෙදර පිරිසුදු කරන ගෙදර ගෙදර ගෙදරක ඔය ඔය ඔය ඔය ඔය අපි කියනේවා කරනවා නම් ඒක එච්චරම වෙනසක් වෙන්නේ නැහැ අරේ පන්සලට ගියා කියලා. ඒ කියන්නේ පින් ගන්න නෑ. පන්සලට ගියා කියලා වැඩිම පින් හම්බ වෙනවා තමන් ගෙදර කරනවා වැඩිම පින් හම්බ වෙනවා කියලා. ඒක වෙනසක් නැහැනේ. මං අහන්නේ ප්‍රශ්නේ. කොහොමද? දැන් අපි මෙහෙම කරමු. දැන් අද මේ දක්වාම අපි පින් කළානේ. නේද? අපි පින් කළා. අපි දානමාන දුන්නා. අනිවාර්යයෙන්ම ලංකාවේ ඉන්න ඥාතිය දානයක් දෙනවා කිව්වොත් ඈ අනිවාර්යයෙන්ම පවුම් 50ක්වත් අඩුම ධනමේ යවනවා නැත්නම් අම්මන්ට කතා කරලා අම්මේ මං අල්ලිවහම අම්මට එවන්නම් අම්මව අරක දෙන්න අටපිරි කරක් ගන්න සල්ලි දෙන්න කියනවනේ නිකන් ගෙස් කරලා කියන්න පුළුවන්ද නිවන් දකින්න දාන කීයක් විතර දෙන්නේ දැන්මයි දාන දීමයි නිවන් දැකීම අතර සම්බන්ධයක් තියෙනවද නැහැ අමනාප වෙන්න බෑ දැන් මේ අපි දැන් ට්‍රැක් එක හදාගන්න හදන්නේ ඔබ අද මේ ආප් එකේ මොකද ඔබගේම යාළුවෝ සහ ඔබගේම නෑදෑයෝ ළඟම මේ බොහොම හිතවත් කිරිස මෙරවල නිදි. නැත්නම් නවන් තව කට්ටියක් කට්ටියගේ පජා උදලා සින්දු කියන ඇති. නේද? නමුත් ඔබ අද මෙතෙන් දැවිලා මේ සංතරණය ශ්‍රවණය කරනවා. ඒ කියන්නේ ඔබ දෙයක් මෙතනින් ගත යුතුමයි. දවසක එයාට ඔබ අපායදී මුණ ගැහුනොත් එහෙම ඒකම මාවියයි. අයියෝ බම්බල බනහන්නේ අපි පොඩි ඈ අපි ගිහිලා වීලා අපි නටලා ජොලි එකක් කළේනවා මෙතන බල බන්න කලක් මෙතනට ආවා. හොඳ නැද්ද? එහෙනම් අපි බලන්නේ නැහැ. උඹලට එතන උරුමයි උඹලා එතනට ඵලයක්. උඹලා ෆයි කරනවා මෙතනට ගන්න. බැරි නම් ඵලයක්. අපි යන්නේ. එහෙනම් අපි යන්නේ කියන ගැරන්ටිය කොහොමද ගන්නේ? යන්නේමයි කියන ගන්නේ කොහොමද? සෝතාපන්න ඔබ සෝවාන් පුද්ගලයෙක් බවට පත් වුණා නම් ඔබ කවදාවත් සපාගත වෙන්නේ නැහැ සියත කෝටි වාරයක් නිසායි. අන්න ගැවුම කොන්ක්‍රීට් එකක් ආයි කවදාවත් වැටෙන්නේ නැති වෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? ඔය සෝතාපන්නකම කෝටි වාරයක් සක්විති රජ පදවිය ලැබනවට වඩා කෝටි වාරයක් සක්කදේරේන්ද්‍ර පදවිය ලැබනවට වඩා මහා උතුම් දෙයක් කියලා. ඇයි? ඔය සක්කදේ යුගයලයි වැටෙන්නද අපායට? වැටෙන්න පුළුවන්. හැබැයි හරි අඩුයි සම්භාවිතා හරි අඩුයි. සක්‍ර දෙවි කෙනෙක් වගේ කෙනෙක් අපාගත වෙන දින සම්භාවිතාව හරි අඩුයි. හරි අඩුයි. හරි අඩුයි කියන්නේ නෑ නෙමෙයි. සම්භාවිතාව තියෙනවා යන්න පුළුවන්. දැන් මාරයෙක් කියන්නේ පොඩි දිනකටද? ඈ? මුසී කියන මාරය මොකද? කවුරුහම දුහාමුරෙන් කලි මුසී කියන මාරයා කවුද අපි? මුගලන් මහරහතන් වහන්සේ. මුසී කියන මාරයෙක් කියලා කියන්නේ මහා පිනක් තියෙන කෙනෙක්. ඒගොල්ලෝ තමයි. කොහොම මහරහතන් මාරය අපායනේ. නේද? බුදුන් දෙපළ පදන් අදන් දෙත්තන් වල බුසී කියන මාරේ මොකද කරේ? විදුර කියන රහතන් වහන්සේ සමුදාය බුදුහාමුදුරන්ගේ අග්‍ර අග්‍ර අග්‍ර මේ ශ්‍රාවකයන් වහන්සේ අපේ මේ සරියුත් මහරහතන් වහන්සේ වගේ ප්‍රඥාවන්ත භික්ෂුන් අතර අග්‍රස්ථානයේ වැඩ සිටු විදුර කියන මහරහතන් වහන්සේ පලිගන්න බැරිව දැන පොඩි ළමයෙකුට වැහිලා ගැහුව ගලකි. ඔළුව පැලේ. ඒ මොහොතේ මේ තප්පරෙම අපගත වුණා. ආනන්දරිය භාගවර්ධනයක් නෙමෙයි. එහෙම කරලා අපිට මුගලන් ආරාධන නම් එහෙ කිතු වෙන්නේ නැහැ. නේද? මොකද බුදුරු හතරක් යනකොට උඩ දෙන්න හම් වෙන්නේ නැහැ. දේවදත්ත තව කොයි කාලෙක ඉඳීද? තව බුදුරු කීයක් පාලනයක් නේද? හිතා ගන්න ඕනේ. අවිජ්ජමා නරකය කියන්නේ මාස් සුළු පඩ දරන්න නෙමෙයි. පැටෙන්න එපා. තමන්ගේ අත බත් එකෙන් පිට වෙන වාෂ්පයට පිච්චිච්ච අවස්ථාව ගැන හිතලා බලන්න. පොඩි වේදනාවක් දාවේ කියලා. මතකද? බත් එකේ මූඩි අරිනකොට මේ අම්මට මතකද? බත් එකේ මූඩි අරිද්දි අර ආපු වාෂ්පය ඇඟිලි වලට අත් වලට වැදිලා වේදනාවෙන් හිටපු හැටි මතකද? ඔය තියෙන සෙල්සියස් අන්තක 100ක්. 3000 විතර 2000 3000 කරෝ යකඩ උණු වෙනවා. අවිද්‍යමාන අධි කියන ඒකත් වඩා උෂ්ණත්වයක් තියෙන තැනක්. ඇඟිල්ල දාලා ගන්නකොට ඇඟිල්ල නැහැ. අන්න ඒ වගේ තැනක්. ඔතන ගිහිලා läගගෙන ඉන්නකොට කොහොමද තියෙන්නේ? මහා පෙරවිල ගල්පරුවට ඇවිල්ලා ඇවිල්ලා චොග්ගාල චොප්පලදී කොහොමද තියෙන්නේ? මම මේ කියන්නේ සංජීවක නරකයේ ලක්ෂණ. මෙතනද සංජීවක නරකාදී සංජීවකයේ සංඝාතයේ රෞරවයේ මහා රෞරවයේ තාපනයේ මහා තාපනයේ අවීචිය. ඔය කියන අටේ තියෙන සංජීවක කියන නරක ආදීගේ ලක්ෂණයක් මම කියන්න. මෙතනට යනකම් මේ මම කියපුවද මේ කියන්නේ? බුදුහාමුදුරුවෝ. ඔබ බුදුහාමුදුරුවෝ පිළිගන්නවද? මම පිළිගන්න වෙනවා. මට ඔප්පු කරන්න බෑ. මම ඔප්පු කරන්න එකම කාරණාව තමයි සද්ධාවන්තින්ට කියන්න පුළුවන් මෙන්න තථාගත ධාමේ මෙන්න මේ මෙන්න මේ තැන්වල මෙයා දාන්න. මෙතනට යනකම් ලෝභයේ ගිලිලා. ඒ කියන්නේ සෙල්සියස් සම්බක 3000කට විතර වත් එක්ක යකඩවල ගිලිලා. ඔය ටික මදිද? දැන් සංසතද? සෙල්සියස් 100 උණුතර බාල්දියක් නෑ කොහොම තියෙන්නේ? මෙතෙන් යනකම් ගිලිලා. නැන්නේ. සංජීවකයි. නැහැ. ඔහම ඉඳලා කමක් නැහැ. ටික වෙලාවක් යනකොට මහා ගල් පර්වත දෙකක් පෙරලි පෙරලි පෙරලි පෙරලි එනවා. ඇවිල්ලා මොකද වෙන්නේ? දෙපැත්තෙන් අර ගල් පර්වත දෙක ඇවිල්ලා චොක් ගාලා චොප් වෙලා යනවා මනුස්සයා. දැන් ඔබට ඔබට හිත ඔබ හිතන බලන්න. ඔබ හිතන බලන්න. සත්‍යච්චය ඕනේ. ඔබ වාරේ ඔහම ඉන්නකොට දන්නවද බස්සයක් දෙපැත්තේ යන චොක් ගාලා චොප් කරලා දානවා. ඔබ ඒ අත්දැකීම විඳින්න ඕනේ. සමහරවිට ඔබ වැරේ ඒක දිහා බලන් ඉඳලා. ඔබ දන්නේ නැද්ද? ඔය ටික විඳින්න වෙනවා ගියොත්. අද්දුටි ප්‍රත්‍යක්ෂයි බුදුන් වහන්සේ දේශිතයි. බුදුදහම තුළින් අත්දැකලා තියෙනවා මම. දැන් ඔබට කියනවා යන්නේක වරක්වන්න. මොකද ඔබ හන්දියේ ඉන්න නිසා. පුංචිවත් පවක් වෙන්න දෙන්න එපා තමන් කියන්නේ. මට ඔබට කියන්න පුළුවන් ලොකුම දේ තමයි ඔබ කෙරෙහි තියෙන අනුකම්පාවෙන් මට කියන්න පුළුවන් ලොකුම දේ තමයි අනේ මිනිසුනේ මේ දහම වහවහ අවබෝධ කරගෙන මෙතනින් අයින් වෙලා අපායකට ගියොත් නම් කවදා ගොඩේද මම අපායක තියෙන ආයුෂ ගන්න කියන්නේ කතාව ටික කියන්න. දැන් මගේ මේ පුතා එනකොට මම ඉල්ලීමක් කළා මේ මගේ ලංකාවේ ඉඳලා මාත් එක්ක එකට හිටපු මගේ ලංකාවේ පන්ති වල දරුවෙක්. බණ ආලේ මම හිතන්නේ දැන් එක 100කට වඩා මාත් එක්ක මාත් එක්ක හැමතැනම එනවා මේ සෙට් එකක් ඉතියාම සෙට් එක මේවා හැමතැනම. මට අදත් එන මේ එනකොට මේ මේ හැමදාම කියන ඒවා කියන්නේ නැතුව අපි අලුත් දෙයක් කියවනේ. මම එහාට කිව්වේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ ඒකනේ මම. මිනිස්සු අලුත් දෙයක් ඇහුවොත් උඹට අලුත් දෙයක් අහගත්තේ. මුලින්ම කිව්ව පද තුන ගැන කියනවා. අකුරු. අහහ. මතක් කරගන්න. ඒ කියන්නේ සෝතාපන්න වෙන්න අවශ්‍ය කරුණු ගන්න දැනගනි. මොම හොඳයි. අර කියලෙන්න. මේක බුදුහාමුදුරන්ගේ දේවදත්ත කියන බුදුහාමුදුරන් කාලේ දේවදත්ත. දේවදත්තට උගන් බුදු වෙන්නේ මම බුදුන් මරලා බුදු වෙනවා. ඔබ තාත්තම රජ වෙනවා. එහෙමනේ කිව්වේ රජුවන්ට. අජහත රජුවන්ට. දැන් බුදු වෙන්න බුදුම මරන්න ප්ලෑන් කරන ගමන් එයා හදාගත්ත කල්ලියක් ටීම් එකක්. ඒක දේවදත්තේ කල්ලිය. හැබැයි බුදුහාමුදුරනලා මාන නීති. බුදුහාමුදුර කියන්නේ බොහොම කරුණාවන්ත කෙනෙක්නේ. දේවදත්ත එහෙම නැහැ. පොඩි වරද්දකට දඬුවම් කරනවා. බොහොම විනයගරුකයි. දැන් බුදුන්ගේ ශාසනයේදී භික්ෂුවක් අවිතුම් කාන්තාවක් සමග සම්බන්ධයක් පැවැත්වුවා කියන්නේ. බුදුහාඳුර කවදාකවත් මේ මේ මේ මේ මේ ගහ බඳලා ගහලා යන්න කියලා කියන්නේ නැහැ නේද? බුදුහාඳුර කියන්නේ උඹට මේක සුදුසු නෑ ඔයා යන්න. එහෙම කියන්නේ. දෙරපේම නෑ. පදනම. ගහනවා නැති. අන්න ඒ වගේ තියක් එන්න විනය විනය කියන එක මේ උපරිමයටම ක්‍රියාත්මක කරපු කෙනෙක් දේවදත්ත කියන්නේ. එයාගේ ඇතුලේ දේවලට පිටිය දැන් දේවලට ගාන්න ස්ට්‍රක්චර් එක හදනවා දැන් බුදුහාමුදුරුවෝ ස්ට්‍රක්චර් එක බුදුහාමුදුරුවෝ අග්‍ර අග්‍ර මේ මේ හිටියනේ මේ අග්‍ර ශ්‍රාවකයා අපේ සරියුත් මහ රහතන් වහන්සේ උත්තමෝ මෙයාට පිටිය අගහව කෙනෙක් එයාගේ නම තමයි කෝපාලික දැන් බුදුහාමුදුරුවන්ට ඇටැක් කරනවා කවුද දේවදත්ත සාරිපුත්‍රයන් වහන්සේට ඇටැක් කරනවා කවුද කෝපාලික දවසක් ඔය කෝපාලික වික්ෂුව ගියා බුදුහාමුදුරන් හම්බෙන්න. එන්න වැඳලා එහෙම කියනවා. බුදුහාමුදුරේ මම ඔබ වහන්සේ ගැන ගොහොම් පැහැදිලා ඉන්නේ. නමුත් මඩම සාරිපුත්‍රයා ඉන්නව නේද? මට හොක අපෙන්නන්න බෑ. මේ උත්තම වූ සාරිපුත්‍රයන් වහන්සේට මේ කියන්නේ. බුදු කෙනෙකුට විතරයි උන්වහන්සේ ගුණ දෙවෙනි වෙන්නේ. ඒ තරම් උත්තම වූ සරියුත් මහරහතන් වහන්සේ ගැන මෙයා මෙහෙම කියනවා. කියනකොට බුදුහාමුදුරුවෝ මෙයාගේ අනුකම්පාවෙන් කියනවා පින්වත් කෝකාලික. කොහොම කතා කරන්න එපා. සරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ මහා ප්‍රඥයි. දේවමුන් වන්දනා කරන මහා උත්මේ බුදු කෙනෙකුට විතරයි දෙවෙනි වෙන්නේ. ඔහොම කියන්නේ කතා කරන්න එපා මහා පාපයක් කරගන්නේ කියලා. ඇහුවෙන්නේ ආයි දැන්න. බුදුහාමුදුරුවෝ ආයි කිව්වා පායි. තුන්වෙනි පාරක් දැන්න බුදුහාමුදුරුවෝ සද්ද නැති ඉවදගෙන හිටියා. දැන්න දැන්න දැන්න දැන්න දැන්න කියන්නේ ගියා. මෙයා ගියා එයාගේ වන්දනට. ඔන්න ගිහලා ටික වෙලාවක් යනකොට මොකද උනේ? ඇඟේ බිබිලි මතු වුණා මුළු ඇඟ පුරාම. ඊට පස්සේ මේ බිබිලි අබෑට තරම් බිබිලි වුණා. ඊට පස්සේ මේවා ගම්බිරිස්සට තරම් බිබිලි වුණා. වෙරළු ගෙඩි තරම් බිබිලි වුණා. බෙලි ගෙඩි තරම් බිබිලි වෙලා පිපුරුවා. සරව ගැලුව ඇඟ පුරාම මහා අඳෝනා සියතියේ ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා මරක. අන්න ඒදා රාත්‍රියේ සහම්පතිය කියන බ්‍රහ්ම රාජයා බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා වැඳලා එකක් පාපින් ඉඳගෙන කියනවා පින්වත් තථාගතයන් වහන්සේ ඒ උත්තමෝ සාරිපුත්‍රයන් වහන්සේට මේ විදිහට නිନ୍ଦා අපහාස පරිභව කරපු අර කෝකාලික කියන වික්ෂුවට මෙන්න මෙන්න මේ ඉරණම අත්දලා මැරුණා කියලා. එදා රාත්‍රියේ වෙච්ච සිද්ධිය පහවදා උදේ බුදුහාමුදුරුවෝ කියනවා කාටද? මහා වික්ෂු දිවිස ඉතිරි. දම් සභා මණ්ඩපෙට රැස්වෙච්ච වික්ෂු වහන්සේලා ඉදිරියේදී කියනවා මෙන්න මේ ඊයේ රාත්‍රියේ සාම්පති කියන බ්‍රහ්මරාජයා ආව ඇවිල්ලා මට මෙන්න මේම කතාවක් කිව්වා මේ කෝකාලික වික්ෂුව ගැන. <coughs> මේ ගෝකාලික වික්ෂුව මැරිලා ගිහිල්ලා පදුම නිරේ ඉපදුනා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. මොකද නේද? පදුම නිරේ. ඒ වෙලාවේ එතන ඊට මහාමුදුරු කෙනෙක් අහනවා පින්වත් තථාගතයන් වහන්සේ පදුම නිරේ ආයුෂ කොච්චර තියෙනවද කියලා. පදුම නිරේ ආයුෂ අවුරුදු කීයක් ජීවත් වෙනවද කියලා. බුදුහාමුදුරුවෝ කියනවා පින්වත් භික්ෂුව එකම අබ්බුද නිරේකවත් ආයුෂ. අබ්බුද නිර කියලා කියන්නේ ආයුෂ අඩුම නිරය. ආයුෂ අඩුම නිරය. අබ්බුද නිරය. එකම අබ්බුද විවේකවත් ආයුෂ මෙච්චරයි කියලා කියන්න බෑ ගණනින්. මම උදාහරණකින් කියන්න. හිතන්න පින්වත් වික්ෂුව 20 කාර්යයක තලපුරවපු කරත්තයක් තියෙනවා කියලා. කාර්යයක් කියලා කියන්නේ බුසලක් කියලා හිතමුකෝ. 20 කාර්යයක තලපුරවපු කරත්තයක්. බුසල් 20ක තලපුරවපු කරත්තයක් තියෙනවා. කාර්යය කියන එක දන්නා ඉන්නවද මෙතන කවුරුහරි? බුසලට වඩා පොඩි එකක්. බුසල කියන එක දන්නවද? mutattandan varsa mutattandan tamam tamam tamam tamam ağlıyor හරි විසි කාර්යයක බලපුරෝපු කරත්තයක් තියෙනවා කියලා හිතන්න. අවුරුදු 100කට වතාවක් ඇවිල්ලා එක මිනිස්සේ අර එක තල ඇටයක් අරගෙන අයින් කරනවා. තල කියන්නේ පුංචි ඇට జాතිය. තව අවුරුදු 100කටවත් ඇවිල්ලා තව බල ඇටයක් අයින් කරනවා. ඔය ආකාරයට අර කරත්තේ තියෙන තල ටික ඉවර වුණා. එකම අබ්බුද නිරේකවත් ආයුෂ ඉවර වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ කියනවා. අබ්බුද නිරේක වගේ ආයුෂ 20 ගුණයක් නිර්බ්බුද නිරේක තියෙනවා. නිර්බ්බුද නිරේක වගේ ආයුෂ 20 ගුණයක් අහහ නිරේක තියෙනවා. අහහ නිරේක වගේ ආයුෂ 20 ගුණයක් අටට නිරේක තියෙනවා. අටට නිරේක වගේ ආයුෂ 20 ගුණයක් සෝගන්ධික නිරේක තියෙනවා. සෝගන්ධික නිරේකාගේ ආයස 20 ගුණයක් උත්පල නිරේක තියෙනවා. උත්පල නිරේක තියෙනවා වගේ ආයස 20 ගුණයක් පදුම නිරේක තියෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනාව ආමාර කළා. දැන් ගියොත් කවද්ද එන්නේ? හිතලා බලන්න. ඔබ හන්දියේ ඉන්නේ ඉඳ කියන්නේ. එහෙමනම් ඔබ දැන් මොකද්ද ගන්න ඕන තීරණේ? පින් කරන එකද නැත්නම් පින් විතරක් කරන එකද කුසල කරන එකද? පින් සමග කුසල් කරන එකද? දැන් ඔබට අර ඊළඟ ප්‍රශ්නේ මොකද? පින් සහ කුසල බලන්න කොච්චර දේවල් තියෙනවද කියලා දැනගන්න. පින් සහ කුසල් අතර වෙනස මොකක්ද? පින කියන්නේ පිනවීම උදෙසා කරන පින කියන්නේ පිනවීම උදෙසා කරන දේ. මහණෙනි පිනට දියනවා. නැත්තම් සුමනාවනි දන් දිය යුතුමේ සිල් රැක යුතුමේ දෙවිවන්ටත් බමුවන්ටත් සමනුවන්ටත් සමනව නිවන් අවබෝධ වනතුරු මේ පින මහෝපකාරී වෙනවා කියලා දේශනා කළා. ඒක පින කියන එක හරීම වැදගත්. පින කියන එක හරීම වැදගත්. නමුත් ඊට වඩා වැදගත් මොකද්ද? කුසලය. මොකද්ද කුසලය? ඒතර පිනවීම පින කියලා කියන්නේ තමන් පිනවීම උදෙසා කරන දෑ මේදී හෝ ඊළඟ භවයේදී හෝ ඊට එහා භවයේදී හෝ කොහොම හරි තැනකදී පිනවීම උදෙසා කරන දේ. ඒ කියන්නේ පැවැත්ම උදෙසා. මොකක්ද එතකොට කුසලය කියන්නේ? කුණු සලාහැලීම. කුණු කූ කියලා කියන්නේ කුණු. Taman පතනේදී කරගත්ත කුණු. මක් කිරීමද? සලාහැරීම. අයින් කළ දැමීම. එහෙනම් කුසලය කියන්නේ නිවන් අවබෝධය. අටමහා කුසල් කියන්නේ මොනවද? මේ ළඟදී කවදාවත් වෙන්නේ මට අටමහා කුසලයේ කියන්නේ. හරිද? මම දැන් ඔය කටන ගැන කතා කරද්දී කොහෙද නේද? අටමහා කුසල්. මොනවද මේ අටමහා කුසල් කියන්නේ? අපි ඉතින් ඉන්න මොනවද? ඈ? කෙත්වද පූජා කිරීම. ආරාම විහාර ගැනීම. කටින ජීවර පූජා. අටමහා කුසල් කියලා. බරන්නේ එවන්නේ කුසල් වෙන්නේ කොහොමද? දැන් කටින ජීවර පූජා කරලා රහත් වෙච්ච ආහතන් වලනේ. සංඝරණ කෙත්වද පූජා කරලා රහත් වෙච්ච රහතන් වහන්සේ කරනවා. වැටිකිලි කැටිකිලි හදවලිය මහත්කද ලබනවා නේද? නෑ. අටමහා කුසල් කියන්නේ ඒව නෙමෙයි බින්න. මහා කුසල් අටක් තියෙනවා කරගත්තොත් ඒකාන්තයෙන්ම කුසල වෙන. කුසල කියන්නේ කුණු සලා හැරෙන. මොකද්ද ඒ කුසලද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්නෝ වරද්ද ගන්න එපා. ඔය පෞකාලිනව හාමුදුරුවෝ හදාගත්තේ අටමහා කුසල් කියන නරවා කියන. ඈ අටපිරිකර රූජාව. අටපිරිකර පූජකල මහා පිනක් සිද්ධ වෙනවා. පින පින කුසලයක් නේ. කුසලයක් සිද්ධ වෙන නම් ඔබ මේ ධර්ම මාර්ගය තුල යා යුතුමයි. ප්‍රඥා සාසනයට ගොඩවිය යුතුමයි. ඔන්න එහෙනම් දැන් ඔබ තීරණය කරන්න පින් කරන ගමන් මම කුසලුත් කරන්න ඕනේද නැද්ද කියලා. මොකද ඔබ తాවකාලික පැලැස්තර අලෝන එක තමයි පින් වලින් කරන්නේ. මොකද ඔබ දුක් විඳින කැමති නැහනේ. නේද? ඒක නිසා පුළුවන් තරම් පින් කරනවා මක් කරන්නද? සැප විඳින්න. හැබැයි අමතක කරන්න එපා මහා පව් ගොන්නක් කරපු මිනිස්සු. මේ පව් එකින් එක එකින් එක එකින් එක අපි පිටිපස්සෙන් එනවා දැන්. ඒ එනකොට අපි මොකද කරන්නේ? කක් ගාලා පින් කර කර පින් කර කර ආව අවොයිඩ් කරනවා. අවොයිඩ් කරනකොට ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? පස්සට යනවා ඕකේ. පව් ටික පස්සට ගිහින් ඉන්නවා පින් ටික පරිසම්දෙනවා. ඔයා පරිසම්දෙන ඉවරට ගම මොකද වෙන්නේ? දුක් ගාලා යතන් දෙනවා. ඒක ඔබට සාධකතේ නවත්තන්න බෑ. නවත්තනකොට මොකද කරන්න ඕනේ? මෙතනින් අයින් වෙන්න ඕනේ. මොකද මේ අපරාපරියයි. නිවන් දක්නා ජාති දක්වා පරිසම් දෙන්න ඕනේ. ඔබ හෙට ඉන්න ගැනනකොට ඔබ කතන්දාවිය කෙනෙක් කියලා ඉන්න පුළුවන්. අර කොහෙන් නල්ල කොරලා දිනවද නෑ වෙන්නේ නෑ කියලා. දැන් තව අවුරුද්දේ ටෙස්ටිං එකක් කරන්නේ කෙලින්ම කියන ડોක්ටර්ලා එනවා අපිට පිළිකාව. ඔබට සතිය ජීවත් වෙන්නේ. කොහෙද කොරලා දින්නේ නෑ නෑ එහෙම වෙන්නේ නෑ කියලා. ඔබේ ශරීරය ඇතුළේ තියෙන ලෙඩ ටික පොඩි ලෙඩ රෝගයක්ද ශරීරය ඇතුළේ තියෙන්නේ. තාම ඔබ දන්නේ නෑ මොනවද තියෙන්නේ කියලා. තාම හැදුන්නේ නෑ ඒක. හැදෙන්න පුළුවන්. හැදුනවා නම් හෙප්පිලි සාවුන, පැපොල්, සරම්ප, තොපේ පුංචි පුංචි පුංචි ලෙඩ හැදුනා. මේ මේ ශරීරයේ තියෙන ලෙඩ ටික කිව්වොත් අවුරුදු 100ක් ජීවත් වෙන මේ අවුරුදු 100 මදිනවා ලෙඩ ටික හදලා ඉවර වෙන්න. ඒ තරම් ලෙඩ හදන්න පුළුවන් මේ ශරීරයට. දැන් කොතන කියලා දෙන්න ඔබට වෙන්නේ නැහැ කියේ. එහෙනම් දුක ඔබ පස්සෙන් එනවා. දුක ඔබ හොයාගෙන එනවා. ඒක ඔබ පිටිපස්සෙන් එන මීමැස්සෙක් වගේ. ඔබ හොයාගෙන එන්නේ. ඇවිල්ලා ඔබට විදිනවා. ඒ විදින ඉස්සෙල් ඔබ මොකද කරන්නේ? තණ්ඩා දුම් ටිකක් ගහගන්නවා. මීමැස්සට එන්න බෑ. එතකොට මීමැස්ස මැරෙනවා දුම් වල නෑ. එයා පස්සට වෙලා ඉන්නවා දුම් වල දුම් හින්දා එන්නේ නැහැ. හරි. ඊළඟ ටිකලාගේ දුරු ඉවර වෙච්ච එක මොකද වෙන්නේ? දෙගුණ වෙලා යනවා බූස් කරා. එන ඔබෝගන්න ගන්න ඕනේ. දුම් ගගහ දුම් ගගහ පුළුවන් තරම් මේ මැස්සට කවදාකවත් එන්න බැරි දැනකට යන්න ඕනේ. කර්මයෙන් එන්න බැරි දැන මොකද්ද? නිවන. ඔබ ඉපදුනොත් තමයි කර්ම පරිසම් දෙන්න පුළුවන්. එහෙනම් ඔබ ඉපදුන්නේ නැත්තම් ප්‍රශ්නේ නැහැ. මගෙන් අහුවා මුස්ලිම් කෙනෙක් උඹලගේ ආගමේ හරය මොකද්ද කියලා. බොහොම වැදගත් මුස්ලිම් මිනිස්සු. නේද? ජරා මුස්ලිම් නෙමෙයි මිනිමරා ගන්න එහෙම මිනිස්සු නෙමෙයි. මම උගන්වපු දරුවෙක්ගේ බොහොම සල්ලිකාරයෝ. ඒ ආගමත් බොහොම හොඳට අදහන. මම හරි ගරු කරනවා. ඒ කාන්තාව මට කියනවා නිලන්ත මට එක දෙයක් කියන්න ඕනේ. ඒ තමයි ඔයා ක්ලාස් කළා මට සල්ලි දෙන්න අමතකුණොත් ඔයා හන්දෑතු ඉන්න බා මට අනිවාර්යෙන් මේ කියන්න ඕනේ. මොකද නැත්තම් මට දෙවියන් වහන්සේ කාට යන්න වෙන්නේ නැහැ කවදාවත්. කොච්චර වන්නවද? වංචා කරන මුස්ලිම්ම ඉන්න මම කියන්නේ මේ හැම මුස්ලිම් කෙනා ගැනම නෙමෙයි. පවට බය. පවට බය දෙවියන් වහන්සේ කාට යන්න කවදාවත් මම සමාජ ප්‍රේක්ෂණයක් ගන්න නෙමෙයි. තමයි ළම ඉන්නේ. මේ මේ කෙනා මට ආයෙන් අහනවා මොකද්ද ඔයාගලගේ ආගමේ හරය? මොකද්ද ඔයාලා අර්ථය කියන්නේ කියලා. ඇත්තටම ඔබෙන් මේ වගේ ප්‍රශ්නයකට ඔබ දෙන්න තියෙන උත්තරේ මොකක්ද? දැන් ඔබ බුද්ධ ආගමේ කියන ආගමේ ඉන්න මම ඔකට ආගමක් කියන කැමති නෑ ඔක. බුද්ධ ආගම කියන ආගම නෙමෙයි. ඒක දර්ශනයක්. ඒ දර්ශනේ හැම කෙනෙකුටම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ආගමක් උනොත් ක්‍රියාත්මක කරන්න බෑ හැමෝටම. අන්‍ය ආගම කියන්නේ ක්‍රියාත්මක කරන්න බෑ නේද? නේද? අපේ බණාන ක්‍රිස්තියානි කියලා උත්පත්ති ලැබුවා කොච්චර ඉන්නවද? ජේසුස් වහන්සේට වන්දනා කරනවා ප්‍රශ්නේ නැහැ. නැත්නම් Hindu ආගමික කොච්චර ඉන්නවද? ඒ Hindu දෙවිවරුන්ට වන්දනා කරනවා. මේ දර්ශනය ක්‍රියාත්මක කරනවා. අපේ නෙමෙයි අද නෑ මේ බුද්ධ ආගම මේක ආගමක් මේක මේ අපේ ආගම. නෑ නෑ මේක නෑ. මේක තනත්මට වැඩ කරන එක වෙනම දෙයක් මේ ආගමක් වශයෙන් අරගෙන මේක හවරු ගන්නවද? හරි කොහොම හරි ඔබගෙන් ඇහුවොත් ඔබ බුද්ධ ආගමේ කෙනෙක් විදියට මොකක්ද ඔබගේ ආගමේ හරය කියලා? ඔබ දෙන්න තියෙන උත්තරේ මොකක්ද? සතර අපායෙන් මිදීම. තව නැවත උපත්ෙක් නැදීම. බොහොම හොඳයි. කෙලින්ම කියන්න දෙන උත්තරේ තමයි අපි ඉන්නේ මක් කරන්නද? උපත නැති කරන්න. උපත නැති කරන්න. සතර අපායෙන් මිදීම කියන එකට වස්ත්‍රාකාර වෙනවා එතන. මොකද සතර අපායෙන් මිදෙනවා ඒක සෝවාන් ඵලේ සෝවාන් ඵලෙන් මේ ආත්මහත්ය කරනකොට කොහොම හරි අර කියපු කාරණා හිට වෙනවා. භවය දුර්වලම් එදක සමානයි. භවය දුර්වල වීමත් උපත නැති කිරීමත් කියන දෙකම එකයි. එයාගේ පුතා අට වසරේ පොඩි එකා බඳහනවා. ඒකට ඉතින් මේ හැමෝම ළමයි හදන්න දෙවියෝ පරිදි. හරි. දේ පොඩි එක්කෙනා කියපු එක සම්පූර්ණයෙන් හරි. හැම එක්කෙනාම ඒගොල්ලන්ගේ දන්න විදිහට හරි. ඇයි? ඒගොල්ලෝ දන්න විදිහට මිනිස්සු කියන කට්ටිය කවදාකවත් තිරසම් වෙන්නේ ඒගොල්ලෝ දන්න විදිහට මිනිස්සු කියන අය සත්තු වෙන්නේ නැහැ. මිනිස්සු මිනිස්සුම මොකට මෙතනින් පස්සේ ඉවරයි. ඉතින් තව අලුත්ම මිනිසක් එනවා මේකට. ඒගොල්ලෝ ඉවරනම් ඉවරයි. අහේ අලුත් කිරිසක් එනවා මෙතන. ඒවනේ ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. ඒක ගෙලින්ම කිව්වා. ඒක මට අන්තිමට වද කළා බුද්ධහම උගන්වන්න කියලා එයාට. මං කිව්වා උඹට ඉගෙන ගන්න බෑ. උඹට බුද්ධහම ඉගෙන ගන්න බෑ. උඹට තේරෙන්නේ නැහැ මං කිව්වට. මම ඔය මං කියන්නේ කව දහම් පාසල මේ මේ මේ දහම් පාසල උගන්වන්න බොරු ටික උගන්වන්නද මං ඒකට. කිංචිද්ද ඒකත් බුද්ධාන උපදන්න බැරි අවබෝධ කරගන්න ශක්තිය නැහැ බොඩි වෙරින් නිසා මුස්ලිම් අයට පුළුවන් මම කියන්නේ ලොකු අය නෙවෙයි මගේ පොයා පොඩි නිසා ඒ <laughs> පොඩි නිසා මම කියන්නේ මේක අවබෝධ කරන්න බෑ එහෙනම් මේ භවය උතුරුලා දැමීම නේද මේකේ තියෙන සංකල්පය ඔබ පිළිගන්නවා නේද ඔබගේ ආගමේ හරය ඒක නම් අද බලන්න අපිට වඩා දැන් ඔබ පිළිගන්නවා නේද දැන් මේ ගියපටි අපේ ආගමේ හරය බලය උදුරලා ගැනීම කියන. එහෙනම් ඔබට වඩා 10000 ගුණයක් හොඳ නැද්ද ක්‍රිස්තියානියයි? ඔබට වඩා 10000 ගුණයක් හොඳ නැද්ද මුස්ලිම් අය? ඇයි? ක්‍රිස්තියානි ආගමේ හරය මොකද්ද? දෙවියන් වහන්සේ ගාවට හෙවත් ස්වර්ගයට යාම. එතන ඒගොල්ලෝ මේකට යන වැඩ කරන්නේ නැද්ද? අල්ලියනෝ ගිය දෙවියන් වහන්සේ වඳිනවා ඒ එහෙ යනවා. දෙවියන් වහන්සේ කියන්නේ ගන්න දැන්. හරි. ඒ මත ඒ කරනවා ඒගොල්ලෝ. හින්දු ආගමේ කියනවා කොහෙද යන්නද? ඊශ්වරය ගාව. මහා බ්‍රහ්මයා ගාව. ඒක මේක මේව කරන්නේ නැද්ද? යාග හොම කරලා සත්තු මරමර විලිදිවි විලිදිවි විලිදිවි දෙවියන් සතුටු කරනවා මොකද? කරන්නේ. ඒතර ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ආගමට අනුව හරි දේ කරන්නේ නැහැ. එතකොට ඒ මේ ලෝඩ් අල්ලා ගාවට යන්න ක්‍රිස්තියානි ආගමේ කට්ටිය එහෙම කරන්නේ සෝරි මේ මුස්ලිම් ආගමේ කට්ටිය එහෙම කරන්නේ ඉස්ලාම් කට්ටිය කරනවා. එතකොට තමන්ගේ ආගමේ හරය හරියාකාරව ඉෂ්ට කරන්නේ නැති වැඩිම පිරිසක් ඉන්න ආගම මොකක්ද? බුද්ධාව. සනාතන්නේ බුද්ධාගම. ඔබ ඔබගේ වපුවට තට්ටු කරලා අහන්න. තමන්ගේ ආගමේ හරය තමන් ඉෂ්ට කරන්න කැමැත්තෙන් දින්නේ කියලා. එහෙම බින්ගොතලි. මම මේ කියන්නේ අද ගිහි ජීවිතේ අතහැරලා දාලා මහාන වෙන්න කියලා නෙමෙයි. මේ එහෙම නෙමෙයි. මම කියන්නේ කලගිරෙන්න කියලා කිසිම දෙයකට. ඔය කලගිරන අයට මම දෙයියන්ගේ නාමයට කියන කලගිරන අය කවදාකවත් මහාන වෙන්න එපා. හරි. මේ තුච්ච ගිහි ජීවිතයක් ගැන කලගිරන මිනිහෙකුට අර මහා සාගරයක් වගේ තියෙන මේ පැවිදි ජීවිත ගත කරන්න පුළුවන්ද? ඈ? ජීවිතෙන් පරිදිච්ච රහත්තු නැහැ පින්වතුනි. ඒ කාලේ මානුනේක බුදුහාමුදුරුවෝ කියනවා. ශාක්‍ය වංශේ රජුගුරු. ආනන්දහාමුදුරුවෝ කියනවා. අමුදොල ශාක්‍යගේ පුතා. අමිතෝදලගේ ශාක්‍යගේ පුතා. ඒ කියන්නේ ඔය එන මේ කියන්නේ ඥාති දේවදත්ත කියන්නේ කවුද? මම රහත් උනට දේවදත්ත කියන්නේ කවුද? යසෝදරා දෙවියන් වහන්සේගේ සහෝදරයා. යසෝදරා දෙවියන් කියන්නේ කවුද? ඒතර යසෝදරා මහ රහත්තරණිය කවුද? ඒ බලන්න ඔක්කොම රාජකුමාරවරුනේ. රාවණ කුමාරයා. ශාක්‍ය දේශයේ ඔටුන්නේ නික රාජකුමාරා. හත් අවුරුදු මහා රහත් වෙනපත්. එහෙනම් මොකද්ද මේ තරදිච්ච අය කොයිද? ඒකයි මම එවන කිව්වේ මේ කලකිරෙන්න ඕනේ මොකක් ගැනද? සසර ගැන. ගිහි ජීවිතය ගැන කලකිරලවට ඇස්සේ. ගිහි ජීවිතය ගැන කලකිරලා මහාන වෙනවා මම මහාන වෙනවා. මේ යාළුවා මට කැමතිද මම මහාන වෙනවා. මේ පිළිනම මට කැමතිද මම මහාන වෙනවා. අම්මා මෙහෙම කෝ මම මහාන වෙනවා. තාත්තා මෙහෙම කෝ මම මහාන වෙනවා. ගිහි ජීවිතය සසරේ කොටසක් නේ. ඔව් ගිහි ජීවිතය සසරේ කොටසක්. ඒක හරි. මහාන වෙන්න ඕනේ මොකද? අවබෝධ කරගන්න. මම. ඔයාලා ඔය බෝධිසත්වරු කියලා කියන්නේ කවුද දන්නවද? මොන වගේ පිරිසක්ද කියලා අපි එක පැත්තකින් අර්ථ දක්වන්න පුළුවන් බෝධිසත්වයන් සැප හොයාගෙන යන කට්ටිය. දුක් විඳින්න අකමැති කට්ටිය. දැන් ඔබ කවුද යන්නේ දුක් විඳින්න? ඒක නේද? වාහන කියන જાතිය මේ ලෝකෙට. ඒක නේද? හීතර කියන જાතිය මේ ලෝකෙට. ලෝක ලංකාවේ ලංකාව කියනකට විතරක් මේ ලෝකෙටම තිබ්බනම් හීතරේ කියන කවදාවත් අපි හිමේ ලෝකෙට. නෑ. ඇයි? ස්වභාවික විවරක් නැහැ නේ හිත මේ උණුසුම් වෙන්නේ. ඉනිවැල එකයි නෙදී. ඒ එහෙම බැරි නිසා නේද? මිනිස්සු අලුත් අලුත් ඒවා හොයාගන්නේ මිනිස්සුන්ගේ හත්තු දෙසා. දුකෙන් නිදහස් වෙන්න. ඒක දුකට අකමැතිම පිරිස කවුද? බෝධිසත්වවරු. දුකට අකමැතිම පිරිස. ඒගොල්ලෝ ඒගොල්ලෝ දුකට විතරක් නෙමෙයි. අනිත් මිනිස්සු දුක් විඳිනවට අකමැති. අන්න ඒක නිසා ඒගොල්ලෝ කියන්නේ ඒක ඊට පස්සේ තමයි ඒගොල්ලෝ හොයන්නේ මේ දුකින් සම්පූර්ණයෙන්ම නිදහස. එතකොට හිතලා බලන්න සිද්ධාර්ථ කියන රජුරෝ පොඩි සතක් විඳපු කෙනෙක්ද? උන්වහන්සේට කලකිරෙන්න දෙන හේතුව මොකක්ද? කිසිම හේතුවක් නැහැ. සිද්ධාර්ථ කියන රජුරවන්ට මේ විසල කවුද? ඒ ජනපදයේ හිටපු ලස්සනම කාන්තාව. යසෝදරා දේවීන් වහන්සේ සම්මෙ සුවම්මෙ සුත මාලිකා ජටිදස්තු රජ බොජු උන්වහන්සේගේ මාලිගාවල ඉන්න සේවකයෝ කෑවේ අනික් මාලිගාවල රජුරෝ කන දේවල් මහා සීහනාද සූත්‍රයේ උන්වහන්සේ කියනවා පින්වත් සාරිපුත්‍රේ සීත කාලේට අපේ තාත්නමට හදලා දීපු මාලිගාවේ මම පිරිමි පුරුටක්වත් දකින්නේ නැහැ කියලා තීත ඍතු ඉවර වෙනවා. මම ඒ තරම් හරියට අධිවිශේෂ සැප දුන්න කෙනෙක්. ඒ වගේම තමයි පින්වත් සාරිපුත්‍රය මම මගේ අසුචි පාව වැළඳුවා මම දුෂ්කර ක්‍රියා කරද්දී. මම අසුචි වලට ඇද වැටුණා. මම වස්තුන්ගේ අසුචි කෑවා. දුෂ්කර හරියට දුක් දෙන්න. මම දියේ ගිහිල්ලා හිටියා හුස්ම ඉර වෙනකම්. හරියට දුක් දෙන්න. මහා සීහනාදයක් පවත්වන බුදුහාමුදුරුවෝ කියන්නේ. සිංහනාදයක් එහෙම නෙමෙයි. සිංහනාද කියන වචනයක් නෑ එතන. සීහනාදයක් පවත්වලා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ නාදයක් පවත්වලා. ඔව් වැරදි වචන ඕවා. සිංහ දෙයියාව. එහෙම ඒවා නෑ. සිංහ දෙයියාව. තිරසනත් එක්ක දෙයියාව බුදුහාමුදුරු නිදා ගන්නවද? දැන් බුදුහාමුදුරු නිදා ගන්න මෙහෙමනේ. දැන් සිංහයව නිදා ගන්නවද? අත මෙහෙම තියක් නෑ මොඩ කතාවේ සිංහ දෙයියාව නෑ. සිංහ දෙයියාව නෑ. මොකද කියන්නේ? සීහ දෙයියාව. සීහ කියන්නේ උත්තම කියන එක. උත්තම දෙයියාව. ඒ තියනාද පවත්තල උන්වහන්සේ වෙලා කියන එතකොට හිතලා බලන්න ඇයි සිද්ධාර්ථ රජුරු සසර කලකිරුනේ. උන්වහන්සේ කලකිරුනේ යහෝදරාව ගැනද? ඈ? යහෝදරාව බින්දු මාත්‍රයක්වත් වරදක් කරපු උත්තමාවියක් නෙමෙයි. දැහිවස්ස ගැනද? තාත්තම්ම ගැනද? කාගෙන්ද කොට කලකිරුනේ? කලකිරුන්නේ කලකිරුනේ මොකක් ගැනද? සසර ගැන. තමන් ගැන. තමන් ගැන කලකිරුනේ මොකද්ද? දැක්කා ලෙඩෙක්. මහා මහල්ලෙක් දැක්කා. ඔබත් හරි මහල්ලෙක් දකින්න ගිහිල්ලා. හැබැයි දකින්නකොට <clears throat> සිහියෙන් දකින්න. ඔබ තාම පෙර නිමිති දැකලා නැහැ. යන්න මම මෙහෙ තියෙන හොඳ මහල් නිවාසයකට. මං ගියා මම ළඟදී ගියා අසනීප ගොඩාක් අසනීප කෙනෙකුට පිහිටක් වෙන්න කියලා හිතාගෙන. ගොඩාක් අසනීප වෙච්ච කෙනෙකුට පිහිටක් වෙන්න හිතාගෙන බොහොම වයසක කෙනෙකුට. ගියානකොට මම දකින්න ඉන්නවා. සත්‍යකින් මේ වේවුන මඩ මඩ මඩ මඩ මඩ. ඈ සත්‍යකින් නා මෙන්න මේවා දකින්න ඕනේ කවුද? තරුණ මදේ මත් වෙලා ඉන්න අය. අපි තරුණයි. තරුණ කාලේ තමයි අපිට ඕනේ දෙයක් අපි කරගන්න පුළුවන්. අන්නේ අය. ගිහිල්ලා බලන්නවා. පෙර නිමිති දකින්න. ඒකයි සිහියෙන් බලන්න. Tamanට මේ දේ තව අවුරුදු 20කින් 30කින් වෙන බව බලන්න. අන්න එතකොට ඔබ පළවෙනි දේව දූතයව දැක්කා. කවුද? මහල්ලාව. Taman තුලින් දකින්න. ඊට පස්සේ යන්න පිළිකාරෝහණට. මම හරි නිරෝගී පුද්ගලයෙක් කියලා හිතාගෙන ඉන්න පිරිස වෙතන ඉන්නවන ะ. නිරෝගී ගමින් මත් වෙලා ඉන්නවන ะ. යන්න පිළිකාරෝහණට. ගිහිල්ලා බලන්න. ඔබට ආදේශ කරගෙන බලන්න අත්තානං උපමංකත් තමන්ට ආදේශ කරගෙන බලන්න. තමන්ගේ මූණ ඒකට හයි කරගෙන තමන්ට දැනෙන ෆීලිංගස් ගැන බලන්න. හොඳම උදාහරණයක් තමයි මෙතන ඉන්න අවංකවම මේ කාරණාව ගැන හිතන්න. අවංකව ඔබ හෙට යනවා ටෙස්ට් එකකට. දවස් දෙකකින් ඔබට report එක එනවා. ඔබට වර්ධනය වුණු පිළිකාවක් ඇත. දැන් ඔබට ඇති වෙන හැඟීම අවංකව අවංකව ඉතින්. බොරු බෑ. ඇහුවොත් නම් ගෑ ආ මම මේ මගේ කියන ඔය මම මේක මිස්සුන්ගෙන් අහලා මට ලැබිච්ච උත්තර තියෙනවා. ඒක මම අන්තෝකේ බාරගත්ත ඒ උත්තර. මට එහෙම ලැබුණොත් මම කල්පනා කරන්න ගොඩක්. හ්ම්. ඊළඟ මම මල්ලා මගේ තියෙන දේපල ඉතින් මම මේ දරුවන්ට ඒ විදිහට බෙදලා දෙනවා. දීලා මගේ ව්‍යාපාරමම එහෙමට පැවැත්මක් තියෙන විදිහට ඒවා බලලා ආදි වශයෙන් <clears throat> ඔය දේවල් ටික කියනවා. ඔය දේවල් ටික වෙනවා හරි. ඔබ ඒවා කරන්න එපා. මේ ඔබ ඒවා කරන්න එපා. නමුත් ඔබට එන හැඟීම මොකද්ද? ඔබට මොන වගේ දේවල් දැනේද? අර පිළිකාවද? පිළිකාව කියන්නේ ඒ කාන්තෙන් මැරෙනවනේ. අපි ඒක ඒකත් අපි අයින් කරමු. ඔබ මේ රටේ අගමැතිලා ඉන්නවා. ඡන්ද දිනනවා. ඔබට දැනෙනවා ඔබ ඡන්දයෙන් පරදිනවා කියලා. දැන් ඔබට දැනෙන හැඟීම් විස්තර කරන්න. ඔය වේදනාවේ ඉමක් කොනක් තියෙයිද? ඒ වේදනාවේ, පුංචි වේදනාවේ. අගමැතිකම නැතිවීම කියන වේදනාවේ. එහෙනම් පිළිකාවක් Tamanට දිනනවා කියලා දැනගත්තහම මේක හැදෙන්න ඕනේ හැබැයි මේක කියන්නේ සාමාන්‍යයෙන් හිතන්න මහා බුද්ධියක් ඕනේ මහා ප්‍රඥාවක් ඕනේ හිතන්න Taman එක හැදෙන්න ඉස්සෙල්ලා ඒකනේ මහල්ල ඕන තරම් හිටියේ. නමුත් පෙර නිමිත්ත දැක්කේ කවුද? ඔය මහල්ල කියන්නේ පෙර නිමිත්ත නෙමෙයි බින්දට. පෙර නිමිත්ත පහල වෙන්නේ කොහෙද? ප්‍රඥාවන්තයෙක්ගේ හිතේ. පෙර නිමිත්ත පහල වෙන්නේ. මහල්ල කියන්නේ පෙර නිමිත්තක් නෙමෙයි. හතර පෙර නිමිති මොනවාද? මහල්ල එකෙක් මලමිණිය පැවිදිලා බොරුනේ. පෙර නිමිත්ත කියන ගැති වෙන්නේ මොකද? හිතේ. මහල්ලා සදැක්ක. දැන් ඔබ මහල්ලම දැනගන්න දැනගන්න තියෙනවා. නමුත් සිද්ධාර්ථ රජුරු මහල්ලා දැක්කේ කොහොමද? Taman තුලින් දැක්ක. මම මේ සැප විඳිනවා මේ සැප මට මේකද වෙන්නේ ඉතින් මම මෙහෙම වෙනවනේ මේක නවත්තන්න බෑනේ මම මේ සැප විඳලා වැඩක් තියනවාද අන්න ඒකවා සැපට කොච්චර කැදරන්නේ සැපම ගන්න දෙන්නේ මම මේ සැප විඳිනවා ඉතින් මේ මේ මේ සැප මේ తాවකාලිකයිනේ මේ මෙහෙම වෙනවනේ මාව ඉතින් මේක ලෙඩෙක් ඈ මම මේ මේ ඉන්නවා මට මෙහෙම වෙනවනේ ඒක කොහොමද මම මේ සැප නෙවෙයි හොයන්නේ හ්ම් කොහොමද දැක්කම් මල්ල මිනිහා බැරිනවනේ <gasps> ඒගොල්ලෝ සැප මැරෙනෝනේ. සිංහදෙනි තමන් මැරුණා කියලා හිතා. දැන් විග්‍රහ කරන්න නම් දැනන්නේ. මම මේ කියන දේ තමන් තුළින් අත්දකලා බලන්න. බලන්න. තමන් මැරුණා කියලා හිතා. ඔබ මැරිලා. දැන් මොනවද වෙන්නේ? ඔබ හීනෙන් මැරිලා මම මම මේ කියන දේවල් අත්දකලා බලන්න. ඔබ හීනෙන් මැරිලා බලන්න. අර ඔබට ඇති වෙන පසුතැවීම කියන එක කොච්චරද කියලා හිතනවා. ඔබ හීනෙන් මැරිලා. පින්වතුනි ඔය අත්දැකීම Tamanට කොයි මොහොතේ හෝ ලැබෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මැරෙන එක නෙමෙයි. මැරිලා උපදින එකේ. ඒ නිසා මේක මහා හරයක් නැති ගමනක්. අන්න ඒක අවබෝධ කරගන්න. අට්ඨියති හරායති jigucchati. සිද්ධාර්ථ කුමාරයාට ඒ කියන්නේ ඔය පෙරමිල්ලාගෙන කලින් මම හිතනවා මේ ඒ ඒ ගැන අවබෝධයක් තියෙන්නේ නැත්නම් අර අපි අහලා තියෙන කතාව කර නැති කියමු එයා දාදු කෙනෙකුට කැවුම් වලට සෙල්ලම් කරා අන්තිමට කැවුම් නැහැ. සායද රජමාලිකාර පහට යවුවා රජමාලි කියලා කැවුම් නැහැ. ඊළඟ ලිස් මේ ඇයිලකෝ කැවුම් නැහැ කියලා. නැති කැවුම් යන්න කිව්වා. කියන්නේ නැහැ කියන එක දන්න. නැති කැවුම් ඒ වගේ මේ මෙතනදී මේ සිද්ධාර්ථ කියන ඒ කියන්නේ පෙරණිදි දකින්න කලින් අවබෝධයක් තිබිච්ච හින්දා මම හිතන්නේ කියන්නේ මෙතනින් එහාට ආත්මේ මේ වගේ ජරා ජීර්ණ වෙනවා මෙහෙම වෙනවා ඒක තුලින් දැක්කා. ඔව් ඕක මෙහෙමයි. දැන් සිද්ධාර්ථ කියන කෙනා සුළුපටු කෙනෙක් නෙමෙයි. සාරාංගයේ කල්පලක්ෂයක් පෙරම් පුරලා මේ අන්තිම වතාවේ පෙනී හිටියා නවකින්. ආයතරයි. ඔබ කියන එක හරියි. ඒ තිබිච්ච පාරමී, උපපාරමී, පරමත්ත පාරමී පූර්ණ කරපොත්තමේක. ඒ කාන්තෙම යුනික්. උන්වහන්සේ තමයි පෙරනිමිත්ත දැක්කේ. මහාන දක්වාන කෙනෙක්. පෙරනිමිත්ත දැක්කේ උන්වහන්සේ. මොකද්ද? මටත් මෙහෙම වෙනවනේ. දැන් මම මම මේ කියන දේ ඔබ හිතලා බලන්න. මම මේ කියන්නේ ඒකයි. තමන් තුළින් දකින්න නිසා සුවාස්කාත වේ සඳහන්. තමන් තුළින් අත්දකලා බලන්න. ඔබ හීනෙන් මැරුණා. හීනෙන් මැරලා නේද? මම මැරලා නේද? අම්මෝ මට එදා 30 හැදුණා. හීනෙන් මැරිලා? අංකසන්ද වෙරළක් නෑ. හීනෙන් මැරිලා? මැරිලා බලන්න හීනේ. ඔක්කොම ඉවරයි. දැන් ඔබගේ හිතේ මොනතරම් ප්‍රාර්ථනාවක් තියෙනවද? මොනතරම් ප්‍රාර්ථනාවක් තියෙනවද? මැරෙන්නද? හිතේ හීනේ. මැරෙන්න. මොනවද වෙන්නේ? පසුතැවීම කොච්චරද? අයියෝ මම මැරුණනේ. ඔන්න ඒ ටික ඔය මල පෙරේතයට වෙනවා. ඒක අමතක කරන්න එපා. ඔය පසුතැවීම අර මල පෙරේතයට සිද්ධ වෙනවා. අන්න ඒකයි මේ මල පෙරේතයා ඉන්නේ ගෙදර හොයාගෙන. අනේ මගේ පුංචි දුව. තාම මොන්ඩිසෝරි යනවා. මං එයාට මේවා කරන්න හිටියනේ. ඇයි ඔබ හිතන්නේ මගේ පුංචි දුව? අනේ යාට තමයි මේ ඔක්කොම. ලොකු දුව මෙහෙම, මගේ පුතා මෙහෙම, පුංචි දුවට මම මෙහෙම කරනවා, මම මෙහෙම කරනවා, මේ ඉස්කෝලේට දානවා, මෙහෙම යනවා, මම මේ යුනිවර්සිටි එකට දානවා, ලොකු ළමෙක් කරනවා, ලොකු කෙනෙක් කරනවා ලෝකේ. දැන් මේ ප්‍රාර්ථනාව ඔබ දුන්න නැත්නම් මනුස්සයෙක් නෙමෙයි. ඒක ඔබ දුන්න තියෙනවා. <coughs> දැන් ඒක පාට මැරෙනවා. ඔබට හිතා ගන්න බැරි ඒ කලකිරීම, ඒ කලකිරීම නෙමෙයි ඒකට. ඒක පසුතැවීමක් වගේ නේදනේ මේක අත්දකින්න ඕනේ එතන ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න නම් මහා ප්‍රඥාවත් ඒකට බුදුදහම උපයෝගී කරගන්න පිළිකාවක් හැදුනා අන්තභාගය හැදුනා හිත කරන්න කොහෙද ගහනදි මේ වෙන්නේ කියලා මේ පැත්තම බලන්නේ ඔබගේ එහෙම ඔබගේ ඇඟිල්ලක් මෙතනින් වෙන් වුණා. මම මේ කියන ඒවා බලන්න. ඔබට මෙතනින් ඇඟිල්ල වෙන් වෙනවා. ව්‍යාපාරයෙන් කෝටියක් පාඩු වෙන එකද ඇඟිල්ලක් වෙන් වෙන එකද වටින්නේ? ඔබට බැලියෙන් පළුදෙන් කියන්නේ මොකද? ඈ? මේ කුංචි ඇඟිලි කෑමකට නේද? මෙතන එකපාරට දැන් බෝම්බයක් තියෙනවා මේක මේක ඔන්න මේක දැන් බෝම්බ පුපුරන්න යනවා කියපු ගමන් අපි හිතමු මේ ඔබගේ ගෙදර රත්තරන් තියන මිලියන ගානක සේප්පේ සල්ලි තියන කෝටි ගානක ඔබ මුලින්ම අරන් දුවන්නේ මොකද්ද මොකක්ද අරන් දුවන්නේ මේ කුණි වෙලා යන පණුව ගාන අසූචි මල්ල ගත්තා කරට දිහුවා ඊට පස්සේ තමයි අනිත්‍ය ගැන හිතන්නේ. මේ බලන්න මම කියන්නේ මේකයි. මට ඔබට පටිච්චසමුප්පාදය කියන්න පුළුවන්. අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපත්‍ය සලආයතන ඔටි හිතන්න පුළුවන්. ඔබත් ආගෙන ඉඳි ආයතන කියන එකයි. එහෙම නෙමෙයි. Taman තුලින් දකින්න. දියුණු වෙන්න. දෙපැත්තෙන්. දෙපැත්තෙන් යන්න. භෞතිකව දියුණු වෙලා ආධ්‍යාත්මිකව දියුණු වෙන්න ගියොත් මොඩයි. ඇයි? කොයි මොහොතේ අර මහා පසුතැවීම සිද්ධ වෙයිද? දන්නේ. ඒ කියන්නේ මරණය. කොයි මොහොතේ මහා දරුණු රෝගාබාධයක් Tamanට හැදෙයිද දන්නේ. සිංහලෙ නිකමට හිතලා බලන්න. මම නම් ඉන්න ගමන් මේවා හිතනවා. මම ඒකයි ඔබටත් කියන්නේ හිතන්න කියලා. නිකමට හිතලා බලන්න. Tamanට අන්තභාගය හදුනා. මොකද ඔබ අන්තභාග දෙට්ටුන් ඕන තරම් දැකලා තියෙනවා. වැඩි හිටියන්ගෙන් 70 විතර හැදෙනවා මේක. වැටිලා රේ නේද? ඔබ නිදාගෙන ඉන්නකොට අත ගොඩාක් යට වෙලා අත ඇඟට යට වෙලා අත සම්පූර්ණයෙන් හිරිවැටිච්ච වෙලාව ගැන හිතලා බලන්න. එක පාට ඔබ නිින්දෙන්නේ දැන් ඉන්නේ නිින්දෙන් වගේ නැහැරෙන්නේ. එතකොට ඔබට දැනෙන්නේ අත නෑ වගේ නේද? ඈ ඔබ අනික් අතින් අල්ලලා බලන්නේ අත ගැන. මේ හිතන බලන්න අපි කොච්චර කැමතිද? ඒ වුණාට මෙතනට නැත තියෙන්නේ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ මහා පසුතැවිල්ල සදාතම පසුතැවිතවි ඉන්නද? මම කියන්නේ මේකයි. පෙර කරපු පව් පරිසම් නොදුන්නත් අපි හිතමුකෝ පෙර කරපු පව් පරිසම් දෙන්නේ නැහැ. ඔය ශරීරයට හැදෙන ලෙඩ දුක් ටිකයි. ඔය මරණය කියන එකයි. ඔය වයසට යනවා කියන එකයි. හිතලා බලන්න. අද ඔබ දැකලා ඇති වයසකයි ඉන්න ගෙවන කොමන්ට් එකක් ගාව අර ස්ටෑන්ඩ් එක තියෙනවා. අල්ලගෙන වාඩි ඔබට ඒ தත්ත්වය උදා වෙනකොට දැකලා දිනව නේද සමහර වයසක අය අල්ලන්න ගියාම මාව ගන්න එපා කියලා යන. හරි අර මේ කැමති නෑ. මං වීක් කියලා කියන්න කැමති නෑ. ඔබ කැමතිද? නෑ. එහෙනම් මේ ඔබ සපක් දෙන්නේ. ඔබ නිකන් කපුලුවා වගේ. මේ ඔබ කියන්නේ මා ඇත්තම සීල දෙන ඈ. නැත්නම් මේ අපිට කියන යා යා එහෙම වෙන්නේ නැහැ වගේ හරි ටික දෙම හිතන්න එපා. ඔබ නිකන් කකුලුව වගේ. ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් කියයි කකුලුව දිය කෙලියේ. කකුලුව කියන සතා ඉන්නේ මගේ. ඌට හොඳ පිරිසුදු වතුර භාජනයකට ගෙනත් දාන්න මොකද කකුලුව කියන සතා මරලා නෙමෙයි ලියන්නේ. නේද? ඌ සම්බන්ධේ පණ දෙකේ. ඌ මත් ජීවෙනවා කියලා කියනවා නේද? එතකොට පිරිසිදු වතුර වාලේ නිකන් දාන්නේ කකුලට මාන සතරේ යයි මේ පිරිසිදු වතුර හැකනේ දැන් මේක තීනනවා මෙහෙට තීනනවා අපිත් එහෙමයි හැබැයි ලිපගිනි මොලවන තෙක් දියසලියේ ලිපේ ගින්දර මොලවලකම් විතරයි නේද ඒ ටික ඔක්කොම ඊට පස්සේ මොකද වෙන්නේ අර මහා ගිනි වස්නේ වතුරට තැම්බිලා යනවා නේද ඔබත් එහෙමයි ඔබටත් මහා දරුණු ලෙඩක් හැදෙන කල ඔබ නිරෝගීකම ගැන උදම් අඳනවා. වයසට ගිහිල්ලා තමන්ගේ දේවල් තමන්ට කර කියාගන්න බැරි වෙන කන් ඔබ තරුණකම ගැන උදම් අඳනවා. මැරෙන කල් ඔබ අමරණීයත්වය ගැන උදම් අඳනවා. ඔය ටික කර කර ඉඳලා මැරෙනවා. මැරිලා ඒ ඒ උරුමයේ බේවලට අනුව ඒ ඒ තැන් වලට යනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ මැරිලා ඔබ ගන්ධබ්බය කියන කෙනා මැරිලා තව භවයක් තව උපත් ස්ථානයක් බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනා සුළඟට අහුවෙච්ච පරණ යාපතක් වගේ. අර ගස්වල කොළ දිරලා දිරලා ගිහලා දැල වගේ එකක් හැදෙන්නේ. යා කොළේ විරල විරල ගියාට පස්සේ දැල වගේ තියෙන්නේ කොළේ පරන්නලා පතක්. ඕක හුලඟට ආවුනාම එයාට ඕන තැනට ගියයිද? ගියයිද? ඈ නැහැ කියන්නේ කවුරු ඕන තැනටද? හුලඟට ඕනේ තැනට. ඒ කියන්නේ හුලඟට ඕනේ තැනට. අන්න ඒ වගේ ඔබත් මරුණට පස්සේ කර්ම ප්‍රවාහයට අහු වෙලා කර්මය ඔබට උප්පත්ති ස්ථානයක් හදලා දෙන්න තැනට ඔබ යනවා. බල්ලෙක්ගේ කුසක් හරකෙක්ගේ කුසක් මාළුවෙක්ගේ කුසක් නැත්තම් പ്രേත ලෝකේ අසුර ලෝකේ නැත්තම් දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ කොහේ හරි කරේ නැත්තම් මව් කුසක් නැවත ඔබට පුළුවන්ද ආ තද මට බලන්න කියලා උපදින්න බෑ මට මනුස්සයෙක් වෙනවා මේ මනුස්සයෙක් කරන්නේ පුළුවන් කියන්නේ නැහැ හුලඟට આવුවෙච්ච පරණලා කතා කරේ. ගිහිල්ලා දාන තැන උපදින්නෝනේ. මොකද්ද මේ හරුපේ? Taman හිතලා බලන්න. ඔබ මිලියනර් කෙනෙක්, බිලියනර් කෙනෙක් වෙනවා. මැරිලා ගිහිල්ලා බල්ලෙක් කියලා උපදිනවා. ඒකේ මංගේ මිලියන කෙනෙක් වෙන්න එපා කියන එක නෙමෙයි. ඔබ මෙහෙන් මිලියන කෙනෙක් වෙනකොට මෙහෙන් බිලියන කෙනෙක්වත් වෙලා ඉන්නවා. අන්න ඒකයි මම මේ කියන්නේ. එතකොට ඔබ දෙපැත්තම දින්නා වෙනවා. ඔබ කොච්චර මිලියන කෙනෙක් වුණා. මේ පැත්ත දියුණු නැත්තම් <clears throat> ඔබ පව්. ඔබ පව්. සල්ලිකාර ගෙවල් තාත්තල මැරිලා මල පෙරේත වෙලා ඉන්න නැද්ද? ඉන්න. අර සල්ලි වලට ආසාවෙන් සල්ලි වලට බැඳිලා ඇවිල්ලා නැද්ද? ඉන්නවා. ඇයි? අර පසුතැවිල්ල. අර පසුතැවිල්ල. අයියෝ මම මේ බිස්නස් එක දැන් මම බිස්නස් කරන්න බෑනේ. සමහරව දන්නේ සමහරව මැරිලා කියලා. ඔව් එහෙමයි ඉන්නවා. සමහර පෙරේතෝ ඉන්නවා තමන් මැරිච්ච බව දන්නේ නැති. මේ ඔබ ගැන කතා කරන්නේ. <coughs> මේ වෙනම කොටසක් ගැන මේ ඔබ ගැනමයි මේ කතා කරන්නේ. <coughs> ඒක නිසා පින්වතුනි හොඳටම හිතට ගන්න ඕන දේ තමයි පින් කරන ගමන් කුසලුත් කරගන්න මෙතනින් අයින් සංගීත මාර්ගය අන්න මෙතන දෙන්න ඒකනේ වැදගත් දැන් එහෙනම් Tamanට අවබෝධ වෙන්න ඕනේ නැහැ මම කොහොම හරි මේකෙන් අයින් වෙනවා කියලා අන්න ඔබට අද අභිෂේක මංගල්‍යයක්. මොකක්ද අභිෂේකේ? ඔබ අද බෞද්ධෙක් වුණා. අන්න ඔබට දැන් කට ඇරලා කියන්න පුළුවන්. බුද්ධං සරණං ගච්ඡාමි කියලා. නැතු කොහොමද බුද්ධන් දන්න ගච්ඡාමි කියන්නේ? නැතු කොහොමද බුද්ධන් දන්න ගච්ඡාමි කියන්නේ? දැනයි ඔබට කියන්න පුළුවන්. මම භවය උදුරලා දානවා. මේක කිසිම සැපයක් නෑ. මම මේ භවය උදුරලා දානවා. අන්න ආව හැඟීමට. අන්න එහෙනම් තමන්ගේ හදවතින් වෙනවා බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. අන්න එනවා. හදවත ඇතුලෙන් එනවා. නැත්තම් පොඩි කාලේ අම්මා කියන්නේ ඔබ උදන් ගන්න ගෙතන ධම්ම ගන්න ගෙතන ළඟ ගන්න ගෙතන. නොටි විශ්ිනවා. ඒකත් හොඳයි නොකිය ඉන්නවට වඩා බුද්ධ කියන වචනේ ගොත් ඇති නොකිය ඉන්නවට වඩා. නමුත් දැන් අපි පැහැදිලි තරකේ ඉන්නවා. පැහැදිලි තැනක ඉන්නවා. භවෙ නැති කරනවා. ඒ කියන්නේ මම මේ මේ බිස්නස් එක දිනු කරගෙන මම මේ බිස්නස් එකේ මේ මේ මේ ගිහලා මල්ටි මිලියන කෙනෙක් වෙන්න හිටියා. මම භවෙ නැති කරනවා. යාර ඔක්කොම නැති කරන්න ඕනේ. එහෙම එකක් නෑ. මම භවෙ නැති කරනවා. හරි. තියෙන එක දාවා. දැන් ඊළඟට මොකද කරන්න දෙන්න? ඊළඟ ස්ටෙප් එක. මොකද ඊළඟ ස්ටෙප් එක? එහෙනම් කොහොමද භවෙ නැති කරන්නේ? අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ අට්ටක් කරා තීනිපදා සම්බුද්ධේන ප්‍රකාශිතා. අකුරුවටයි පද තුනයි. මොකක්ද අකුරුවටයි පද තුන? අනිච්ච දුක්ඛ අනාත්ම අකුරු 8යි පද 3යි. අකුරු 8යි පද 3යි. අනිච්ච මේ බැඳි අකුරු එකක් විදිහටයි ගන්නෙ. පාලියේ. ආ නි ඉච්ඡ කියන්නේ එක අකුරක්. දෙකම 3යි. දු ඉක්ක කියන අකුරු දෙකයි. ආ නා උත්ත කියනකොට අකුරු 3යි. 3යි 3යි 6යි 2යි 8යි. අකුරු 8යි පද 3යි මොකන්ද අනිච්ච දුක්ඛ අනත්ත හරියට තේරුම් ගන්න මොකක්ද අනිච්ච කියන්නේ අනිච්ච කියන්නේ මොකද්ද <clears throat> ඔබ වනහල තියෙනවා ඔබ වනහල තියෙනවා මං අහන්නේ ඔබ දැන් අහලා තියෙනවා අනිච්ච දුක්ඛ අනත්ත ඔබ අහලා තියෙනවා අනිච්ච දුක්ඛ අනත්ත නේ ඔබ අහලා තියෙනවා අනිච්ච දුක්ඛ අනාත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා තුන ප්‍රබාල දෙන්නේ. අල් බුදුහාමුදුරුවෝ කියේ මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ත. ඔබ ඔක සිංහල වචන එකනේ අහලා තියෙන්නේ. සිංහල වචන එක වැරදි. සිංහල වචන එක වැරදි. අනිත්‍ය අනිච්ච කියලා කියන්නේ අනිත්‍යට නෙමෙයි. අනිච්ච කියන්නේ මොකද? ඉච්ඡ නැතිකම. ඉච්ඡ නැහැ. ඉච්ඡ කියන්නේ මොකක්ද? කැමැත්තට. ඉච්ඡ කියන්නේ කැමැත්තට. ඉච්ඡ නැහැ. කැමැත්තට අනුව නැහැ. ඔබ ඇත්තටම ඔබගෙන් ප්‍රශ්නයක් ඔබ දුකටපත් වෙන්නේ ස්ථිර නැති හින්දාද තමන්ගේත් කැමරිලෙද පවතින දෙන්න. ඒකට උත්තරය දෙන්න. මම කියන්නේ සිංහල පරිවර්තනය කරන්න ගිහිල්ලා අනාගෙන ඉන්නේ. යන හේතුව මම කියන්න දවසක. තද බුලවුන දර ගියෝ. ඔබ දුකටපත් උනේ මේ ලෝකයේ මේ දක්වා අනිත්‍ය හින්දාද? ඒ කියන්නේ ස්ථිර නැති හින්දාද? එහෙම නැත්නම් Tamanට කැමති විදිහට පවත්ව ගන්න බැරි වෙච්ච හින්දා. Tamanට කැමති විදිහට පවත්වන්න බැරි වෙච්ච හින්දා. අනිත්‍ය හින්දා නෙවෙයි. මේ මේ ස්ථිර නැති කමක් හින්දා නෙවෙයි. Tamanට කැමති විදිහට පවත්වන්න බෑ. එහෙනම් ඔබ ඒක තේරුම් ගන්න. යද නිච්ඡං තන් දුක්ඛස් යමක් අනිත්‍ය නම් ඒක දුකයි ඕදනත් යමක් අනිත්‍ය නම් ඒක දුකයිද නැද්ද දුකයි තමන්ගේ කැමති විදිහට පවත්වන්න බැරි නම් දුක නැද්ද ගන්නකොයි ශරීරේ හිතලා බලන්නකො මේට අවුරුදු 15කට ඉස්සෙල්ලා කොහොමද හිටියේ දැන් ගිහලා බලනවා කන්නඩියක් ගන්න. දැන් කොහොමද මූණ දෙන්නේ කියලා. මම හතුරක්ද දැනෙන දුකක්ද? දුකක්. ඇයි ඒ? Tamanට කැමති විදිහට පවත් ගන්න බැරි වුණා හරියට. ලෙඩක් හැදුනා. ඉස්තිර නැති හින්දාද? Tamanට කැමති විදිහට දැන් පවත් ගන්න බැරි හින්දාද? ඈ? දැන් අත හොරවන්න බෑ. දැන් අත පාන නෑ. ඈ? දැන් දුක දැනෙන්නේ අනේ මම මොනවද හිතන්නේ? අනේ මම මේ අතින් කොච්චර දේවල් කළාද? ඈ? අනේ මම මේ අපේ මෙහෙම කළා මම මෙහෙම කළා මම මෙහෙම කළා දැන් මට ඒක කිසි දෙයක් කරගන්න බෑනේ ඈ Tamanට කැමති ලෙස පවත්වන්න බෑ අන්න දුකයි දුව විභාගයට එල්ලෙනවා පුතා විභාගයට එල්ලෙනවා දැන් මොකද හිතෙන්නේ දුක ඇයි Tamanට කැමති විදිහට පවත්ව ගන්න බැරි වුණා Taman කැමැත්තෙන් හිටියේ ඒ ස්ටාර් එක ළමයා දුකයි තමන් ප්‍රාර්ථනා කරේ විකද අම්මගේ මරණේ නෑ. අම්මා මැරුණා. දුකයි. ඇයි? තමන්ට කැමති විදිහට පවත්ව ගන්න බැරි වුණා අම්මාව. තාම හදිසි දරුවෙක් මැරුණා. දුකයි. ඇයි? තමන්ට කැමති විදිහට පවත්වන්න බැරි වුණා. ස්ථිර නැති කතාවක් තත්ත්වකින් ගන්න පුළුවන්. නමුත් සීළු දෙක සත්‍ය නෑ. එහෙනම් මේ ලෝකේ ඔබ දන්නවා යම් සදාකාලීන උද්දයක් තියෙනවා. මොකද්ද ඒ? අනිච්චතාවය. ඒකද අනිච්චතාවය? තමන් කැමති ලෙස පවත්වන්න බැරි වීම. ඔබ පිළිගන්නවද නැද්ද? ඔබට ඔබට කැමති විදිහට පවත්වන්න පුළුවන් දේවල් නේද? එක දෙයක් හොයලා කියන්න. ඔබට කැමති විදිහට පවත්වගෙන ඉන්න පුළුවන්. මේ ශරීරයේ තියෙන එක දෙයක් ඔබට කැමති විදිහට පවත්වන්න. ඔය ඉරියව්වේ ඉන්නකො පුළුවන් නම් එක දිගට. අඩුම තරම්. ඈ? පුළුවන් දින්න. ඇද්ද විල්ලංග හැම දින්න. පුළුවන් දින්න. නෑ. ඉතින් මේ අත ඔබගෙනේ. ඔය අත ස්වභාවයෙන් මෙහෙමනේ නවන්න පුළුවන්. අනික අතට නවල බලන්න පුළුවන් කියලා. මේ එකක්වත් Tamanට කැමති විදිහට පවත්වන්න පුළුවන්ද? දැන් ඔබට එක බාර ඇද්දක පේන්නේ නැතුව ගියොත් එහෙම. ඔන්න වගේනේ ඇද්දක. එළියක් නේද? එහෙනම් ඔබ දුකටපත් වෙන්නේ මේ කැමැති ලෙස මේ ලෝකේ පවත්වන්න බැරි නිසා නේද? හොඳට මෙන්න මේක අවබෝධ කරගන්න. ඔබ අද මෙතනට ආවේ මෙන්න මේක අහන්න. මේ වෙලාවේ ඔබට නිදිමතක් ආවොත් මහා කරුණයක් ඔබ කරගෙන තියෙනවා. ඇයි? මැනික් ගල දැකනගත් ඔබට නිින්ද ගියා. අනිත් අය මැනික් ගල දෙන යන්නේ ගියා. අමාරුවෙන් හරි හැරගෙන ඉන්න. හොඳම හරේ දැන් යන්නේ. ඔබ බෞද්ධ වුණා දැන් ඔබ බෞද්ධත්වයෙන් ආර්යත්වයට අරගෙන යන්න හදන්නේ ඔබ බෞද්ධ වුණා නම් ඒක දන්නේ ඔබ කිහිප මම නෙමෙයි එහෙනම් මේ ලෝකේ පවතින දේ එකම සත්‍යතාවයක් තියෙනවා මොකද්ද අනිච්චතාවය සියලු වස්තුන් අනිච්චයි. සබ්බේ සංඛාරා අනිච්චා. අනිච්චාවත සංඛාරා සියලු සංස්කාරයෝ අනිච්චයි. යද නිච්ඡං තන් දුක්ඛං යම අනිච්චනං ඒක දුකයි. දැන් ඔබ ඒක දන්නවා. දුකට ඔබ කැමතිද? දුකට ඔබ කැමතිද? නැහැ. එහෙනම් ඊළඟ සත්‍යතාවය ගන්න. මොකද්ද? යද් යද නිච්ඡන් තන් දුක්ඛං යං දුක්ඛං තද නත්තා නිතරම තමන්ව දුකෙහි අලවන දේවල් අනත්තා කියන්නේ මොකද්ද? අසාර කියන අර්ථය. අසාර කියන අර්ථය. අපි ගන්නවක මොකක් කියලාද? අනාත්මයි කියලා. බුදුහාඳුරු අනාත්ම කියලා වචනය දේශනා කළා. බුදුහාඳුරු අනාත්ම කියලා එකක් දේශනා කළා. හ්ම් ඒ කාලෙදිම වාද දෙකක්. එකක් මොකද්ද? සාස්වත වාදය. බුදුහාඳුරු සාස්වත වාදියෙකුත් නෙමෙයි. ඒ කියන්නේ මොකක්ද? මේ ලෝකේ ස්ථිරයි කියන. ස්ථිර බවකින් මේවා මේ ලෝකේ තියෙන්නේ කියන. සාවත්‍ය කියන්නේ උච්ඡේද දෘෂ්ටියේ ඉඳපය. ඒගොල්ලෝ කිව්වා නෑ. මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර නෑ. ඒක බුදුහාඳුරු දෙපැත්තටම නැති දෙයක් කියන්නේ. එහෙනම් අනාත්මයි කියන වචනේ බුදුහාමුදුරන්ට පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. අනාත්ම නෙමෙයි ඔක නම. අනාත්ත. අනාත්ත කියලා කියන්නේ අසාරයි කියන එක. සාර නැහැ. අර්ථවත් නැහැ. අසාරයි. ඔබව නිරන්තරයෙන් දුකටපත් කරන දේවල් සාර දේවල් අසාර දේවල් ඔබ හිතන බලන්න එහෙනම් දැන් ඔබ පිළිගත්තා. මේ ලෝකයේ කිසිම දෙයක් ඔබ වසඟේ පවත්වන්න බෑ කියලා. ඔව්ද නැද්ද? එක දෙයක් හරි තියෙනවා නම් කියන මාත් කැමති ඒ දේ අසුරු කරන්න. එහෙනම් ඔබ පිළිගන්නවා තමන් වසඟේ පවත්වන්න බැරි වෙනකොට අපිට ඒවෙන් දුක එනවා කියලා. එහෙනම් ඔබෙන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි නිරන්තරයෙන් තමන්ව දුකටපත් කරන වස්තුන් සාරද අසාරද කියලා. මොකද උත්තරේ? අසාරයි. එහෙනම් ඔන්න අකුරු අටයි පද තුනයි පොළවේ තියාගන්න. මෙන්න මේක තමයි සෝතාපන්න වෙන්න තියෙන මඟ. භාවනා කළා සෝතාපන්න වෙන්න බෑ පින්වතුනි. දස්සනේන පහතබ්බ. දහම් දර්ශනයෙන් පහ කරගත යුතු කොටස පහ කරගන්න ඕනේ. සෝත ආපන්න කියන්නේ ඇසීමෙන් පැමිණෙන කියන අර්ථය. දහම් ශ්‍රවණයෙන් තමයි ඔබ සෝතාපන්න වෙන්නේ. මහා ප්‍රඥාවක් ඔළුවේ තියාගෙන මේ ධම් ශ්‍රවණය කළා නම් ඔබ ඒ කාන්තයෙන්ම සෝතාපන්න වෙනවා. ඔය අකුරුවටයි පද තුනයි කියන්න තමයි බුදවරු මේ ලෝකෙට පහළ වෙන්නේ. ඒ කියන්නේ මිනිස්යාව සෝතාපන්න කරන්න. එතනින් එහාටයි නිවන් මඟ පටන් ගන්න. ඔය අපූර්වටයි පද තුනයි ගැන හොඳට මෙනෙහි කරන්න. හොඳට මෙනෙහි කර කර බලන්න. තමන් ගාව තියෙන හැම වස්තුවකටම දදා බලන්න. මේක සාරද අසාරද කියලා තේරෙයි. සාරද අසාරද කියලා තේරෙයි. අන්න එතකොට ඒකාන්ත හැඟීමක් එයි. කොයි මොහොතේ හෝ ඔබ මෙනෙහි කරගෙන යද්දී නැහැ ඒකාන්තයෙන්ම මම සෝතාපන්න වෙනවා ඒකාන්ත හැඟීමක් Tamanට ඇති වෙයි අන්න ඔබ තුල සීලයක් පිටුවා මේ කිසිම අවස්ථාවකදී Taman කරන ව්‍යාපාර වලට ප්‍රශ්නයක් නැහැ ඒවා හොඳට කරගෙන හැබැයි පාප කර්ම කරනවා නම් ක්‍රියාපාර වශයෙන් ඒව නතර වෙනවා සත්ව ඝාතන ගණිකා වූ වෙනදාන් ඒ වගේ දේවල් වහල් වෙලඳන් ඔයගේ දේවල් කරනවා නම් වසවිස මද්‍රව්‍ය ඒ වෙනදාම් කරනවා නතර වෙයි එහෙම නැත්නම් සාමත්මක ව්‍යාපාරවත් පෞල් ජීවිත අසාර්ථක වෙන දෙයක් මෙතන හිතුනේ නැහැ ඔබ මේ දේ ගැන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යද්දී මේ ලෝකේ සාරය කියන හැඟීමෙන් Tâm với người nọ e මේ ලෝකේ සාරයි කියන දෘෂ්ටියෙන් Taman අයින් වෙනවා. ඒ Tamanගේ ජීවිතය රැකගෙන යනවා ඉස්සරහට ප්‍රශ්නයක් නෑ. කාමයේ විඳගෙන ඉස්සරහට යනවා. සෝතපන්න බව කිසිම බාධාවක් නෑ. විසාකාව සෝවාන් වුණේ අවුරුදු 7 දී ළමයි 12 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. කිසිම බාධාවක් නැහැ ඒවට. සෝතාපන්න වුණාම ඔබ සීලයක පීඩනවා. එතකන් ඔබ තුල සීලයක් නැහැ කිව්වේ ඒකයි. සිල් කියන ඒවා සමාදන් වෙන්න බෑ පින්වතුනි. යම් සමාදානං තං වතං යම් සමාදානයක් ඇද්ද ඒක වතක් සංවරත්තේන සීලං සංවරයයි යන අර්ථේනුයි සීලය කියන එකෙන්නේ ඔබ එතකොට සමාදන් වෙන්නේ සිල් නෙමෙයි මොනවද වත ඔබ පංච වතයි ඔය සමාදන් වෙන්නේ පංච සීලය නෙමෙයි පංච සීලය තියෙන්නේ කවුරු ළඟද? සෝවාන් වෙච්ච උත්මයෝ ළඟ. ඔබ සෝවාන් වෙනකන් ඔබ තුල සීලයක් නැහැ. ඔබ තුල තියෙන්නේ වතක්. ඔබ තුල පූර්ණය කරපු වතක් තියෙනවා. ඒකයි මම කිව්වේ. ඔබ තුල සීලයක් නැහැ කියලා. එතකොට පද තුනම නේද? ඔව් අපූර්වතයි පද තුන කියන්නේ දෙකම එකයි. ඒක දෙකක් කිව්වේ. එකක් කියන්නේ. අපූර්ව වලිනුයි පද වලිනුයි කිව්වේ. අපූර්වතයි පද තුනයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඔය ටික මේ ලෝක කිසිම කෙනෙකුට කියන්න බෑ. පාදලා දෙන්න බෑ. මුත් කෙනෙකුට බුදු කෙනෙක් තමයි ඕක මුලින්ම ප්‍රකාශයට පත් කරන්නේ. මේ ලෝකේ අනිච්චයි කියලා. මේ ලෝකේ තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියලා. මේ ලෝකේ අපිට වැඩිපුරම දුක ගෙනත් දෙන්නේ අපි ප්‍රිය කරන වස්තුද අප්‍රිය කරන වස්තුද? ප්‍රිය කරන වස්තු. ඔබ කවුද මුලින්ම කිව්වේ? තමන් වටගේ පවත්වන්න බැරි වී ප්‍රභාකරන්ගේ මරණය හොඳ දෙයක් අපිට අම්මගේ මරණය නරක දෙයක් අපිට නේද දරන්න බැරි කාගේ මරණයද හතුරාගේ මරණයද අම්මගේ මරණයද අම්මගේ මරණය එහෙනම් හතර ප්‍රභාකරන් නෙමෙයි බලනකොට කවුද? අම්මා. ඇයි? අපිට දුක ගෙනත් දුන්නේ ප්‍රභාකරන් නෙමෙයි. කවුද? අම්මා. ඕද නැද්ද? මම හතරක් කියනවා නෙමෙයි. බලනකොට එහෙමයි නේද? ඒ අපිට දුක ගෙනත් දුන්නේ. ඒක පුතාට දුක ගෙනත් දෙන්නේ අල්ප ගෙදර පුතාට. අල්ලපු ගෙදර පුතයි අපේ පුතයි දෙන්න. නාන්න ගියා දෙන්නම දිය ගිල්ල මලා. ඒ තමන්ගේ ජීවිතේට හානි කලේ කවුද? තමන්ගේ පුතාද අල්ලපු ගෙදර පුතා. තමන්ගේ පුතා. තමන්ට පිස්සු ඇදෙන්නේ කවුද? තමන්ගේ පුතා. අල්ලපු ගෙදර පුතා නෙමෙයි. එහෙනම් ඔන්න ඔය ටික මේ ලෝකෙද කියන්නේ බුදු කෙනෙක්. ඔය අකුරු වටයි පද තුන මෙනෙහි කරලා බලන්න. කාරණාවෙන් කාරණාවට දාලා බලන්න. එතකොට යම් තලයකට Tamange හිත එයි. යම් දවසක Tamanට බුදුන් කෙරෙහි අචල වූ ශ්‍රද්ධාවක් ඇති වෙයි. මුළු ලෝකෙම එක පැත්තක් වුණත් බුදුහාඳුරෝ තනි වුණත් මම බුදුන්ගේ පැත්තේ ධර්ම රත්නයේ කෙරෙහි අචල වූ ශ්‍රද්ධාවක් එයි මුළු ලෝකෙම ධර්මයට විරුද්ධව කතා කළා. මම ධර්මයේ පැත්තේ. ආර්ය වූ මහා සංඝ රත්නය ගැන අචල වූ ශ්‍රද්ධාවකදී මුළු ලෝකෙම ඒ සංඝ රත්නයට සම්රුණ්ඩ නෙමෙයි සංඝ රත්නයට විරුද්ධව කතා කළත් මම උන්වහන්සේලගේ පැත්තේ. ඒ වගේම ආර්ය කාන්ත සීලයක් ඇති නොකැඩෙන නොබිඳෙන සීලයක් ඇති වේ. අන්න එදාට ඔබ සෝතාපන්නයි. ඔබ සතර අපායෙන් මිදුණා වේ. ඔබට සක්විති රජ পদවිය ලක්ෂ වාරයක් ලැබුණාටත් වඩා වාසනාවන්ත දෙයක් උදා වුණා වේ. ඔන්න ඔය දේ හිතන්න. අනිත් च දුක්ඛ අනත්ත හිතන්න හැම වස්තුවකටම දදා හිතන්න ගන්න වස්තුව පුතාව ගන්න අම්මව ගන්න ළඟ ඉන්න අයව ගන්න තමන්ගේ යාළුවව ගන්න මට පුතාව තමන් වසඟේ පවත්වන්න බෑ මගේ වසඟේ මෙයාව පවත්වාගෙන ඉන්න බෑ අනේ මේ වෘතල් කමිට ඉන්නවනම් කොච්චර එකක්ද කියලා හිතනවා. අනේ මු ලොකු වෙනවා. දඩපර වෙනවා, බුළු ගන්න යනවා, ගෑනු පස්සේ යනවා මොනවා හරි වෙනවා. අන්නකම දුකයි. අනිත්‍ය කියන හැමදේම දුක නෙමෙයි. අනිත්‍ය කියන ආදරේ නෙමෙයි අපි මේ කියන්නේ. ඒකයි මම කියන්නේ පටල ගන්න එපා. ඔය පාලියෙන් සිංහලට හරවද්දී වෙච්ච වැරදි නිසා අද ගොඩාක් කට්ටිය වැරදි පාරේ යනවා. මේ කතා කරන්නේ අනිත්‍ය ගැන නෙමෙයි. මොකක් ගැනද? අනිච්ච කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ අනිච්ච කියන pāli වචනේ. ඉච්ඡ කියන pāli වචනේ තේරුම කැමැත්ත. අනිච්ච කියන්නේ කැමැතිසේ නැති වීම. ඕක හරවගත්තා අනිත්‍ය කියලා. අනිත්‍ය දේවල් හැම එකක්ම ඒ කියන්නේ දෙයක් ස්ථිර නැත්නම් ඒක දුකක් වෙන්නම විදිහක් නෑ නේද? ඈ අම්මගේ ජීවිතේ ස්ථිර නැත්තම් දුක අතනපත්. ස්ථිර නැත්නම් දුක. ස්ථිර නම් සැප. හරිද? ඒක හරි. හරි ඒක ඔකට ගැලපෙනවා. සදාකරන්ගේ ජීවිතේ ස්ථිර නන්ද දුක, අස්ථිර නන්ද දුක. ස්ථිර නන්ද දුක. නේද? එහෙනම් බුදුදහම වැරදි නේද? බුදුදහම කෙනෙක් වරදින්න පුළුවන්ද? ඈ? තථාගත ධර්මයක් වරදින්න පුළුවන්ද? ඔන්න ඕකයි කියන්නේ. පිළිකාවක් ස්ථිර වුණොත්ද දුක අස්ථිර වුණොත්ද දුක ස්ථිර වුණොත් නේ දුක එහෙනම් මෙතන කීකීටි අනිත්‍ය නම් අනේ මේ මේ නිත්‍ය නැති වුණාම කියන්නේ ස්ථිර නැති වුණාම දුකයි කියන ඉතින් පිළිකාවක් ස්ථිර නැති වුණාම සැපක් නේ ඒක හොඳ වෙනවා ප්‍රබහාරණේ ජීවිතේ ස්ථිර නැත්තම් අපිට ලැපක් නේ මොකද බුදුබණ කොහොමද එකකට එකක් අනිකට තව එකක් වෙන්නේ. එහෙම වෙන්නේ දෙයක් නෑ. දැන් වැටුණාද වැරදිලා තියෙනවා කියලා තැනකදී. ඒ අකුරුවට ආයෙත් එක්ස්ප්ලেইন කරන්න. අනිච්ච අකුරුවට දෝන නැත්නම් ඒක තේරුම දෝන. අකුරුවට. අනිච්ච ආ නි ඉච්ච. එතකොට තුනයි. ඒක එක්ස්ප්ලেইন කරන්න ආ කියන්නේ දැන් එහෙම නෑ ඒක වචනේ ගන්න. අනිත්‍ය. පද තුනේ මේ වචන තුනේ. ඔය ඒ පද තුනට අඩංගු වෙලා තියෙන අකුරු අටක්. ඔය අකුරු අට එක්ස්ප්ලනේෂන් එකක් නැද්ද? අකුරු වෙන්නේ මෙන්න මීනින් එක හැදෙන්නේ. පද තුනේ. පදවලනේ මීනින් එක හැදෙන්නේ. අකුරු අට. නෑ අකුරු අටයි පද තුනයි. හරි. පද තුන හරි. ඔව්. අකුරු අටක් තුනේ. ඉතින් ඒකෙන් තියෙන අකුරු අට. අකුරු අටෙන් තමයි පද තුන හැදලා තියෙන්නේ. පද තුනට අකුරු අටක් හරි හරි මං අහන්නේ මොකද්ද අකුරු අට කියන එකේ දැන් අටක් කරා තියෙන ඉපදා කියලා කිව්වනේ අකුරු අටයි පද තුනයි කිව්වා. ඉතින් එහෙම තේරුමක් නැති අකුරු අටක් කියයිද? දැන් මෙතුමිය කියන දේ <coughs> දෙයක් තියෙනවා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බුදු කෙනෙක් කියන්නේ තේරුමක් තියෙන දෙයක්. ඔව් මෙහෙමයි. නව ඔතනදී දැන් අර ඔතන දෙපැත්තක් තියෙනවා. දැන් මෙතුමිය කියන දේ පැත්තක් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඔතන ඔය අකුරු අට කියන කතන්දරේදී ඔය අකුරු අටට වෙන වෙනම තේරුම් ගන්න පුළුවන් විදිහක් තියෙන්න පුළුවන්. සමහර විට ඒක දන්නේ නැහැ. නැත්තම් නිකන් කියන්නේ. මොකද සමහර විට කියන්නේ එතකොට ඔය තේරුම දෙන්න පුළුවන් තව කාට විතරද? එක්ක අරහතුන් වහන්සේ කෙනෙකුට නැත්තම් බුදු කෙනෙකුට. හරි එහෙම තියෙනවා නම් එහෙම නැත්තම් ඒ අටක් කරා තීනි පදා කියලා කියන්නේ අකුරු අටක් පද තුනක්. ඒ අකුරු අටත් එක්ක ඒ ඒ පද තුනේ අඩංගු අකුරු අටෙන් මේක කියවෙනවා කියන එක තමයි එතන කියන්නේ. නමුත් අර වගේ දෙයක් තියෙන්න පුළුවන්. ඒක නෑ කියන්න මට අයිතියක් නෑ. මේ සිතේ ඇතිවෙච්ච කුතුහලය මේ වගේ දෙයක් තියෙන්න පුළුවන් කියන දේ නෑ කියන්න මට අයිතියක් නෑ. මම බුදු කෙනෙක් නෙමෙයි නිසා. සාමාන්‍ය බුදු කෙනෙක් එහෙම තේරුමක් නැති එකක් කියන්නේ යම්කිසි තේරුමක් ඇති කියන්නේ. ඔව් එතන අපිට ඔගේ තේරුමක් තියෙන විදිහට ගන්න පුළුවන්. ඒ තමයි මේ පද තුනේ තියෙන අකුරු වටෙන් මෙන්න මේවා කියවෙන්නේ. කියන එක. එතන මේ අකුරු අටෙන් හැදිච්ච මේ පද තුනෙන් මෙන්න මේ ටිකයි කියවෙන්නේ කියන එක. අපිට එහෙම අරගෙන යන්න පුළුවන්. නමුත් සමහර විට ඒ අකුරු වලට වෙන වෙනම තේරුම් තථාගතයන් වහන්සේ නමකට දෙන්න බැරි කියලා අපිට කියන්න බෑ. මොකද ධර්මය අපිට අයිති නැති නිසා. ධර්මය අයිති කාටද? තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ තමයි ධර්මයේ දේශනා කරන්නේ. තථාගතයන් වහන්සේගේ මනසේ තමයි ධර්මය ඇති උනේ. ඔව්. ඒකවල ගුණාන්දෝ කියපෝ භාෂාවෙන් නෙමෙයි ඔය අකුරු මේ විපත් කරලා තියෙන්නේ ඒක තවත් කෙනෙක්ගේ ඉන්ටර්ප්‍රිටේෂන් එක. ශබ්දනේ අපි ගන්නෙ. ඒකනේ ඒකනේ අර අනිච්ච කියන වචන දෙක එකක් විදිහට හලගන්නේ ඒකනේ අපි. පාලි භාෂාවට අකුරු නැහැනේ. පාලි භාෂාව කියලා කියන්නේ මාගදී භාෂාව. මාගදී භාෂාව කියලා කියන්නේ විශ්ව භාෂාව. ආභාස්තර බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මියෝ ගාව තිබිච්ච භාෂාව තමයි මාගදී භාෂාව කියන්නේ. මොකද අපි හැමෝම පළවෙනිගෙන ඉන්නේ ආභාස්තර බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මයන්ගේ. ඒගොල්ලෝ තමයි මේ දීඝනිකාය අග්ගඤ්ඤ සූත්‍රයේ මේක සඳහන් වෙනවා මේ මේ ඒ ආපු බ්‍රහ්මයෝ රසබුතු විය වළඳන ඒ විදිහට ඒ විදිහට තණ්හා නැති වෙලා තමයි මේ අපේ මේ සත්‍ය උදා වෙලා තියෙන්නේ අපිට මේ වෙනකොට. ඒකෝර ඒගොල්ලන්ගේ භාෂාව තමයි මාගදී භාෂාව කියලා කියන්නේ. ඒකනේ ලෝකේ තියෙන භාෂාවලින් මාගදී කියන භාෂාවවත් pāli භාෂාවට අකුරු නෑ. ඒ ඕනේ භාෂාවකින් ලියන්න පුළුවන්ගේ ශබ්ද රටාවක් විතරයි. බුද්ධාගම කියන දේ හරියාකාරවම පැහැදිලි කරන්න පුළුවන් කියන හොඳම භාෂාව මොකද්ද? පාලි. පාලියෙන් ඔබ සිංහලට පරිවර්තනය කරන්න ගියොත් හරිම අමාරුවක වැටෙනවා. ඇයි හේතුව? අද වැටිලා තියන්නේ අමාරුයි. අද වැටිලා තියන්නේ අමාරුයි. මොකද අමාරුව? බුද්ධඝෝෂ අටුවාචාරින් වහන්සේ මොකද කළේ? පාලි භාෂාව පෙරළුවා සිංහලට. බුද්ධ වහන්සේ කියන්නේ රහත් වෙච්ච හිමිනමද? ඈ? තථාගතයන් වහන්සේ නමක් දේශනා කරපු ධර්මයක්. මේ භාෂාවෙන් තවත් භාෂාවකට පෙරලන්න පුළුවන්ද? හද්ද පෘථග්ජන ආඳුර කෙනෙකුට. මම එක වචනයක් කිව්වොත් මෙතන ඉන්න පුළුවන් ඉංජිනේරුවෙක්, දොස්තර කෙනෙක්, ලෝයර් කෙනෙක්, ඈ? තව තව ව්‍යාපාරිකේ. ඔය හතර දෙනාට ඒ වචනේ තේරුම හතර විදියකට නෙමෙයි යන්නේ. ඈ හතර විදියකට නෙමෙයි යන්නේ. හතර විදියකට. එහෙනම් තථාගතයන් වහන්සේ නමකගේ සද්ධර්මය හිතනවද ලේසියෙන් තව භාෂාවකට පෙරලන්න පුළුවන් කියලා. ඒකට අර්ථ පරිසම්මිදා ඥාණය, නිරුක්ති පරිසම්මිදා ඥාණය තියෙන උත්මේකට විතරයි ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ අරහත් හිමිනමකට හෝ අරහත් වෙන්න ඔන්න මෙන්න හිමිනමකට ඒව පහළ වෙන්නේ. අටුවාචාරින්. බුද්ධ කෝස අටුවාචාරින් වහන්සේ කියලා කියන්නේ ඉන්දියාවෙන් ආපු මේ මේ Hindu ආගමකින් මහාන වෙලා මේ ආපු හාමුදුරුවම. එයා මොකද කළේ? මේවා පෙරළුවා සිංහලට. දැන් අපි ඒව ඉස්මුදුනේ තියාගෙන මේ සිංහල ටික අරගෙන යනවා. තාලිය පෙළ දහමට කිසිම දෙයක් වෙලා නැහැ. බුදු දහම වෙනස් වෙලා නැහැ පින්වතුනි. වෙනස් වෙලා තියෙන සිංහල අටුවා. මහා විහාර සමයේදී හත් දවසක් ගිනිගත්තු රහතන් වහන්සේලා සිංහලට අත් පෙරලපුවා. මහා විහාර සමයේ රහතන් වහන්සේලා සිංහලට පෙරලලා තියෙනවා පොත්. ඒවා කාලිංග මාගල අරේ මේ ඇවිල්ලා මොකද කළේ? ඔක්කොම ගිනිපත් කළා. ඒවා ඉවරයි. ඊට පස්සේ බුද්ධඝෝසතු ආචාර්යින් වහන්සේ පෙරළුවා මේවා සිංහලට. මොකද මාගදී භාෂාවත් මේ පාලිය කටපාඩමින් අරගෙන ආවේ කොහෙවත් ලිව්වේ නැහැ. ඒක නිසා තමයි සූත්‍ර 84000න් 18000 ගණනක් ඉතුරු වෙලා තියෙන ඉතුරු ටිකක් ගන්නෑ. සසංගත හැදලා මැරෙන්නේ නැති මරලා දාන්නේ නැති අන්න යාගමි කිය ඔය විදිහට කළා කළා කළා කළා නැති වෙලා ගියා දැන් 84000කින් ඉතුරුලා තියෙනවා 18000ක් ඉතින් මේක අර සිංහල පරිවර්තනය කරන්න කියලා වෙච්ච වරද්ද නිසා අද ලෝක අමාරු කරලා තියෙනවා ලෝක අමාරු කරලා තියෙනවා ඒ පුංචි ධර්ම කාරණාව තමයි මේ කතා කළේ තම අපිට වැරදිත් දැන් ගොඩාක් තියෙනවා මේවා කතා කරන්නේ තව හත් දවසක්වත් එළියෙන් කතා කරන්නේ නැහැ. හරිද දැන් ටික. නිවන ඇහැරුණේ ඇයි කියලා. ඇයි අපිට නිවන දුර වුණේ? හත් අවුරුදු කුමාරවරු රහත්ත්වයටපත් වුණා නම් ඈ හත් අවුරුදු දෙක වසර ළමයි පත් අරහත්ත්වයටපත් වුණා. ඔබට දැන් අවුරුදු 75ක් වෙනවා 60ක් වෙනවා 55ක් වෙනවා 45ක් වෙනවා 30ක් වෙනවා ඔබ අඳුම තරමේ සෝවාන් වෙන්න පුළුවන් වෙලා තියෙනවා එකක් ඔබට වුණාව නැහැ අනිත් එක ඔබට පින නැහැ. අනිත් එක ඔබට නියම සත්‍යර්මයේ ශ්‍රවණය වෙලා නැහැ. ඇත්තටම එහෙම නෙවෙයි. ඒ කියන්නේ දැනට ඒ කියන්නේ අපේ රටේ වණ කියනවා රකින්නවා ඔක්කොම කරනවා. ඔය ආව පෙරදහම වැරදි හින්දා නෙමෙයිද ඔය ඒක තමයි. ඒක තමයි ප්‍රධාන හේතුව. මොකද ඒකට යොමු වෙච්ච පිරිසක් ඉන්නවනේ. දැන් සාමාන්‍ය මිනිස්සු යොමු වෙලා නැත්තේ. නමුත් යොමු වෙච්ච උත්තරයන්ටවත් ඒකට ළඟා වෙන්න බැරි වෙලා තියෙන්නේ ආනාපාන සතිය කියලා. ඔන්න ආනාපාන සතිය. දැන් හුස්ම අරගන්නවා පිට ගන්නවා කියන ආනාපාන. දැන් මම මේ කිව්වොත් මට මේ මට බණි තමයි. ඈ ඒක ආනාපාන සතිය ගැන උත්තරයට ගැන පිට ගැනීම නේ ආනාපාන ආනාපාන. ඈ ඒකනේ නානාබනලතිය කියන්නේ. මේ විකාර කතා කරන මේ අලුත් ධර්ම හදන්න හදනවා කියලා හිතේ තමයිරට නෑ. තථාගතයන් වහන්සේ දේශනා කරපු ආනාපානසතිය කියන්නේ ඔය හුස්ම හිල්ල ගැනීම පහළට ගැනීම නෙමෙයි. ඒක මේ Hinduන්ගේ භාවනා ක්‍රමයක්. ඒක තමයි අර දමරු 7 දී ආත්තවරුදු කුමාරයා දමරු 7 දී අහසේ බලක් බඳගෙන භාවනා කළේ. ආනේ ආනාපානසතියයි ඔය කියන ආනාපානසතිය දෙකම එකයි. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරපු ආනාපානසතිය ඊට වඩා ගොඩාක් වෙනස්. එකින් එක විග්‍රහ කරලා දෙන්න පුළුවන් බොරු කියලා දෙන්න. ඉතින් අපිට අද ඒක නැති වෙලා. අපි මොකද කරන්නේ? මේ හද්ද ලෞකික භාවනාව ලෝකෝත්තර වශයෙන් වඩන්න හදනවා. කොහොමද? දීගං වා අත්තසන්තෝ දීගං අත්තසාමීති පජානාති රත්තං වා අත්තසන්තෝ රත්තං අත්තසාමීති පජානාති කිය කිය නේද දීර්ඝ හුස්ම ගන්න ගමන් දීර්ඝ හුස්ම ගන්නවා කියලා හිතනවා දීර්ඝ හුස්ම පිට ගන්න ගමන් දීර්ඝ හුස්ම පිට කරනවා කියලා හිතනවා ආනාපාන සති ඕක ලෞකික ආනාපාන සතිය. ඕකෙන් ධාන ලබන්න පුළුවන්. මොන ධානද? වායෝ කසිනියක් වෙන. වායෝ කසිනිය. වාතයට හිත බඳලා තියා ගැනීම. ඕක ලබලා වාතයේ හරහා සුස්කල යන්න පුළුවන් උඩින් යන්න පුළුවන් ඕවගේ දේවල් ලැබුවේ ඇයි? නිවන ලබන්න බෑ. ඔය විහිළුවට ලක් කරලා දැන් තමයි නිරෝධානුපස්සී අපසිස්සාමිති සික්කටි කියලා කියනවා. තමන් නිරෝධයට සමවැදුනා කියලා හුස්ම ගැනීමෙන් හික්මනවා කියලා හිතනවා. බලන්න ඉතින් මොන තරම් බොරුද කියලා. නිරෝධයට සම්බන්ධිත කෙනෙක් හුස්ම ගන්නෙ කොහොමද? නිරෝධ සමාපත්තිය කියන එකට සම්බන්ධුනාම හුස්ම ගන්න නැහැ පින්වත්නි. තමන්ගේ ශරීරය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙනවා. ඒ වෙලාවේ තමන්ගේ ශරීරයට ඔක්සිජන් සපයන්නේ කවුද? හුස්ම නෙමෙයි. මේ රෝම කූපස්ති. ඒ තරම් තමන්ගේ මනස තීව්‍ර වෙන වෙලාවක තමන්ගේ ශරීරයට අවශ්‍ය හුස්ම ඔක්සිජන් ටික සපයන්නේ කවුද? මේ රෝමකූ පස්සෙන් එන ටිකෙන්. නිරෝධානුපස්සී අස්සදීසාමිති වික්කති කියනවා. ඉතින් ඔය බොහෝම වැරදි ඉස්සතයි. ටික ටික ටික ටික මේවා අධිගස්සගෙන ඉස්සරහට යන්න පුළුවන්. කොහොමත් ලංකාවේ සාසනය තවදුරටත් ස්ථාපිත වෙනවා තව නොබෝ කලකින්. රහතන් වහන්සේ නමක් පහළ වෙලා ඉරිදිය පානවා. මහා කාලයක් නෑ ඒකට. තව අවුරුද්දක් දෙකක් ඇතුළත මේ දේවල් සිද්ධ වෙයි. ඔබ මතක තියාගන්න. හන්දියකට ඇවිල්ලා ඉන්නේ. මොකද්ද ඔබ කරන්නේ කියලා. අද ඔබ බෞද්ධයෙක් වුණා නම් ඒත් ඇති හොඳට ඕම. තව අකුරු අටයි පද තුන ගැන හොඳට හිතලා බලන්න. අනිච්ච දුක්ඛ අනාත්ම බොහොම හොඳයි. මම හිතනවා මේ දුර බැහැරින්දලා ඇවිල්ලා ඇත්තේ නේද? ගමකින් ධර්මයේ ශ්‍රවණය කළා. මං හිතනවා ඔබ සමහර වෙලාවට නොහසපු ගොඩක් දේවල් අහන්න ඇති. ඔබගේ හිතේ තියෙන කුතුහලයක් සහිතව තිබිච්ච ධර්මකාරණා ඒ කුතුහලය නැති කරගන්න ඇති. ප්‍රශ්න දෙවිච්ච निराකරණය කරගන්න ඇති. අපි ඊළඟ ධර්ම සාකච්ඡා පවත්වන කල් ඔබට පුළුවන් ඔබට තියෙන ප්‍රශ්න ගැන ඔබත් එක්ක තර්ක කර කර ඒව ඉතුරු කරගෙන තියාගන්න ඊළඟ දේ තනදී අහන්න. මේ සද්ධර්මය කියලා කියන්නේ මහා අමුතු දෙයක්. මහා ආශ්චර්යයක්. මහා ආශ්චර්යයක්. මේක ශ්‍රවණය කරන්න පුළුවන් තරම්. මේ ධර්මයේ හැසිරෙන්න පුළුවන් තරම්. තමන්ගේ ජීවිතේ නාස්ති කරගන්න එපා. මට ඔබගෙන් ඉල්ලන්නේ ලොකුම ඉල්ලීම ඒකයි. ඔබ මැරිලා මල පෙරේතයෝ වෙලා බල්ලු බලල්ලු වෙලා උපදින්න එපා. පුළුවන් තරම් පින් කරගන්න ඒ යන අතරමඟ පුළුවන් තරම් කුසල් කර්ම කරගෙන මෙතනින් අයින් වෙන උත්සාහ කරන්න. අයින් වෙන්න ඕනේ ඇයි කියන එක දැන් ඔබට තේරෙනවා. ඒක ඔබ මෙනෙහි කරන්නයි ඕනේ. එකපාරට සමහරට ඔබට ගන්න බැරි වෙයි. මොකද ඔබ කෝටි ප්‍රකෝටි සංසාරයක් තිස්සේ ඔබ නිත්‍යයි සුඛයි ආත්මයි කියන හිත හිතාවා. මේ මම මේ වශයෙන් පවත්වන්න පුළුවන්. මේවා හරි සපදායක දේවල්. කී කී හිත හිතාවා. මේවා හරි සාර දේවල් කී කී හිත හිතාවා. නමුත් දැන් එකපාරට ඔබට ඕක වෙනස් කරන්න බෑ. තුක් ගහලා. වෙනස් කරන්න පුළුවන් වෙන්නත් පුළුවන්. බැරි වෙන්නත් පුළුවන්. ඒකයි ඔබ මෙනෙහි කළ යුත්තේ. කාරණාවෙන් කාරණාව කාරණාවෙන් කාරණාව මෙනෙහි කරන්න. මෙනෙහි කළ ඉවර වෙලා. ඒ ඔස්සේ යන්න. ඉස්සරහට දීපු අඩිය පස්සට ගන්න එපා. ඔබ අද බෞද්ධයෙක් වුණා නම් ඔබ ආයි පුතග්ජනෙක් වෙන්න එපා. බෞද්ධත්වයෙන් සෝතාපන්න මාර්ගයට එවත් ආර්ය මාර්ගයට පිළිපන්න පුද්ගලයෙක් වෙන්න. අඩියෙන් අඩිය ඉස්සරහට තියාගන්න. මේක කිසිම දෙයක් Taman වසඟේ පවත්වන්න බෑ. ඒක අමතක කරන්න එපා. Tamanට දුක එන එක නවත්තන්න බෑ. ඒක අමතක කරන්න එපා. මේ කිසිවක් සාර නැහැ. ඒකත් අමතක කරන්න එපා. එහෙමනම් ඔබ බොහෝ වෙලාවක් සද්ධර්මය ශ්‍රවණය කළා. ශ්‍රවණය කරලා මම හිතන ඔබ ජීවිතේ හදාගන්න දේවල් නෙමෙයි අද ශ්‍රවණය කළේ. ගොඩාක් ඔබ ධර්ම දේශනාවලදී අහන්න හම් වෙන්නේ මොනවද? ජීවිතේ හදාගන්න ලෞකික බණ. පෞල් ජීවිත අරන් යන්නේ කොහොමද? අරකයි මේකයි. නමුත් මම හිතනවා ඔබට අපි මෙතන කතා කළේ ඔය ජීවිත හදා ගන්න දේවල් නෙමෙයි මේ ජීවිතෙන් අයින් වෙන්න දේවල්. ඒක නිසා ඔබ මහා කුසල කර්ම රැස් කරගත්තාද? ඒ වගේම මේ ධර්මය ශ්‍රවණය කරන්න ආපු ඒ පින්වත් ත්‍රිසට කුසගින්න නිවන්න නන් අයුරින් උපකාර වෙච්ච ත්‍රිස් මෙතන ඉන්නවා. ඒ අය මහා පිනක් කරගත්තා. තථාගත ධර්මයේ ශ්‍රවණය වෙන ශ්‍රවණය කරන පිරිසකට දන් දීලා මේ පින අටසිල් සමාදන් වෙලා ඉන්න පිරිසකට වඩා දෙන දානකට වඩා මහත්ඵලයි මහානිසංසයි මොකද මෙතන ඉන්න පිරිස විදර්ශනාව තුල සමවැදින ඉන්න පිරිසක් ජීවිතෙන් එතර වෙන්න උත්සාහ කරන පිරිසක් මොහොතකට හරි ඒක නිසා ඔබ දුන්න දානයේ මහත්ඵලයි මහානිසංසයි එහෙමනම් මෙතන ධර්ම දේශනාමය කුසලයක් සිද්ධ වුණා. ධර්ම ශ්‍රවණයේ කුසලයක් සිද්ධ වුණා. දානමය කුසල ක්‍රියාවක් සිද්ධ වුණා. මේ සියලුම කුසල සම්භාර ධර්මයෝ මේ දී සම්බුද්ධ සාධනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී සියලුම දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේලා අනුමෝදන් වේවා. ඒ අනුමෝදනාවෙන් සතුටු වන්නා වූ ඒ දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් රටක් බුද්ධ සාවරයක් තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා කියන සාදු කියන දෙවියන්ට පින් දෙන්න ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා අරන්ති ඒ වගේම තම තමන් නමින් ජම්මාන්තරගතවන්ට යෙදුනා වූ ඒ සියලුම ඥාතිත මිත්‍රාදීන්ට මේ පින් අයිති වේවා යම් කිසි අභාවී ස්ථානයක ඉපදිලා තියෙනවා නම් ඒ අභාවී ස්ථානයෙන් අත් මිදී අජරාමර සංඛ්‍යාත උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා මේක 91 කල්පයකට මෙහා ඉන්න සියලුම ඥාතිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නේ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරගෙන තමන් කරගත්තා වූ මහා සුහන සම්බාර ධර්මයන්ගේ බල මහිමේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම ඒ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා සමින වදාළ උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. Thank you.